හොඳයි තෙරුවන් සරණයි සියලු දෙනාට. අපි සාකච්ඡාව ආරම්භ කරමු. ඊතුරු කර්මස්ථාන ටිකත් අපි සාකච්ඡා කරලා ඒ ටිකේ තර්ථයන් මේ විදිහට මේ බලලා ඉවරලා ප්‍රශ්න තියෙන ඒවා සාකච්ඡා කරන්න පෙළඹෙමු. ඊළඟට සාමාන්‍ය ඔය කර්මස්ථාන වඩන ඒ පිළිවෙලේදී ඒ වගේ අර විදිහට පූර්ව කෘත්‍ය කරලා ඒ කියන්නේ මේ කමා කර ගැනීම කරලා ඊට පස්සේ බුදු ගුණ දම් ගුණ සංඝ ගුණ සජ්ජායනා කරලා සමහර අවස්ථාවල ආරක්ෂක ගාථා සජ්ජායනා කරලා ඊළඟට මෛත්‍රී කර්මස්ථාන තමයි ඊළඟට වඩන්නේ. ඉතින් අර ඉස්සෙල්ලා කිව්වා වගේ එහෙම නියමයක් නෙමෙයි. ඉතින් මේ විදිහට හදලා තියෙන්නේ යම්කිසි හේතුවක් ඇතුව. එතකොට මේ මෛත්‍රී කර්මස්ථාන වඩන්නේ මොකටද? හේතුව තමයි දැන් අර කරජකාය සූත්‍රය එහෙම විස්තර කරනවා. මේ යමෙකුට මේ ලෝකේ ඒ කරලා තියෙන සියලු ඒ කර්ම විපාකයන් ගෙවලා ඉවර කරන්න නැතුව නිවන් දකින්න බෑ කියලා. දැන් මේක ඇහුවාම සමහර මේකෙන් වැරදි අදහස් ගන්නවා. වැරදි අදහස මොකද්ද? මේ ඔක්කොම ගෙවල ඉවර කරන්න ඕනේ කියන එක. දැන් එහෙම තමයි කියලා තියෙන්නේ. නමුත් ඒක නෙමෙයි කියන්නේ. මොකද මේ සූත්‍රය ඊළඟට විස්තර කරනවා ඒක ගෙවෙන හැටි. දැන් කෙනෙක් අරිහත් වෙද්දී සියලු නයින් නිදහස්. මොකද උන්වහන්සේ රාගදේශ මොහය වඩන්නේ නැති නිසා. එතකොට මේ ලෝකයට හේතු වෙන මේ සියලු නයින් නිදහස්. මොකද උන්වහන්සේලාගෙන් නැගෙන මේ ශක්තිය මේ ලෝකේ යහපතට හේතු වෙන නිසා. එතකොට ඒ වගේම එකක් තමයි එහෙම ගෙවන එක කරන්න පුළුවන් යම් තවත් ක්‍රමයක් තියෙනවා ඒක තමයි අප්‍රමාණ මෛත්‍රිය පැතිරීම කියන එක. ඒ කියන්නේ අප්‍රමාණ මිත්තා සහගත චේතෝ විමුක්තිය කියන එක මේ චේතනාව මෛත්‍රී සහගතව පැතිරුවාම ඒකෙනුත් අපේ මේ ණය ගනුදෙනු ගෙවෙන්න කර්ම විපාකයන් ගෙවෙන්න හේතු වෙනවා. එතකොට ඒක එහෙම වෙන්න හේතුව තමයි අපි යම්කිසි විදිහට මේ ලෝකෙට ලෝක සත්‍යයට එයා වඩා සාධාරණ හිංගි හිංසා කරලා තියෙනවා. ඒ තියෙන ඒවා තුලින් ජනිත වෙලා තියෙන අයහපත් ශක්තියක් නේ. නමුත් අපි අද දවස වෙනකොට ඒක වැරද්දක් බව තේරුම් අරගෙන මේ නිවන් දකින්න එක කොච්චර උතුම්ද කියලා දැකලා තව කාට හරි දැන් මේ නිවන් දැකපු කෙනෙක් කවදා හරි දවසක දැන් මේ සම්මාදිට්ඨියටපත් වුණා නම් මේ බණ දහම් ටික අහලා අපි තුමු තමන්ගේ උපන් දවසේ ඉඳන් ඉන්නවා ජන්මාන්තර හතුරෙක් දැන් මෙයාට අවස්ථාව හම්බුනොත් මේ හතුරට මේ බණ දහම් ටික දෙන්න ක්‍රමයක් මෙයා මෝ මගේ හතුර කියලා නොදී ඉඳීද මොකද හිතෙන්නේ ඈ මොකක්ද අදහස? දැන් සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනෙක් තමන්ගේ ඉන්නවා මේ පොඩි දවස්වලින් නම් හතුරෙක්. ජන්මාන්තර හතුරෙක්. දැන් මෙයාට අවස්ථාවක් එනවා මේ හතුරට මේ බණ දහම් ටික කියලා දෙන්න. ඒ වගේ තැනකට යොමු කරන්න හරි අවස්ථාවක් එනවා. මූට නම් මේක දෙන්න හොඳ නැහැ කියලා නොදී ඉඳීද? ඒක කවදාවත් වෙන්නේ නැහැ නේ. මේ බණ දහම් ටික තේරිච්ච කෙනෙක් නම් ඔහොම කරන්නේ නැහැ. එතකොට මේ හතුරුකම නැති දැක්කද? එහෙම කෙනෙකුට උනත් මේ බණ දහම් ටික දෙනවා. ඒ කියන්නේ මොකද්ද? මෛත්‍රී කරපු එක මෙත්තා සහගත බව. ඒතර මේ මෛත්‍රිය කියන්නේ මොකද්ද? මේ තමන් අවබෝධ කරගත්තු මේ දහමක් වෙනවා නම්, තමන් අත්විඳපු නිවන් ශාන්තියක් වෙනවා නම්, ඒකත් අනිත් අයටත් ඇති වෙනවා නම් කොච්චර උතුම්ද, කොච්චර එකක්ද කියන අදහස තුලින් තමයි ඒක බෙදලා දෙන්නේ. ඒක බෙදාගන්නේ. එහෙම අවස්ථාවක් තියෙනවනම් උදා කරලා දෙන්නේ. ඉතින් ඒ විදිහටම තමයි කෙනෙක් දැනගත්තාම දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් විවිධ ක්‍රමවලට දැනගෙනනේ. ඉතින් ගොඩක් අය අලුතෙන් සම්බන්ධ වෙනවා නම් වෙන්නේ බහුතරයක්ම තව කෙනෙක්ගේ මෙහෙවීම මත. ඒ කියන්නේ වෙන කෙනෙක් තමයි පණිවිඩය කියන්නේ. මෙහෙම එකක් තියෙනවා යන්න කියලා. එතකොට හදිස්සියේ ඔය මොකක් හරි Facebook එකේ හරි එහෙම නැත්නම් ඔය මේ YouTube දාව post එකකින් හරි දැකලා එන අය ඊටාම අඩුයි. මේ වගේ එකක් තියෙනවා කියලා දැකලා එන අය ඊටාම අල්පයක් ඉන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් ඉඳී. බෞතරයක් එන්නේ තව කෙනෙක්ගේ මෙහෙවීම මත. එතකොට එයා ඇයි එහෙම එකට යන්න කියන්නේ? අන්න තමන් අත්විඳපු එක දැකපු එක තව කෙනෙක්ට ලැබෙනවට කැමති. ඊළඟට තවත් තැන්වල පෙන්නනවා මේ තමන්ගේ සහලේ නෑ ඒකට මේ ලේ නෑ ඒකට හිතවතේකට දෙනවා නම් දෙන්න පුළුවන් උතුම්ම එක තමයි මේ සිව්සෝවන්නන්ගේ පීඨන එක. ඒ කියන්නේ මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දෙන එක. ඒ කියන්නේ නිවන් දකින්න මඟ පාදන එක. ඉතින් ඒක තමයි මෛත්‍රිය කියන්නේ. එහෙනම් මේ තමන් ඒ අත්විඳි නිවන් ශාන්තිය මේ හැම කෙනෙකුටම ලැබේවා කියන අදහස තමයි මෛත්‍රී කරනවා කියලා අපි පතුරවන්නේ. ඒතකොට ඒක තුලින් තමන්ගේ තියෙන අර දැන් කෙනෙක්ට කෙනෙක්ගෙන් අපි ගන්නවා රුපියල් අපි දෙන ලක්ෂයක් ණයට අරන් තියෙනවා. එතකොට එයාට ඒ ලක්ෂය ගෙවනවා වෙනුවට අපි ඊට වඩා එයාට වටිනා දෙයක් දුන්නොත් එහෙම අකමැති වෙයිද? දැන් එකකින් දෙකකින් නෙමෙයි නික උදාහරණයකට අපි අපි ලක්ෂයක් ණයයි. දැන් අපි මේක දෙන්නේ නැතුව ඉන්නවා. දැන් මෙයා මේ ඒකට ඉතින් සාප කරන එක එක දේවල් කියනවා. අපි යම් දවසක අපිට හැකියාව හම්බෙලා අපි කියනවා ඔයාට මං ඒ ලක්ෂ දෙන්නේ මං ඔයාට ගෙයක් දොරක් හදලා දෙන්න. ඉඩමක් අරගෙන. කැමතිද කියලා. කැමති වේද අකමැති වේද? කැමති වෙනවා. එහෙනම් ඉතින් ඔය තියෙන සියලු ණය පරාද කරන්න පුළුවන් මේ සත්‍ය ධර්මයේ පෙන්නලා දුන්නා. සියලු ණයෙන් නිදහස්. එතකොට තමන් වදපු ඒ අම්මටයි තාත්තටයි මේ ණය ගෙවන්න පුළුවන් එකම එක ක්‍රමයයි බුදු පියාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. අර උරපතු දෙකේ තියාගෙන, ඒ කියන්නේ උරහිසේ තියාගෙන අවුරුදු 100ක් තිස්සේ සියලු සත්කාර උපකාර කරන් ණය ගෙවෙන්නේ නැහැ කියනවා. ණය ගෙවෙන්න තියෙන එකම එක ක්‍රමයයි මොකද්ද? මේ සිව්සෝවන්නගේ පිහිටන එක. මේ නිවනට යොමු කරන එක. ඉතින් ඕක විතරයි ණය ගෙවන්න පුළුවන් ක්‍රමයක් තියෙන්නේ. ඉතින් ඒ විදිහට ණය ගෙවනවා නම් ඒ විදිහට තමන් දහමක් අවබෝධ කරගෙන මව් දෙමපියන්වත් ඒකේ සමාදන් කරනවා නම් අවබෝධ කරවන්න උත්සාහ කරනවා නම් තැන පෙන්නනවා නම් අන්න එයාට කියනවා අතිජාතයි කියලා. ඒ පුත්‍රයාට, ඒ දුවට, එහෙම නැත්නම් ඒ දරුවාට කියනවා අතිජාතයි කෙනෙක් කියලා. ඒතර අවජාත වෙන්නේ කොහොමද? අපි දැන් අවජාත කියලා කියනවානේ. ඉතින් ඒකේ අර්ථයක් තියෙනවා. මේ ත්‍රිපිටක සූත්‍ර සූත්‍රවල තියෙනවා. අවජාත වෙන්නේ මව් දෙමව්පියනොත් මේ දහමේ යෙදෙන්නේ ඒ වගේම දරුවනුත් යෙදෙන්නේ එතකොට දරුවන් එහෙම යෙදෙන්නේ නැතුව මව්දමාපියන් යෙදෙන්නෙත් නැතුව එතකොට ඉතින් දරුවන් යොමු කරන්නෙත් නැහැ. අන්න එහෙම වුණොත් එයා අවජාතයි. හැබැයි දරුවන් ධම්ම අවබෝධය ලබාගෙන මව්පියන්වත් ඒකට සමාදන් කරනවා එයා අතිජාතයි. ඊළඟට මව්පියන් ධම්ම අවබෝධයේ ඉඳලා දරුවන්ව යොමු කරනවනේ ඒකට කියන වචනය මට මතක සමජාත සහජාතයි සහජාතයි කියන එක. ඉතින් එහෙම සහජාත පුත්‍රයෙක්. ඉතින් අවජාත කියන්නේ ඔන්න ඕකටයි. අතිජාත කියන්නේ අර විදියට. එහෙනම් ඒ ණය ගෙවෙන්න පුළුවන් එකම ක්‍රමයක්. එහෙනම් බලන්න ඒ තරම් ක්‍රමයක් තමයි මේ මෛත්‍රී වඩනවා කියලා කියන්නේ. එහෙනම් අපි ඊළඟට මේ මෛත්‍රී කර්මස්ථාන ගන්න ඒකයි. මොකද මේ ලෝකෙන් මිදෙන්න බෑ ණය තියෙනකන් නේ. ණය තියෙනකන් මිදෙන්න බෑනේ නේ. ණය දෙන්න නැතුව පැනලා යන්න ගියොත් එහෙම අල්ල ගන්නවා. ඉතින් ඕක අපි භාවනා කරද්දී ඔය නිවන් මඟ වඩන අය ඕන තරම් දැකලා තිනවා. ඉතින් නිවන් මඟ වඩනවා කියන්නේ මේ ලෝකෙන් නික්මෙන්න යදී ලෝකේ ඉන්න උන් ටික මොකද කරන්නේ? ඈ බය වෙනවා මූ යණ්ඩයි යන්නේ කියලා. ඊට පස්සේ ඉතින් තියෙන ඔක්කොම ටික මතු කරලා දෙනවා. ඉතින් අපි නිකන් හිතමුකෝ දැන් ගමක ඉන්න එක්කෙනෙක්. දැන් මේ ගමේ ඉන්න කෙනා ගමේ කීප දෙනෙක්ගෙන් දැන් ණය අරගෙන. දැන් හොඳටම ප්‍රසිද්ධයි මෙයා හැම කෙනෙක්ගෙම ණය අරගෙන දැන් දෙන්නේ නැහැ, ගෙවන්නේ නැහැ. දැන් ඉතින් ණය ණයට දීපු අය මොකද කරන්නේ? හැම දෑම එනවා. ඉතින් රැකගෙන ඉන්නවා. ඉතින් ඉල්ලන විල්ලන දෙන්නේ නැහැ. ඉතින් දෙන්නේ නැහැ කියලා මෝ මරන්න ඇනේ. ඉතින් ඇත්තටම බැලුවහම මූට ආදායමකුත් නැහැ. රස්සාවකුත් නැහැ. ඉතින් ඔය එදිනෙදා මොකක් හරි කරලා ජීවත් වෙනවා. මූට ඇත්තටම ගෙවන්න ක්‍රමයකුත් නැහැ බැලුවහම. ඊට පස්සේ මොකද කරන්නේ? අර ඉල්ලන අය වැඩේ අතහැරලා දානවනේ නේ. දැන් මූට ඉතින් දෙන්නත් බෑ. ඉතින් දැක්කම දැන් ඕක සාමාන්‍ය වෙලා දැන් ඉතින් උත් දන්නව ණයයි කියලා. ණයට දීපු අයත් දන්නව මූ මට මෙච්චර මෙච්චර ණයයි කියලා. හැබැයි දැන් ඒක ඉල්ලන එක නතර කරලා දාලා කාලයක් ගිහලා ඉතින් අවුරුදු ගාණක් ගිහලා දැන් ඕක ඉල්ලන්නේ නැහැ. ගණන් ගන්න නැතුව ඔහේ ඉන්නවා. හැබැයි ගමට වෙලා ඉතින් මේගොල්ලෝ ජීවත් වෙනවා. දැන් ණයට ගත්ත එක්කෙනක් ඉන්නවා ණයට දීපු අයත් ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය ඉන්න අතරේ බැරි වෙලාවත් ඔය මේ ණයට ගත්ත එක්කෙනාට අවස්ථාවක් වෙනවා රට යන්න. දැන් මෙයා හොරෙන්ම ඉතින් කටයුතු ටික ලෑස්ති කරනවා. ඔය අතරේ කොහොම හරි මූ රට යන්නයි යන්නේ කියලා දැනගත්තාම අර ණයට දීපු අය මොකද කරන්නේ ඔක්කොමලා? ඈ? ආය හොයාගෙන යනවානේ උඹ කොහේ යන්නද මේ ණය දීලා ඵලයන් යනවනම් කියලා. අන්න ඉන්නකම් කමන්නේ හැබැයි යන්න යද්දි මොකද කරන්නේ? යන්න යද්දි ණයට කිල්ලනවා. ඉතින් ඕකත් ඒ වගේ තමයි ලෝකෙට ණය වුණා නම් අන්න නිවන් දකින්න යද්දී කොහෙද මේ ලෝකේ දාලා යන්නේ කියලා ලෝකෙට තියෙන ණය ගෙවන්න සිද්ධ වෙන අවස්ථා එනවා. ඉතින් ඔන්න ඔය ණය ගෙවිලා යන්න තියෙන ක්‍රමයක් තමයි මේ අප්‍රමාණ මෛත්‍රී චිත්තේ පතුරනවා කියන එක. ඉතින් අන්න ඒක නිසා මෙත් සිත පතුරවනවා. එතකොට අන්න ඒ වගේ යම්කිසි ගනුදෙනුකාරයෝ ඉන්නවනම් ණය ගනුදෙනු තුලින් අපිට නිවනට බාධාාවක් වෙන යමක් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒකත් වළකින ක්‍රමවේදයක් විදිහට මෛත්‍රී කර්මස්ථාන වඩනවා. ඉතින් ඒකයි ඒක මුලට අරගෙන තියෙන්නේ. ඒතකොට මෛත්‍රී කර්මස්ථානය කියන්නේ ඉතින් ඕක තමයි අපි එහෙම ගොනු කරලා තියෙන්න හේතුව කෙලින්ම නිවන් දකින්න එක. අර ආරක්ෂක ගාථාවල නිවන් දකින්න අර්ථය තිබ්බේ. ඒ වගේ මේ මෛත්‍රී සූත්‍ර කියලා වෙනම සූත්‍ර තියෙනවා. ඒ සූත්‍රවල සඳහන් වෙනවා මේ විදිහට මෛත්‍රිය වැඩුවාම සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර සතිපට්ඨානය වැඩුණාම සතර ඊර්ධිපාද ඊට පස්සේ සතර සම්‍යක්ප්‍රදාන පංචේන්ද්‍රිය පංචබල සප්තපොච්චංග ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන සත්‍තිස් පාක්ෂික බෝධි ධර්ම වැඩෙනවා. ඒ කියන්නේ අරිහත් ඵලය වෙනකන් යන්න පුළුවන් ක්‍රමයක්. මෛත්‍රී කර්මස්ථාන වඩන එක. එතකොට ඒකත් එතනට එකතු කරගෙන තියෙනවා. ඉතින් එතනදී මේ ටික අපි සාකච්ඡා ඇතුළේ විග්‍රහ වෙනවා. මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්තා සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්තා අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්තා අරිහත් ඵලයෙන් දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියන කර්මස්ථානේ. ඉතින් මෙතනදී අපි සාකච්ඡා විදිහට සාකච්ඡා කරා. දැන් අපි සාමාන්‍ය සම්මතේ නිදුක් වෙත්තා, නිරෝගී වෙත්තා, සුවපත් වෙත්තා, දුකෙන් මිදෙත්තා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට මෙතනදී අදහස අපි ගන්න ඕනේ මේ කර්මස්ථානේ කියද්දි මේ සෝවාන් ඵලයෙන් කියන සකදාගාමි ඵලයෙන් කියන මේ කොටසත් එක්කම සජ්ජායනා කරන්නත් අපිට පුළුවන්. අදහස ගන්න ලේසි නිසා ඉතින් නිදුක් වෙනවා නම් යම් දුකකින් මිදෙනවා නම් ඒක ස්ථිර වෙන්න ඕනේ. නැවත ඒ දුකට වැටෙන්නේ නැති තැනටපත් වෙන්න ඕනේ. එතකොට කෙනෙකුට ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනා කරන්න පුළුවන් උතුම්ම දේ නිවන. එහෙනම් නිවන ප්‍රාර්ථනා කරන එක තමයි මෛත්‍රිය කියන්නේ. එතකොට නිවන් දකින්න තියෙන පියවර හතර ඒ අනුක්‍රමයෙන් ප්‍රාර්ථනා කිරීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එහෙනම් සෝවාන් ඵලයෙන් නිදුක් වෙන්න කියනවා. සෝවාන් ඵලයෙන් නිදුක් වෙනවා කියන්නේ සතර අපා දුකින් මිදෙනවා. නැවත සතර අපායට වැටෙන්නේ නැහැ. ඊළඟට සකු르දාගාමි ඵලෙන් නිරෝගී වෙත්වා කියනවා. අන්නේ හිතේ තියෙන නිරෝගීභාවය නිසා සකු르දාගාමි ඵලයටපත් වෙලා නිරෝගී වෙනවා නම් එයා දෙවියෙක් වෙලා උප්පත්තිය ලබනවා. නැවත කායික රෝගයක් හටගන්නෙත් නැහැ. ආයේ ඉතින් මෙහෙ ඇවිල්ලා ඉතින් නැවත සංසාරේ එහෙම සැරිසරන්නේ නැහැ. ඉහළට ගිහිල්ලා ඵල පූර්ණේ කරලා අවසන් කරනවා ඇරෙන්න. වෙන දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් අන්න නිරෝගී භාවයක් ලබනවා නම් මේ කය නිකන් මොහොතකට දෙයකට නිරෝගී වෙලා වැඩක් නැහැ. නැවතත් මෙවැනි කයක් එනවා නම් සතරපා ගත වෙනවා නම් ඉතින් රෝගයෙන් මිදෙනවා කියන එක කරන්න බෑ. එහෙනම් ඒකෙන් යම් මට්ටමකට හරි මිදෙන්න නම් දෙවියෙක් වෙන්න ඕනේ. අන්න දෙවියෙක් වුණා නම් කායික රෝගයෙන් මිදිලා දිනවා. ඒ වගේම හිතේ රෝගෙනුත් යම් මට්ටමකට මිදිලා දිනවා. එහෙනම් අන්න නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් සකදාගාමි ඵලයෙන්වත් ප්‍රාර්ථනා කරන්න ඕනේ. මොකද නැවත කයක් හට නොගන්න විදිහට. ඊළඟට හිත සුවපත් වෙන්න නම් අනාගාමි ඵලෙන්වත් සුවපත් වේවා කියන්න ඕනේ. මොකද කාම 10ක් නැතුව සුවපත් භාවයටපත් වෙලා ඉන්නේ බ්‍රහ්මතලවල ඉන්න අය. එහෙනම් මේ අනාගාමි ඵලෙන්වත් සුවපත් වුණොත් එහෙම සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ යනවා නැවත මෙහෙට එන්නේ අරිහත් ඵලෙ එහෙදි පූර්ණේ කරන ඇරෙන්න. ඊළඟට සියලු දුකෙන් මිදෙනවා නම් අරිහත් ඵලෙන් තමයි සියලු දුකෙන් මිදෙන්නේ. එහෙනම් අන්න අවසානයේ ප්‍රාර්ථනා කරනවා අරිහත් ඵලෙන් දුකෙන් මිදෙත්වා. ඉතින් මේ ඔක්කොගේම අදහස තමයි නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒක නිසා ඉතින් මේ මෛත්‍රී කර්මස්ථාන ඒ විදිහට අපිට සජ්ජායනා කරන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන අදහස මෙනෙහි කරන්න පුළුවන්. එතකොට සවිතක්කය සවිචාර විදිහට වැඩෙනවා. ඉතින් මේ කර්මස්ථාන කීපවතාවක් සජ්ජායනා කරලා ඒ අදහස තියෙන නිසා ඉතින් විවිධ විදිහට අපිට මේක සජ්ජායනා කරන්න පුළුවන්. මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් වෙත්තා, සකදාගාමි වෙත්තා, අනාගාමි වෙත්තා අරිහත් වෙත්වා නිවන් දකිත්වා කියලා සජ්ජායනා කරන්නත් පුළුවන්. එහෙම නැතු අපි වෙනදා සජ්ජායනා කරන විදිහටම මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්තා, නිරෝගී වෙත්තා, සුවපත් වෙත්තා, දුකින් මිදෙත්තා, නිවන් දකිත්තා කියලා සජ්ජායනා කරන්නත් පුළුවන්. ඉතින් සජ්ජායනාව එහෙම වුණාට ඒකේ අදහස අපි හරියට මෙනෙහි කරන්න ඕනේ. එතකොට සෝවාන් ඵලයෙන්, සකු르දාගාමි ඵලයෙන්, අනාගාමි ඵලයෙන්, අරිහත් ඵලයෙන් කියන අදහස මෙනෙහි කරා නම් හරි එතකොට අන්න ලෝකෝත්තරාර්ථයේතන ගැබ් වෙනවා ලෝකෝත්තර ආර්ය මෛත්‍රී බවට පත් වෙනවා. එතකොට තවත් මෛත්‍රී කර්මස්ථාන තියෙනවා මේ දස දිසාවට මෙත් වඩන එක. එතකොට මේ දිසා 10ක්. ඒ කියන්නේ මේ පෙර දිග, පෙර අනු දිග ආදී වශයෙන් මෙහෙම වටේට දිසා 8යි, උඩයි 8යි එක දිසා 10යි. මේ දස දිසාවට මෙත් වඩනවා. එතකොට මේකේ අර්ථ ගොඩාක් තියෙනවා. Tamanට වැඩියෙන් පහසුවෙන් තෝරගන්න පුළුවන් එක, ලේසියෙන් මෙනෙහි කරන්න පුළුවන් එක මෙනෙහි කරන්න ඕනේ. එතකොට පෙර දිග කියලා කියන්නේ නැගෙනහිර දිශාවට. ඊට පස්සේ ඒ එතනින් අනුක්‍රමයෙන් දක්ෂිනාවර්ත තමයි දිසා ටික එන්නේ. පෙර අනු දෙක කියන්නේ මේ ගිනි කොන දිසාවට. ඊට පස්සේ දකුණු දිග කියන්නේ දකුණු දිසාව. දකුණු අනු දිග කියන්නේ නිරිත දිසාව. ඊළඟට පසු දිග කියන්නේ බටහිර දිසාව. පසු අනු දිග කියන්නේ වයඹ. ඊළඟට උතුරු දිග කියන්නේ උතුරු දිශාව උතුරු අනු දිග කියන්නේ ඊසානට. යට දිග උඩ දිග කියන්නේ යට සහ උඩ. එතකොට ওই විදිහට අරගෙන වඩන්නත් පුළුවන්. එතකොට ඔක්කොම අහුවෙලා නේ හැමතැනම ඉන්න සත්වයෝ කියන එක යම් ක්‍රමයකට ගන්න විදියක්. ඊට පස්සේ ඊට වැඩිය ටිකක් පහසුයි පෙරදිග කිව්වහම මේ තමන්ගේ ඉදිරියේ තියෙන දිශාව. දැන් තමන් කොහෙට හැරිලා හිටියත් නැත්නම් කෙනෙක් සමහරලාට වික්ෂිප්ත වෙන්න පුළුවන්. දැන් මේ කර්මස්ථානේ ගියත් ඒකවරම අර නැගෙනහිර කියන අදහසේ හිටියාම තමන් හිත පිහිටන්න යද්දි වාඩි වෙලා ඉන්න කොහෙද නැගෙනහිර කියලා දන්නේ නැහැ. එතකොට තමන් එකවර වික්ෂිප්ත වෙන්න පුළුවන්. ඉතින් එහෙම ගන්න ඕනේ නැහැ. එතකොට අපිට ලේසිම ක්‍රමයක් තමයි පෙරදිග කිව්වම මේ තමන්ගේ ඉදිරි දිග. පෙරදිග. අපි පෙරටනේ හැරිලා ඉන්නනේ ඉදිරියටනේ හැරිලා ඉන්නේ. එහෙනම් පෙරදිග තමන්ගේ ඉදිරි දිශාව කියලා ගන්නවා. එතකොට මේක හරියට ගැලපෙනවා. ඉතින් නැගෙනහිර දිශාවට මුහුණලා භාවනා කරාන. ඉතින් ඉසලාරණ මේ විදිහට තමයි භාවනා කරන්න හදලා තියෙන්නේ. එතකොට එහෙනම් අන්න පෙරදිගට හැරිලා භාවනා කරා හෝ එහෙම නැතුව හරි තමන්ගේ ඉදිරි දිග පෙරදිග කියලා ගන්නවා. ඊට පස්සේ අනුක්‍රමයෙන් පෙර අනු දෙක කියන්නේ මේ පැත්ත, දකුණු දිග කියන්නේ තමන්ගේ දකුණු අත තියෙන දිශාව. ඊට පස්සේ ඒ විදිහට අනුක්‍රමයෙන් දකුණු අනුදිග පසුදිග කියනවා තමන්ගේ මේ පසුපස්සේ තියෙන දිශාව. ඒ විදිහට උතුරු දිග කියනවා ඊළඟට වම් අත දිශාව. ඊට පස්සේ උඩ දිගයි යට දිගයි ගන්නවා. ඉතින් ඒ විදිහට ගත්තත් දිශා 10 අහු වෙනවා. ඊළඟට මේකේ තවත් අර්ථ තියෙනවා පෙර දිග කියලා කිව්වහම මේ නිවනේ පෙරට ආපු අය ඉන්න දිශාව. එතකොට දිශාවක් කියන්නේ පැත්තක් නෙමෙයි. මේ යම්කිසි ඕනම තලයක මේ නිවන පෙරට ආපු අය. ඒ කියන්නේ නිවන් දකින්න පෙරට ආපු අය, පෙරමගට ආපු අය. දැන් බණක් දහමක් තියෙද්දි අහන්න යනවා, නිවන හොයාගෙන යනවා. නිවන් දැකපු අය නෙමෙයි ඈ. නිවන් දකින්න පෙරට එන අය. බණ බණක් එහෙම තියනවා ගම යනවා හොයාගෙන. ඊට පස්සේ මොනවා හරි නිවන් දකින්න හේතු වෙන වැඩපිළිවෙලක් තියෙනවා ගම ඒවා හොයාගෙන යනවා. අන්න ඒගොල්ලෝ පෙරට ඇවිල්ලා ඉන්නවා. නිවන් දකින්න පෙරට ආපු අය. එහෙම අය ඉන්නවනම් අන්න එහෙම සත්වයන්ට ඊළඟට ඒගොල්ලොන්ව අනුගමනය කරමින් ඒගොල්ලොන්ගේ පසුපස්සෙන් එන සත්වයෝ ඉන්නවනම් අන්න පෙර අනුදිග වසන සත්වයෝ. ඊළඟට දකුණු දිශාව කියන්නේ මේ දසාකුසල් වළක්වමින් මේ කුණු දමනවට කියනවා දකුණු කියලා. මේ කුණු දමනවා කියන්නේ ඉවත් කරලා දානවා. එහෙනම් මේ දස අකුසල් කියන අකුසලයේ දුර්ලමින් මේ කුසල් වඩන්න උත්සාහ කරන තවත් පිරිසක් ඉන්නවා. අන්න ඒ වගේ මේ අකුසල් දුරු කරගෙන තමයි ඒගොල්ලෝ තාම යන්නේ. නිවන් දකින්න ඕනේ කියලා හොයාගෙන ඉන්නේ නැහැ. ලෞකික වශයෙන් මේ යම් අකුසලයක් තියෙනවනේ ඒක දුරු කළ යුතුයි කියලා ඒ ලෞකික ජීවිතයේ හොඳ තත්ත්වයක පවත්ව ගන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. අන්න එවැනි සත්ත්වයේ ඉන්නවනම් ඒගොල්ලෝ කියන අදහස තමයි දකුණු දිග වසන සත්ත්වයෝ. ඒගොල්ලෝ අණුව ක්‍රියාත්මක වෙන තව පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ කියනවා දකුණු අණු දිග. ඊළඟට පසු දිග කියන්නේ මොකද්ද? මේ නිවන් දකින්නවත් ඊළඟට මේ අකුසල් දුරු කරන්නවත් ආපු අය නෙමේ දස අකුසලයේ කරමින් නොයෙක් පාප ක්‍රියාවන් කරමින් ඉන්න සත්වයෝ ටික. අන්න ඒගොල්ලෝ පසු දිග වසන සත්වය. ඒගොල්ලෝ අනුව ක්‍රියාත්මක වෙන අය පසු අනු දිග වසන අය ඊළඟට උතුරු දිග කියන්නේ යන උත්තරීතර ගුණධර්ම තියෙන අය. ඒතර උත්තරීතර ගුණධර්ම කිව්වහම එතෙන්ට අහු වෙනවා මේ ධාන වඩපු අය. ඒක ලෞකික වශයෙන් වෙන්නත් පුළුවන්. ඊළඟට උත්තරීතර වෙනවා ලෝකෝත්තර ධාන සහ සීක මග ඉන්න අය. ඒ කියන්නේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් මාර්ගයේ ඉන්න අය. අරියත් ඵලයේ ඉන්න අය මේකට අහු වෙන්නේ නැහැ. මොකද අරියත් ඵලයේ ඉන්න අය සත්වයෝ නෙමෙයි. සත්ව කියන්නේ මොකද්ද? මේ සත් කියන්නේ සාරයි වටිනවා කියලා ගන්න අදහසත් එක්ක රාග දේශ මොහෙන් ක්‍රියාත්මක වෙලා වැයටපත් වෙනවා. විනාශයට අය වෙනවා. ඒකින්ද සත් කියලා වැයටපත් වෙනින්ද සත්වයෝ කියනවා. රහතන් වහන්සේලා ඒ වැඩපිළිවෙල කරන්නේ. එහෙනම් සත්වයෝ නෙමෙයි. සත්වත්වයෙන් මිදිලා ඉන්නේ. එහෙනම් අන්න උතුරු දිග කියන තැනට අහු වෙනවා රහත් ඵලයේ මෙහා ඉන්න ඒ මගඵලලාභීන් සහ උත්තරීතර ගුණධර්ම කියන ওই ධාන ලැබපු අය. එතකොට අන්න ඒ වගේ අය උතුරු දිග වසන සත්වයෝ. ඊළඟට යට දිගවසන සත්වය කියන්නේ සතර අපාය, උඩ දිගවසන සත්වය කියන්නේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක. අන්න ඒ ක්‍රමයට ගත්තත් මේ 31 තලයේම ඉන්නේ මේ සියලු සියලු ලෝක සියලු සත්වයෝ අහු වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ දිශා 10 මෙනෙහි කරලා කියන්නත් පුළුවන්. එතකොට දැන් මේක අනිවාර්ය එකක් නෙමෙයි. ඉතින් කෙනෙකුට මේක සංකීර්ණයි, මේක දිග වැඩි, ඒ වගේ නෑ. ඉතින් කලින් එකට ගිහිල්ලා සියලු ලෝක සියලු සත්වයෝ කියලා වඩන්නත් පුළුවන්. ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. මේ නිවන් දකින්න මේ මොකක් ගත්තත් කරන්න පුළුවන්. හැබැයි මේ වගේ වෙන වෙන කර්මස්ථානතියදී ඒ වගේ වැඩෙන පැතිවල සහ ඒව තුලින් ලැබෙන වෙනත් වෙනත් දේවල් ගැන විවිධ වෙනස්කම් තියෙනවා. ඉතින් ඒව ඇත්තටම අපිට ලොකු අවශ්‍යතාවයක් නැහැ. නිවන තමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් නිවන් දකින්න මේ ඕන කර්මස්ථානකින් පුළුවන්. ඉතින් මේ දස දිසාවට මෙත් වඩන එකේ ප්‍රතිඵලයක් විදිහට තමාට යම්කිසි දවසක් පහළ වෙනවා නම් ඒ දිවස දස දිසාවට යොමු කරන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් සමහර දිවස් තියෙනවා තමාට මේ ආපස්ස බලන්න බෑ. ඉදිරිපැත්ත විතරයි බලන්න පුළුවන්. අනිත් පැත්ත අඳුරුව පේනවා. පොළොව යට බලන්න බෑ. පොළොව යට බලන දිවසක් පහළ වෙලා නැහැ. සමහරුන්ට ඉහළ බලන්න බෑ. එතකොට එහෙම අවස්ථා තියෙනවා. නමුත් මේ දස දිසාවට මිත් වැඩුවාම හැමතැනම දකින්න පුළුවන් දිවසක් පහළ වෙනවා. ඒ දිවස් පහළ වෙන හේතු ආසනා තිබුණොත්. දැන් එහෙම හිතලා දස දිසාවට මෙත් වඩන්න එපා. දිවස් පහළ වෙන්න කියලා. ඒක නෙමෙයි අපේ අරමුණ. අපේ අරමුණ මොකද්ද? නිවන් දකින එක. නමුත් ඉතින් එවැනි කාරණා තියෙන හින්දා සඳහන් නොකරත් බෑ. ඈ? ඔව් ඒකත් ඉතින් බලපාන ඉතින් පෙරදිග කියන දැන් අපේ ලෝක සම්මතෙත් මේ උතුරු දකුණු මේ විදිහට බෙදුවාම ඒන දිශාවල් වලත් ඒ වගේ මේ ගති ලක්ෂණ ටිකක් තියෙනවා. ඊළඟට එහෙම සඳහන් කරලා එතකොට මෙතන සඳහන් වෙනවා දස දිශාවම ඊළඟට අවසානයේත් මේ මමද සියලු ලෝක සියලු සත්වයෝ අන්න මෛත්‍රිය වඩනවා. කොහොමද සංසාර දුකින් මිදෙත්වා. ඒ කියන්නේ නිවන් දකින්න කියන එකනේ. මේ විවිධ වචන ගන්න මේ විවිධ වචන ගන්නේ අපිට හොඳට දැනෙන්න. දැන් කෙනෙකුට ඒ යම් යම් වචන වලින් කිව්වහම තමයි එක එක විදිහට දැනෙන්නේ නේ. දැන් අපි මේ නිකන් කිව්වට වැඩිය සමහර වචන තියෙන ඒ වචනින් කිව්වම තමයි අපිට දැනෙන්නේ. නේ? දැන් සමහර අය තියෙන මොකක් හරි කිව්වම දැන් බයින හොඳ අද්ද කුණුහරුව කියලා බයිනවා. නමුත් එයාට මේ එහෙම දැනෙන්නේ නැහැ. සමහරලාට මොකක් හරි ගුණාර්පයක් නොවන සමහර දෙයක් එයාට කිව්වොත් එහෙම අන්න ඒක දැනෙනවා. දැන් අපි හිතමු සමහරලාට ඔය මේ වෙච්ච අවස්ථා දිනනවා. මේ දැන් ඔය ගුණාර්ප කියලා ඔය කියන හොඳම ඒවා කියලා බයිනවා. බැන්නට මුකුත් කියන්නේ හැබැයි ඒ අතරෙදි මේ උඹ නම් මහා නිවටේක් කියලාත් බයිනවා. දැන් මෙයා ඇවිල්ලා චෝදනා කරද්දි මොකද්ද කියන්නේ? නෑ මෝ මට මොනා කිව්වත් කවන්නේ මෝ මට නිවටයා කිව්වා. මට ඕක තමයි දරන්න බැරි. අන්න එහෙම වෙන. දැක්කද එයාට ඒ වදින වචනයක් තියෙනවා මොකක් හරි. ඒ බනිද්දි. ඊට පස්සේ මොකක් වුණත් එහෙමයි. දැන් අවවාදයක් දෙද්දී වුණත් උපදේශයක් දෙද්දී වුණත් ඒ යම් කිසි ආකාරයකින් වචනයකින් කිව්වම ඒකෙන් තමයි Tamanට දැනෙන්නේ. ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ වචන කීපයක් තියෙනවා. මේ හැම එකේම අර්ථය එකමයි. මොකක්ද අර්ථය? මේ සංසාරයෙන් මිදෙන්න කියලා. එහෙම නැත්නම් සියලු දුකින් මිදලා නිවන් දකින්න කියන අර්ථය. ඒක තමයි මේ සංසාර දුකින් මිදෙත්තා. ඒතකොට මේ අදහසම තමයි සංසාර රෝගයෙන් මිදෙත්තා කිව්වත් එන්නේ. ඊළඟට සංසාර බයෙන් මිදෙත්තා. සංසාර ගින්නෙන් මිදෙත්තා සංසාර දාහයෙන් මිදෙත්තා සංසාර ශෝකයෙන් මිදෙත්තා සංසාර රාගයෙන් මිදෙත්තා සංසාර බැම්මෙන් මිදෙත්තා සංසාර සයුරින් මිදෙත්තා සංසාර කතරින් මිදෙත්තා සංසාර අඳුරෙන් මිදෙත්තා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්තා එතකොට මෙන්න මේ වගේ වචන ගොඩාක් තියෙනවා එක එක අයට එක එක වචනෙන් දැනෙනවා. හැබැයි තමන් මේවා අහලා තෝරගත්තා මේ එකමයි මේකේ අදහස මේකමයි කියලා තමන්ට දැනුන් නැති වචනයකුත් ඊට පස්සේ දැනෙන්න ගන්නවා. එතකොට හිත පිහිටන්න පුළුවන් වෙනවා. එතකොට තමන්ට මේ එකකින් විතරයි දැනෙන්නේ කියලා ඒක මතම ඉන්නේ නැහැ. ඒ පැත්තෙන් විතරක් දැනෙන්නේ අපේ තියෙන ඥානේ මදිකමක් නේ. ඥානය කියන්නේ අපේ ඒක ඒ පැත්ත වැඩිලා නැහැ. තාම ඉන්ද්‍රිය වැඩිලා නැහැ. එතකොට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහෙන් ගත්තාම අපිට එක ඉන්ද්‍රියක් මූලික වෙනවා. ඒ ඉන්ද්‍රිය මූලික කරන් වැඩෙද්දී ඒකට අනුකූල ඉතුරු ඉන්ද්‍රිය හතරක් වැඩෙනවා. මේ පහම වැඩෙනවා. එතකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩන කෙනාගේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනවා. ඒක වැඩෙන මට්ටමට යාට මේක වැටෙන්න ගන්නවා. එහෙනම් සමහර කාලවල ඔය අපි ඕන තරම් අහලා තිනවා සමහර මේ කර්මස්ථාන කියද්දි සමහර අයට තේරෙන්නේ නැහැ. ඒක නම් මට හරියන්නේ ඒක තේරෙන්නේ නැහැ කියලා ඉන්නවා. හැබැයි කාලයක් කර්මස්ථාන වඩලා මේ භාවනාවලට සම්බන්ධ වුණාට පස්සේ සමහරලාට දැන් එයාට හොඳටම තේරෙන්නේ මේ කර්මස්ථානේ. ඒතර කලින් තේරෙන්නේ නැති වෙලා දැන් තේරෙන කර්මස්ථාන වෙනසක් උන්නේ නැහැ නේ. කාගේද වෙනස වෙලා තියෙන්නේ? අන්න තමන්ගේ වෙලා තියෙන්නේ. තමන්ගේ අවබෝධය තුලින් මොකද වෙන්නේ? අන්නේ කර්මස් දුකේ දුරු කිරීමට තමයි සුඛය කියන්නේ. නැත්තම් මේ සැප විඳින එකකට නෙමෙයි. එහෙනම් ඒකෙන් තර වෙන්න කියලා කියන්නේ. ඒකෙන් තර වෙන අවස්ථාව තමයි අරිහත් ඵලය. එතකොට ඊට මෙහා ධානා සුඛයෙන් ඉන්න පුළුවන් යම් යම් අවස්ථාවල ඒ කෙලෙස් මම වෛර නැත්තේක් වෙත්වා කියන එක. මම වෛර නැත්තේක් වෙත්වා. එතකොට වෛර නැත්තේක් වෛර නැති අය ඉන්නේ ලෝකෙ එක්කෙනයි. කවුද? රහතන් වහන්සේ විතරයි. රහත් වුණොත් තමයි වෛර නැත්තේ. එතකොට වෛර කියලා ගත්තාම අපි ගන්නවා අර තද වෛරේ විතරක් නෙමෙයි. වෛරයට සිංහලෙන් කියන වෙර කියලානේ. වෛර කියන්නේ ඇත්තටම මේ සංස්කෘත වචන වෙර. අර කියන්නේ පස්බිය වෙර සන්හුන්නාව් කියලා කියන්නේ නේ. වෙර කියන්නේ මොකද්ද? මේ උත්සාහ වීරය කරනවා. මොකේද උත්සාහ වීරය කරන්නේ? ක්ලේශයන් නගන්න, රාග දේශ මොහය නගන්න, අபிසංකාර කරන්න තමයි උත්සාහ වීරය කරන්නේ. මෙන්න මේ උත්සාහ වීරය නැත්තේක් වෙත්තා. ඒ කියන්නේ මොකද්ද? සියලු කෙලෙස් වලින් මිදෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් සියලු කෙලෙස් වලින් මිදෙලා ඉන්නේ කවුද? රහතන් වහන්සේ. එහෙනම් මේ ප්‍රාර්ථනාවේ අදහස මොකද්ද? රහත් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ කියන්නේ නිවන පූර්ණේ වෙන්න කියලා. ඊළඟට දිනවා අබ්භ්‍යාපජ්ජෝ හෝමි. ඒ කියන්නේ බය නැත්තේක් වෙත්වා කියලා කියන්නේ. දැන් කවුද බය නැති එකම කෙනා? ඈ? ඒත් රහතන් වහන්සේ අනාගාමී කෙනා ජීවිත ආශාව තියෙනවා. ජීවිතේ නැති කරන්න આવොත් බය වෙනවා. රහතන් වහන්සේට බය දැනෙනවද? නෑ රහතන් වහන්සේට බය දැනෙන්නේ නෑ. බයෙන් මිදිලා ඉන්නේ. එහෙනම් අන්න අභ්‍යාපච්චෝ හෝමි. අන්න බයෙන් මිදලා ඉන්න රහතන් වහන්සේ. එහෙනම් රහත් වෙන්න කියලා තමයි මේකෙත් ප්‍රාර්ථනා කරන්නේ. ඒ කියන්නේ නිවන් පූර්ණේ වෙන්න කියලා. අන්න රහත් ඵලයටපත් වෙන්න කියලා. අභ්‍යාපච්චෝ හෝමි. අනීගෝ හෝමි. අන්න අනීගෝ කියන එකේ අර්ථය නීග කියන්නේ රාග දේශ මොහ වලට. නීග සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය විස්තර කරනවා නීග කියන්නේ මොකේද? රාග දේශ මොහ. එහෙනම් අනීගෝ කියන්නේ මොකක්ද? රාගෙන් දේශයෙන් මොහෙන් මිදෙත්වා කියන අදහස. එතකොට නීග කියන එකේ අදහස තමයි රාග දේශ මොහ තියෙනවනේ යා නිග්‍රහ ලබන්න සුදුසුයි. නිග්‍රහයන්ට. එතකොට යම් කිසි විදිහකට අපි නිග්‍රහයක් ලබනවා නම් ඒ නිග්‍රහයන්ගෙන් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි දැන් බුදු වුණත් නිග්‍රහ ලැබුවද නැද්ද? ඈ? නිග්‍රහ ලැබුවානේ අර චින්චිමානිකා සුන්දරි පරිබ්‍රාජිකා නිග්‍රහ කරාද නැද්ද? නිග්‍රහ කරා ඒ සිද්ධිවලදී. එතකොට එහෙනම් මොකද්ද මේ නිග්‍රහ ලබන්න එපා කියන්නේ? දැන් එවැනි නිග්‍රහ වැදගත්ද? දැන් මේ අන්ධ බාල මෝඩ පෘ탁ජනය කරන නිග්‍රහයක් වැදගත්ද? ඈ වැදගත් නැහැ. එහෙනම් වැදගත් වෙන නිග්‍රහයක් තියෙනවා මොකද්ද? බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා යම් නිග්‍රහයක් කරනවාද? අන්නේ නිග්‍රහය නම් වැදගත්. ඇයි? අන්න උන්වහන්සේලාගේ නිග්‍රහ නොලබන තැනටයිපත් වෙන්න ඕනේ. එතකොට බුදුහාමුදුරුව අර අනාගාමි වෙලා හිටියා එක හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුව මාර්ගයේ වඩන්නේ අනාගාමි වෙලා ඉන්නවා. ඉදි අහනවා මග වඩන්නේ නැද්ද? නෑ. එයි කියලා ඇහුවාම මං අනාගාමිනේ. මං කොහොමත් සුද්ධාවාසයන්. ගිහිල්ලා ඉතින් එහෙන් මේ අරියත් ඵලේ පූර්ණ කරලා පරිණිරවාණය වෙනවා මිසක් ආයෙ එන්නේ නැහැ. ඒතකොට බුදුහාමුදුරුවෝ අහනවා උදාහරණයක්. මේ කෑලි වශයෙන් තිබ්බ අසූචි ටිකක් අත් දෙකට අරගෙන ඉවරලා අයින් කරාට පස්සේ අත් දෙකේ ගඳ යනවද කියලා අහනවා. දැන් අසූචි කෑලි ටික අයින් කරාට අත් දෙකේ ගඳ යනවද? නෑ. එහෙනම් අනාගාමී ඵලේ අර ඒකත් වර්ණනා කරාද? නෑ. අනාගාමී ඵලේ හිටපු කෙනාට එහෙනම් නිග්‍රහ කරාද නැද්ද බුදුහාමුදුරුවෝ? නිග්‍රහ කළා. හැබැයි අරිහත් ඵලයේ ඉන්න කෙනාට නිග්‍රහ කරාද? නෑ අරිහත් ඵලයට නිග්‍රහ කරේ නෑ. එහෙනම් බුදුහාමුදුරන්ගෙන්, පසේ බුදුවරුන්ගෙන් අරිහතුන් වහන්සේලාගෙන් නිග්‍රහ නොලබන්න නම් මොකක් වෙන්න ඕනේද? අරියත් ඵලයටපත් වෙන්න ඕනේ. එහෙනම් අන්න බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ නිග්‍රහයටපත් නොවන தත්ත්වයටපත් වේවා කියන අදහසින් අනීගෝ හෝමි කියනවා. එහෙනම් ඒකෙත් අදහස මොකද්ද? නිවන් පූර්ණේ වෙන්න කියලා, රහත් වෙන්න කියලා අදහස් කරන්නේ. ඊළඟට සුඛී අත්තානම් පරිහරා. මේ කියන්නේ සුඛිත අත්බැවක් පරිහරණය කරනවා. දැන් අත්ත කියන්නේ මොකද්ද? සාරයි කියන එකනේ. ඒතොර අත්බැව කියන්නේ මොකද්ද? සාර බවක්. ඒතොර අපි මේ නිකන් කියන මනුස්ස අත්බැවක්, දේව අත්බැවක්, ඒවා අත්බව නෙමෙයි ඇත්තට. මොන බවද ඒවා? ඈ? ඒවා අනත් බව. අත්ත නෑ අනත්තයි. ඒවා අනත් බව. අනාත වෙනවා. අත්බවවල තියෙන්නේ මොකේද? අත්බවවලුත් තියෙනවා. අත්බවවල මොකද්ද? සෝවාන් බව, සකු르දාගාමි බව, අනාගාමි බව, අරියත් බව, අනත් බව. ඒවා තමයි ඇත්තටම අත්බව. එතකොට දැන් ඕවා සමහරලාට අර වචන වෙනස් කරලා අපි පරිහරණය කරනවා. දැන් මෙහෙම වෙන එක හොඳයි කියලා. ඒවා අත්බවවල් නෙමෙයි අනත්බවවල්. අනත්ත බව. එතකොට එහෙනම් මෙන්න මේ සුඛී අත්තාන සුඛිත අත්බවක් පරිහරණය කරනවා. එතකොට සුඛිතභාවයෙන් පූර්ණ වෙච්ච අත්බව කියන්නේ දුකෙන් දුර වෙච්ච අත්බවක්. ඒක තමයි අරිහත් භවය. එහෙනම් අන්න අරිහත් භාවයට පත් වේවා කියන අදහස තමයි එතනිනුත් සඳහන් වෙන්නේ. ඒ පත් වෙනවා කියන අදහස. එහෙනම් මෙන්න මේ කියන්නේ මොකද්ද? ඒ උඩ තියෙන peeli හතරෙන්ම කියන්නේ මේ අරිහත් ඵලය ගැන. එහෙම නැත්නම් නිවන පූර්ණ වෙච්ච ස්වභාවය. එහෙනම් මම මේ නිවන පූර්ණ වෙච්ච ස්වභාවය අත්දකිනවා. අත්දකිනවා වගේම අත්දකිත්වා වගේම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අන්න සියලු සත්වයොත් මේ தത്വයටම පත් වේවා. සියලු සත්වයොත් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේකත් මෛත්‍රී කර්මස්ථානයක්. ඒතකොට මෛත්‍රී කර්මස්ථානයක් වඩන්නේ මේයි. ලෝකේ ආදීනව දැකලා නිවනේ ශාන්තිය දැකපු නිසා අනිත් අයටත් ඒක ප්‍රාර්ථනා කරනවා. ඊළඟ මෛත්‍රී කර්මස්ථානයේ ඉතින් තවත් ගණනාවක් තියෙනවා. ඉතින් මේවා කියවුවහම අපිට සිංහල අර්ථයක් තේරෙනවා. මේ සසර පැවැත්මක් වන්නේද මහා දුක්ඛඳ වන්නේය. මේ සසර පැවැත්මක් නොවන්නේද මහා දුක්ඛඳ නොවන්නේය. මමද සියලු ලෝක සියලු සත්වයෝ මහා දුක්ඛඳ දෙවන සසරින් මිදෙත්වා. දෙමේගේ අදහස කිව්වම තේරෙනවා මේක කියන්නේ නිවන් දකින්න කියලා. මේ තියෙන්නේ ලෝකේ අසාරත්වය මෙනෙහි කරනවා මේ සසර පැවැත්මක් තියෙනවා නම් මහා දුක්ඛඳක්. මේ සසර පැවැත්මක් නැත්තම් මේ මහා දුක්ඛඳක් නැහැ. එහෙනම් මේ මමයි සියලු ලෝක සියලු සත්වය කියන මේ ඔක්කොම මහා දුක්ඛඳ දෙන සසරෙන් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේක විවිධ අර ඉස්සල්ලා ගත්තා වගේ වචන වලින් මේ සසර පැවැත්මක් වන්නේද මහා රෝගකඳ වන්නේය. තවත් ආදීනේ මෙනෙහි වෙන විදියක්. ඊළඟට ජරා කඳ වන්නේ, ව්‍යාධි කඳ වන්නේ, මරණ කඳ වන්නේ, බය කඳ වන්නේ, මහා හද ගිනි කඳ වන්නේ, දුක් ගිනි කඳ වන්නේ, ශෝක ගිනි කඳ වන්නේ, රාග ගිනි කඳ වන්නේ, බැඳුණු බැමි කඳ වන්නේ, අනන්ත දුක් ගිනි කඳ වන්නේ කියලා මේ විදිහට විවිධ වචන වලින් කියනවා. ඉතින් මේ වගේත් මේ විවිධ විදිහට අරන් තියෙන්නේ Tamante එක දැනෙන ආකාරයට. ඉතින් මේ කර්මස්ථාන ඔක්කොම ගන්න ඕනි කියලා එකක් නැහැ. Tamanට මොකක් හරි එකක් තේරෙනවා. ඉතින් ඒක අරගෙන වඩන්නත් පුළුවන්. ඊළඟට තවත් කර්මස්ථානයක් මේක විවිධ පැතිවලට අහු වෙන එකක්. ඉතින් මෛත්‍රී වැඩිමකුත් මෙතන තියෙනවා. ඒක නිසා මෙතෙන්ට අරගත්තේ මේ අවිදු අඳුර බිඳෙත්තා. ඒ කියන්නේ මේ අවිද්‍යා අන්ධකාරය බිඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අමා එළිය නැගෙත්තා. අමා එළිය කියන්නේ මොකද්ද? අමා කියන්නේ අමෘතේනේ. අමෘතේ කියන්නේ මෙන්න මේ නිවනට කියන නිවන් මඟට කියන නමක්. අන්න ඒ නිවනේ එළිය නැගෙත්වා කියනවා. එතකොට අමා එළිය නැගෙත්වා. මේ අවිද්‍යා අන්ධකාරය දුරලලා විද්‍යා ආලෝකය පහළ වේවා කියන එක තමයි මෙතනින් කියන්නේ. එහෙම පහළ වෙලා සසර දුකෙන් මිදෙත්වා අමා නිවන් දකිත්වා. මේ සියලු දෙනාට මේ නිවන දකින්න ලැබේවා කියලා කරන ප්‍රාර්ථනයක්. ඉතින් මේ මෛත්‍රී කර්මස්ථාන මේ විදිහට අපි විග්‍රහ කරගන්න ඕනේ. ඉතින් ඔයිට ඇර තවත් ඕන තරම් තියෙන්න පුළුවන්. මේ කර්මස්ථාන කියලා මේක කියලා එන ගහලා ඉරි ගහලා ගන්න දෙයක් නැහැ. තමන්ගේ හිතට එන එකක් වුණා තමන්ට සජ්ජායනා කරන්න පුළුවන්. ඉතින් ඒක ධර්මානුකූල වෙන්න ඕනේ, ගැළපෙන්න ඕනේ. ඉතින් එච්චරයි. තමන් මේ භාවනා වඩ아가ගෙන යද්දි තමන්ටත් එහෙම අදහස් ඕන තරම් එන්න පුළුවන්. එතකොට ඒවා වඩන්න පුළුවන් කර්මස්ථාන විදියට. ඉතින් මෙතන මේ කතා කරන සමහර කර්මස්ථාන ගත්තොත් මේවා මේ මේ අහන ශ්‍රාවකයෝ ලියපුවක් තියෙනවා. ඒ කියන්නේ මේක හොඳයි කියලා එහෙම ලියලා දීපුවා. එතකොට සමහර අවස්ථාවල මේ අපි ආම්දුරයෙන් බලලා මේක හොඳයි කියලා සමහර අවස්ථාවල අර නොගැලපීම් හරි මොනවා පොඩි පොඩි තැන් තිබ්බොත් ඒවා ආයේ වෙනස් කරලා හරි ගස්සලා ආයෙව භාවිතා කරනවා කර්මස්ථාන විදියට. ඉතින් ඒ විදියට ආපු කර්මස්ථාන ගොඩාක් තියෙනවා. ඉතින් කවුරු ලිව්වත් කවුරු මූලිකත්වයේ ගත්තත් ඉතින් ඒක නිවන් දකින්න හේතු වෙනවා නම් භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මෛත්‍රී කර්මස්ථාන වඩල ඉවරලා ඒ කර්මස්ථාන සෙසන් වල මුලදී මේ ආදීනවය සහ ලෝකේ අසාරත්වය ගැන වැඩිපුර මෙනෙහි වෙන කර්මස්ථාන තමයි ඊළඟට භාවිතා කරන්නේ. මොකද ලෝකයෙන් මිදෙන්න නම් ලෝකේ ආදීනවය දැකිය යුතුයි. ආදීනවය ඇසුරු කරන්න ඕනේ. එතකොට භාවනා අපේ යම්කිසි මේ වැඩසටහනක් ප්‍රෝග්‍රෑම් එකක් ගත්තොත් ඒකේ කර්මස්ථාන සකස් වෙලා තියෙන්නේ ওই වගේ පිළිවෙලකට. දැන් දවස් 9ක් නම් ප්‍රෝග්‍රෑම් එක දවස් 9 මුලදී කියන කර්මස්ථාන වලට වැඩිය මැදදී වෙනස් වෙනවා. අවසානට යද්දි තව ටිකක් වෙනස් වෙනවා. ඒ කියන්නේ මේක අර අනුක්‍රමයෙන් වැඩෙන පැත්තකට තමයි ගෙනියන්නේ. මුලදී ආදීනවය ගැන වැඩිපුර කර්මස්ථාන කියවෙනවා. ඊට පස්සේ මැදට යද්දි ටිකක් නිවනේ ශාන්තිය ගැන වැඩිපුර කියවෙනවා. අගට යද්දි ආලෝක කර්මස්ථාන කියවෙනවා. ඉතින් ඔන්න ඔය කියන රටාව ඒ ප්‍රෝග්‍රෑම් එක තුලත් අපිට දකින්න පුළුවන්. ඒ වගේම එක දවසක් ගත්තොත් ඒ දවසේ උදේ භාවිතා කරන කර්මස්ථාන වලට වැඩි හවස් වෙද්දි ටිකක් වෙනස් වෙනවා. ඕක ඉතින් අවධානයෙන් හිටියොත් Tamanට තේරෙනවා. ඊළඟට පැය දෙකක් ඇතුළත ගත්තොත් එතනත් ওই වගේම රටාවක් තියෙනවා. ඒතකොට පැය දෙකේ මූලික කොටසේදී මේ ආදීනවේ සහ අසාරත්තේ වැඩිපුර මෙනෙහි වෙන කර්මස්ථාන මෙනෙහි කරනවා, සජ්ජායනා කරනවා. ඉතින් එතනදී ගන්න එක කර්මස්ථානයක් තමයි මේ අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරනවා ඇස රූප චක්කු විඥාන කියන මේ තුන් ආකාරයට අරගෙන. එතකොට ඇස අනිච්චයි දුක්ඛයි අනාත්තයි. මේ කර්මස්ථානයේ සජ්ජායනා කරද්දී ගන්න ඕන අදහස මොකද්ද? අන අසානිච්චයි දුක්ඛය නැත්තයි කියන මේ හැනමේ එහෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ අන රූප බලමින් ආස්වාද විඳින්න ඔය කැමැත්ත කවදාවත් ඉෂ්ට වෙනවද ඈ ඉෂ්ට වෙන්නේ නැහැ එහෙනම් අන්න ඒ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ මොකේ කැමැත්තද එහි කැමැත්ත එහෙනම් අන්නේ ඇහැ කියන ආයතනය ඒ කැමැත්ත ඉෂ්ට කරගැනීමේ බලාපොරොත්තුව කවදාවත් ඉෂ්ට වෙන එකක් නෙමෙයි එහෙනම් අනිච්චයි දුක්ඛයි අනත්තයි. ඉතින් ඔය අදහස මේ බණ අහලා මේ දවස් ගාණක් තිස්සේ එහෙම නැත්නම් ඉතින් සති ගාණක් අවුරුදු ගාණක් හරි අහපු බණවල සාරාංශය තමයි මේ කර්මස්ථානේ තියෙන්නේ. අන්න ලෝකේ ආදීනව මෙනේ කරනවා. ඇස අනිච්චයි දුක්ඛයි අනත්තයි. රූප අනිච්චයි දුක්ඛයි අනත්තයි. රූපයෙන් බලාපොරොත්තු වෙනවා ආස්වාද විඳින්න. හැබැයි ඒ ආස්වාද කැමැත්ත රූපේ පරිහරණය කරලා ඉෂ්ට කරගන්න බෑ. එහෙනම් රූප අනිච්චයි දුක්ඛයි අනත්තයි. ඊළඟට චක්කු විඥානය අනිච්චයි දුක්ඛයි අනාත්තයි. මේ පෙනෙන ස්වභාවය මේ තුනකට කඩලා විස්තර කරනවා. මේ සියලුම සිද්ධීන් විවිධ ආකාරවලට කඩලා විස්තර කරන එක තමයි මේ කරන්නේ. ඊළඟට මමයයි ගැනීමට මගේයයි ගැනීමට මගේමයයි ගැනීමට සුදුසු නොවන්න ඕමය. අන්න මෙතනදි ගන්න ඕනේ මේ මම මගේ කියලා ගන්න මේක සුදුසු නෑ. ඇයි අනිච්ච දුක්ඛ අනාත්ත නිසා. එතකොට මම මගේ කියලා ගන්නවා කියන එකේ අදහස මොකද්ද? චන්දරාගයෙන් බැඳෙනවා කියන එක. ඇහැට චන්දරාගයෙන් බැඳුනොත් ඒකට කියනවා මම කියලා. රූපෙට චන්දරාගෙන් බැඳුනොත් ඒකට කියනවා මගේ කියලා. එතකොට මෙන්න මේ චන්දරාගෙන් බැඳෙන්න සුදුසු නෑ කියන එක තමයි මමයයි ගැනීමට මගේයයි ගැනීමට සුදුසු නොවන්නේමයි කියන්නේ. ඊළඟට මගේමයි ගැනීමට. ඉතින් මගේම කියලා ගන්නවනේ චක්කු විඤ්ඤාණය මේ පෙනෙන ස්වභාවය. අන්න එහෙම ගන්න සුදුසු නෑ කියන එක තමයි කියන්නේ. ඇයි සුදුසු නැත්තේ? චන්දරාගෙන් බැඳිලා පරිහරණය කරන්න සුදුසු නෑ. ඇයි අනිච්ච දුක්ඛ අනත් ඒවා. අන්න එහෙනම් ඒ විදියට ඇසට ඊට පස්සේ කනට මෙනෙහි කරනවා සෝතේ අනිච්චයි දුක්ඛයි අනත්තයි. ශබ්දය අනිච්චයි දුක්ඛයි අනත්තයි. සෝත විඥානය අනිච්චයි දුක්ඛයි අනත්තයි. මමයයි ගැනීමට මගේයයි ගැනීමට මගේමයයි ගැනීමට සුදුසු නොවන්නෝමයි. ඉතින් මේ විදිහට මේ ආයතන 12 සහ මේ විඥාන කියන ඒ ටිකත් අරගෙන ධාතු වශයෙන් ගත්තොත් මේ ධාතු 18කින් මෙනෙහි කරනවා ඊළඟට ගාණය, જીවහා, කය, මන කියන තැනට වෙනකම් මෙනෙහි කරනවා. එතකොට මේක ලෝකේ අසාරත්වයේ මෙනෙහි වෙන ආදීනවේ මෙනෙහි වෙන කර්මස්ථානය. ඊළඟට අවසාන මේ ඔක්කොම කැටි කරලා ලෝකේ අනිච්චයි දුක්ඛයි අනත්තයි මමයයි ගැනීමට මගේයයි ගැනීමට මගේමයයි ගැනීමට සුදුසු නොවන්නෝමය කියලා මෙනෙහි කරනවා. ඊළඟට මේක පංච උපාදානස්කන්ධය ඇසුරෙනුත් මෙනෙහි කරන්න පුළුවන්. දැන් එතන අර ඇස කන නාසය දිව ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන ක්‍රමවේදයට ඒ සිහි කරේ එතකොට මේ පංච උපාදානස්කන්ධ ලෝකේ අස්සාද ලෝකේ මේ මනෝමූලික තම තමන් නිර්මාණය කරගන්න ලෝකේ තවත් කඩන්න පුළුවන් විදිහක් තමයි උපාදානස්කන්ධනේ. රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංකාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ. අන්න මේ විදිහට කඩලා මේ උපාදානස්කන්ධය අනිච්චයි දුක්ඛයි අනත්තයි. එහෙනම් අන්න ඒ අදහසින් මෙනෙහි කරනවා රූප අනිච්චයි දුක්ඛයි අනත්තයි මමයයි ගැනීමට මගේයයි ගැනීමට මගේමයයි ගැනීමට සුදුසු නොවන්න ඕමයි. වේදනා අනිච්චයි දුක්ඛයි අනත්තයි. සංඥා සංකාර විඥාන අනිච්චයි දුක්ඛයි අනත්තයි. ඉතින් ඒ ක්‍රමයට මෙනෙහි කරනවා උපාදානස්කන්ධ ඇසුරෙන්. ඊළඟට ධාතු ඇසුරෙනුත් මෙනෙහි කරන්න පුළුවන් මේ ලෝකේ කඩන්න පුළුවන් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ධාතු හයකට. එතකොට මේ ලෝකේ තියෙන සියලුම දේවල් ටික ওই ධාතු හයට අයිති වෙනවා. දැන් පඨවි පඨවි ධාතුවේ අස්සාදයක් අපි දැන් අස්සාද තියෙන හැම එකකම අස්සාද තියෙනවා කියලා හිතාගන්නේ ඔන්න ওই ධාතුවක මොකක් හරි එකක්. දැන් පපඩම් කෑල්ල හොඳට මේ හම් වෙන්නේ නැතුව හොඳට කර කර ගාලා හැපෙන්න ඕනි කියන අපි බලාපොරොත්තු වෙන්නේ මොකෙන්ද අස්සාද? පඨවි ධාතුවෙන්. දැන් අයිස්ක්‍රීම් ටික දිය වෙන්නේ නැතුව තියෙන්න ඕනේ. අන්න පටවි ධාතුව. ඊළඟට යම්කිසි එක රස බලාපොරොත්තු වෙන්නේ ආපෝ ධාතුවෙන්. මේ දිව දිවට දැම්මම ඒක දිය වුන් නැත්තම් රස දැනෙන්නේ අපිට. අන්න ඒ බලාපොරොත්තු වෙන්නේ ආපෝ ධාතුවෙන්. ඉතින් වැగిරෙන ස්වභාවයෙන්. ඉතින් ওই විදිහට මේ ඉන්ද්‍රිය හයෙන් මේ ධාතු හයෙන් විදින අස්සාද බලාපොරොත්තු වෙනවා. ඒතර අපි මොන අස්සාදයක් විද්දත් මේ ධාතු හයෙන් අපිට කතා කරන්නත් පුළුවන්. ඒ ඔක්කොම එතෙන්ට අහු වෙලා තියෙනවා. එතකොට ওই පඨවි ආපෝ තේජෝ වායව ආකාශ විඥාන කියන මොන ධාතුයෙන් පරිහරණය කරලා ආස්වාද වින්දත් ඒවා අනිච්චයි දුක්ඛයි අනත්තයි කැමැත් ඉෂ්ට වෙන ඒවා නෙමෙයි දුක දෙන අසාර වැඩපිළිවෙලක් එහෙනම් අන්න ධාතු ඇසුරින් මෙනෙහි කරනවා පඨවි ධාතු අනිච්චයි දුක්ඛයි අනත්තයි මමයයි ගැනීමට මගේයයි ගැනීමට මගේමයයි ගැනීමට සුදුසු නොවන්න ඕමය ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු ඒකේ තවසානේදී ආයේ ලෝකය අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා කැටි කරලා කියනවා ඔව්. විඥාන ධාතුව කියන එකට අයිති වෙන්නේ අපේ මනසත් එක්ක යන ටික. අපි නිකන් කිව්වොත් ඒ මන ධම්ම ටික. දැන් මන ධම්ම වලින් විඳින ටික විඥාන ධාතුවෙන් කියවෙනවා. ඉතින් ඒ ටික අනිච්චයි දුක්ඛයි අනාත්තයි. ඒතකොට මෙතනදී අපි දැකලා තියෙන සාමාන්‍ය එකක් තමයි ගොඩක් වෙලාට ඇවිල්ලා අහන ප්‍රශ්නයක් තමයි මේ ධාතු මනසිකාරින් දැන් මේ කතා කරන්නේ මේක තේරෙන්නේ නැහැ. මේ කර්මස්ථානේ තේරෙන්නේ නැහැ. කොහොමද විදර්ශනා කරන්න එක අහනවා. ඉතින් ඒ වෙලට විස්තර කරලා දෙනවා. එතකොට තමන් ඒ වැඩෙන්න වැඩෙන්න ඒවත් තේරෙන්න ගන්නවා. නමුත් ඒක තේරෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක්වත් නැහැ. ඒකේ තියෙන අදහස මොකද්ද? කොහොම හරි මේ ලෝකේ අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා කියන්නේ නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධ ලෝකේ මනෝමූලික හදාගන්න එක. එහෙනම් ඒ අදහස අරන් මේක වඩන්නත් පුළුවන්. මොකද එහෙම පුළුවන් බව අපිට මේ අත්දැකීමෙන් දන්නවා. හේතුව තමයි සමහර මේ විදේශීය ජාතිකයෝ පාරම වගේ සම්බන්ධ වෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ කර්මස්ථානවල අදහ මේ දන්නේ මේ වචන වලින් කිව්වම මොකද්ද කියලා. හැබැයි බණ ටික කියලා දෙනවා ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට තේරෙන විදිහට. ඉතින් ඉංග්‍රීසි භාෂාවෙන් බණ ටික කියලා දීලා ඉවරලා මෙන්න මේ අදහස තමයි මේ කියන ඔක්කොගෙම තියෙන්නේ. ඕක අහගෙන ඉන්න ගමන් ඔයා මේ අහගත්තු ටික දැනගත්තු ටික මෙනෙහි කරන්න කියලා. ඉතින් යසාගේට ධානා ටික වැඩෙනවා. ඉතින් ඒකට මේවා මේ අර ඒ විදිහට වචන වලින්ම ගන්න ඕනේ එහෙනම් අපිටත් පුළුවන් මේකේ අදහස තේරෙන්නේ නැත්තම් හැබැයි මේ ලෝකේ අනිච්ච දුක්ඛ අනාත්ම බව අපි අහලා දැනගෙන තියෙනවා. ඒ අදහසම තමයි මේකේ තියෙන්නේ කියලා අදහස මෙනෙහි කරන්න පුළුවන්. හැබැයි මේක අහලා විග්‍රහ කරගත්තාම ඉතින් Tamanට ඒකේ අදහස දැනගන්නත් පුළුවන්. ඊළඟට තවත් මේ කර්මස්ථානය ද මේ මේ වගේනොත් අර කාමසිතුවිලි එහෙම නැත්නම් අර ලෝකේ පැත්තට තියෙන ඒ සාරත්වය කියලා සාරයි මාරයි කියලා යන ඒ හැඟීම් දුරු කරගන්න වටින කර්මස්ථානයක් මේකේ තියෙන මොකද මටද හැම දිනාටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාගදේශ මෝහයෝ නිරෝධ වෙත්වා. නිවන් සුවයෙන් සුවපත් වෙත්වා. එතකොට මේ වගේ අර කාමයන්ට තුච්චයි නින්දිතයි ලාමකයි කියලා ඒ වචන වලින් භාවිතා කරන මේකේ හැංගීම එනවා මේකේ තියෙන අර අනිච්ච දුක්ඛ අනාත්ත බව. එහෙම නැත්නම් නොකල යුතු බව, බැහැර කළ යුතු බව කියන එක එනවා. එතකොට දැන් මේ වචන නිකන් එළියේ එළියට එළියේ කතා කරොත් එහෙම නැත්නම් අපි හිතමු නිකන් දන්නේ නැති කෙනෙක් බැලුවොත් මේක දේශ සහගත එකක් වගේ පේන්නේ නේ. ඉතින් මේ දේශයෙන් ගන්න එකක් නෙවෙයි මේක ආදීනව දැකලා බැහැර කරන ස්වභාවයක්. ඉතින් මේ වගේ සමහරලාට මේ වචන භාවිතා කරාම අන්න අර මිදෙන්න හේතුවක් වෙනවා. අර මං මේ මේදී විස්තර කරන්නේ අර දෙතිස් කුණ පොට්ටාස දෙකක් ඇවිල්ලා ඉන්නවා කියලා කියපු එකෙන් අර හාමුදුරුවන්ට කෙලින්ම විදර්ශනාව කරනවනේ ඒක නොකල යුතු බවනේ. අර ගෑනු ළමයි දෙන්නේ හම්බෙන්න ආවම පොඩි හාමුදුරුවෝ ගිහිල්ලා පණිවිඩය කියන්නේ කොහොමද? කිව්ව නේද බං? කිව්වේ නැද්ද? කිව්වද නැද්ද? නෑනේ. අර එක මේ සත්‍ය සිදුවීමක් ඉදී වහරගහඳුරු මේ කියපු එකක් මේ අර මේ හාමුදුරු කෙනෙක් කොහොම හරි මේ දහම් අවබෝධයක් තියෙන කෙනෙක් නමුත් සම්බන්ධතාවයක් ඇති කරගෙන ගෑනු ළමෙක් එක්ක දැන් ඔන්න කතා කරගෙන දවසක් දාගෙන මේ සිවුරු ඇරලා යන්න දැන් මේ ගෑනු ළමයා එක්ක ඊට පස්සේ දවස දාගෙන ඔහොම තියෙද්දි පන්සලට හම්බෙන්න එනවා ඒ ගෑනු ළමයා තව යාළුවෙක් එක්ක ගෑනු ළමයි දෙන්න දෙන්නෙක් එනවා දැන් හාමුදුරුවන්ව හම්බෙන්න එද්දි අර පන්සලේ ඉන්න තව පොඩි හාමුදුරු කෙනෙක් තමයි මේ දකින්නේ මෙහෙම ගෑනු ළමයි දෙන්නෙක් ඇවිල්ලා ඉන්න. ඉතින් ගිහිල්ලා ඇයි කියලා ඇහුවාම කියනවා අර හාමුදුරුවේ නම කියලා මෙන්න මේ හාමුදුරු හම්බෙන්න ආවේ පණිවිඩේ කියන්න කියලා. ඊට පස්සේ දැන් පොඩි හාමුදුරුවෝ ගිහිල්ලා දැන් පණිවිඩේ කියනවනේ මේ හම්බෙන්න ඇවිල්ලා ඉන්නවා කියලා. දැන් ওই පණිවිඩේ එක එක විදිහට කියත හැකිනේ නේ. පොඩි හාමුදුරුවෝ කොහොමද ගිහිල්ලා කියන්නේ? පොඩි හාමුදුරුවෝ ගිහිල්ලා කියනවා අර හාමුදුරුවන්ට අන්න ඔබ වහන්සේව හම්බෙන්න දෙතිස් කුණප කොට්ටාස දෙකක් ඇවිල්ලා ඉන්නවා කියනවා. දැන් මේක ගිහිල්ලා කිව්වම අර හාමුදුරේ ඇවිල්ලා බලනවා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. දැන් බලන්නේ අර අදහසත් එක්ක නේද? දැන් බලපු ගමන් අන්න අර දෙන්න. ඉතින් හාමුදුරන්ට එතනම තේරෙනවා මොකද්ද මේ කරන්න යන වැඩේ තියෙන අවුල තේරෙනවා. අන්න ඒ වෙලේ මම පොඩි හාමුදුරන්ට කියනවා මම නෑ කියන්න ආයෙන්නත් එපා කියන්න කියලා හරවලා යවනවා. එතකොට මේ හාමුදුරෝග කියන වෙලාවෙත් උන්වහන්සේ සිවුරේ හිටියා. ඉතින් දැනටත් එහෙම ඉන්නවා. ඉතින් මග වඩනවා ඇති. පැහැදිලිද? හැබැයි අර පොඩි හාමුදුරුවෝ ගිහිල්ලා කිව්වා නම් එහෙම අන්න ඔබ වහන්සේ හම්බෙන්න ලස්සන කෙල්ලෝ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. දැන් මොකක් වෙයිද? හාමුදුරුවෝ දැක්ක ගමන් අන්න දැන් තමන් යාළුලා ඉන්න එක නා ලස්සනයි කිව්වා. ඉතින් ආයක ආස්වාද වශයෙන් අරගෙන අන්න ඉතින් පැනලා යන්න තිබ්බා ඉතින්. සිවුරත් අතහැරලා දාලා. නමුත් අර කියපු එකෙන් තමයි හැරුණේ. බලන්න මේ වචනේක තියෙන බලවත්කම. මොකද ඒකෙන් ගන්න අදහස. එතකොට අන්න ඒ වගේ කර්මස්ථාන මෙනෙහි කරාම ඒ වගේ අර විශේෂයෙන් බැඳිච්ච තියෙනවනේ දුරු කරගන්න ලොකු හේතුවක් වෙනවා. එතකොට ඒ වගේ එකක් තමයි මෙන්න මේකත්. මේ තුච්ච වූ, නින්දිත වූ, ලාමකෝ, පංචකාමයෝ කියලා එහෙම මෙනෙහි කරාම ඒ අදහස් ඒ වගේ මේ ලෝකේට තියෙන උපාදානස්කන්ධ හදා ගන්න අදහස් ශීඝ්‍රයෙන් මේ පහ වෙලා යනවා. ඒ කියන්නේ ආදීනවේ බලවත්ව දකින්න පුළුවන් කර්මස්ථාන. එතකොට මේ වගේ ඉතින් කීපයක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මෙවැනි වචන අරන් තියෙන්නේ. නැතුව දේශ සහගත එකක් නෙමෙයි. ඊළඟට තවත් කර්මස්ථානයක් තියෙනවා මේ අවස්ථාව කියන කර්මස්ථානය. ඒතර මෙහෙමත් මේකත් මේ බොහොම විදර්ශනා වෙන්න කර්මස්ථානයක්. ඒතර අනිත් එක තමයි දැන් මේ මම විග්‍රහ කරනවානේ කර්මස්ථාන ටික. ඒතර මේ කර්මස්ථාන විග්‍රහ කරන මේ එකම තේරුම, හරිම තේරුම මේක විතරක් නෙමෙයි. දැන් මීට වඩා වෙනස් අදහසකින් කෙනෙකුට ගන්නත් පුළුවන්. හැබැයි ධර්මානුකූල වෙන්න ඕනේ නිවන් මාර්ග වැඩෙන්න ඕනේ. එහෙම අදහ ඒ විදිහකට වෙන කෙනෙකුට විග්‍රහ කරන්නත් පුළුවන්. ඒතර මේවට එකම විග්‍රහයක් නෙමෙයි තියෙන්නේ. මේ මට තේරෙන පැත්තෙන් මම කරන එක විග්‍රහයක් තමයි මේ කරන්නේ. ඒතර මේ කර්මස්ථානෙත් එහෙමයි. මේකේ කියනවා මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේමය. සියලු අවස්ථා මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නෝමය. ඒ කියන්නේ මොකද්ද මේ අවස්ථාව? මේ අවස්ථාව කියන්නේ මොකද්ද? මේ වෙලාවනේ. එන මේ අවස්ථාව ගැන කතා කරන්නේ දහමේ මොකෙන්ද? ඉදපච්චිතා පටිච්ච සමුප්පාදේ. ඉදපත් මේක බොහොම විදර්ශනා වැඩෙන කර්මස්ථාන. ඉදපච්චිතා පටිච්චසමුප්පාදෙන් තමයි මේ අවස්ථාව කතා කරන්නේ. ඒතර මේ අවස්ථාවේ අපිට මොනවාද ලැබෙන්නේ? අන්න අකුසල විපාක එක්ක කුසල විපාක. අන්න අකුසල විපාකයක් වේවා අකුසල විපාකයක් වේවා ඒ හේතුවෙන් අපිට එන විපාක එන්නේ ක්‍රම හයකට. කොහොමද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. ඔය හයෙන් ඇරෙන්න අපිට විපාකයක් එන්න ක්‍රමයක් තියෙනවා. නෑ ඔය හය විතරයි තියෙන්නේ. එහෙනම් අකුසලයක් කරත් කුසලයක් කරත් ඇහැට රූපයක් පේනවා, කනට ශබ්දයක් ඇහෙනවා, නහයට ගඳ සුවඳක්, දිවට රසක්, කයට ස්පර්ශයක්, මනසට සිතුවිල්ලක් එනවා. එහෙනම් මෙන්න මෙහෙම එන එකට කියනවා මොකක් කියලාද? මේ අවස්ථාව. එතකොට මෙන්න මෙහෙම එන අවස්ථාව අවස්ථාවේ තියෙන ස්වභාවයක් යථාර්ථයක් තියෙනවා මොකද්ද උදා වෙන ඕනම එකක් විනාශයටපත් වෙනවා වැය වෙලා යනවා ඉතින් ඕක ලෝක ධර්මතාවයක්ද නැද්ද ලෝක ධර්මතාවයන්. උදා වෙන එකක් ඊළඟ මොහොතේ ඉඳන් මොකද වෙන්නේ? විනාශයටපත් වෙනවා. වැය වෙන පැත්තට යනවා. එහෙනම් මේ අවස්ථාව මොකද වෙන්නේ? මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයටපත් වන්නේම. එතකොට මේ අවස්ථාව එහෙම යනවනම් සියලු අවස්ථාව එහෙම යනවද නැද්ද? සියලු අවස්ථාව එහෙම යනවා. ඉතින් ඒ කියන්නේ මේ අවස්ථාව එකක් උදා වුණා, ඒ අවස්ථාව ඉවර වුණා, ඊළඟ අවස්ථාවේ තව එකක් උදා වුණා. ඕක තමයි ධර්මතාවය. එහෙනම් සියලු අවස්ථා මේ වගේ ගෙවි ගෙවි ගොස් විනාශයටපත් වෙනවා. ඒක තමයි ධර්ම ස්වභාවය. අන්න එහෙනම් මේ ලෝකේ ක්‍රියාත්මක වෙන ස්වභාවය මෙනෙහි කරා. ඊළඟට මොකද කරන්නේ? මුලාවටපත් සත්වයෝ මෙබඳු අවස්ථා යහපතයිගෙන අන්න මුලාවටපත් වුණු සත්වයෝ අන්න විපාක පටිච්ච සමුප්පාදේ අව්‍යාකృత පටිච්ච සමුප්පාදෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අරමුණු විදිහට ඇවිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ ඒ අරමුණු හැමුවේ මුලාවටපත් සත්වයෝ අන්න මුලාවටපත් උනා නම් මොකද වෙන්නේ මේ ආපු අරමුණ හරි හොඳයි වටිනවා සාරයි මාරයි කියලා අවිද්‍යාපච්චය සංකාර කරන වැඩපිළිවෙල කරනවද නැද්ද? අන්න කරනවා. එහෙනම් මොකක්ද වෙන්නේ? මුලාවටපත් සත්වයෝ මෙබඳු අවස්ථා යහපතයිගෙන. අන්න මෙවැනි උදා වෙන මේ අවස්ථා. දැන් මේ අවස්ථා ඔක්කොම උදා වුණේ කොහොමද? පෙර අවිද්‍යාපච්චය සංකාර කරලා ගොඩනගපු සංකත ටිකක් නෙමෙයි තියෙන්නේ. ඒ සංකත අපිට මුණ ගැහුණාම ඒක හරි හොඳයි වටිනවා කියලා මුලාවටපත් වෙලා මෙබඳු අවස්ථා යහපතේගෙන ඇලෙන්නාහුය බැඳෙන්නාහුය ගැටෙන්නාහුය සැරිසරන්නාහුය අන්න එවැනි අවස්ථාවල ඇලෙනව බැඳෙනව රාගයෙන් දේශයෙන් ගැටෙනව මෝහයෙන් සැරිසරනව ඉතින් මෙන්න මේ වගේ රාග දේශ මෝහ වැඩපිළිවෙලකට බහිනවා කවුද මුලාවටපත් සත්වයෝ අන්න විද්‍යාපච්චය සංකාර කරනවා ප්‍රඥාවන්තයෝ අන්න එවැනි අරමුණක් ආපු වෙලාවේ ප්‍රඥාවන්තයා කියන්නේ කවුද මේ මේ පුද්ගලයෙක් නෙමෙයි දැන් කවුරු හරි සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනෙක් ඔය වගේ අවස්ථාවක අහම රාගෙන් පටිච්ච වෙලා ගියා නම් එයා ප්‍රඥාවන්තයෙක්ද මුලාවටපත් සත්වෙක්ද මුලාවටපත් සත්වෙක් අන්න ප්‍රඥාවන්තයා වෙන්නේ එවලයාට එන්න ඕනේ මොකද්ද මේක අනිච්ච දුක්ඛ අනත් එකක් අන්න ප්‍රකෘතිමත් ඥානය ප්‍රකෘතිමත් ඥානය එතන නැගුණා නම් අන්න ප්‍රඥාවන්තයා අන්න ප්‍රඥාවන්තයෝ මොකද කරන්නේ මෙබඳු අවස්ථා નિසරුවේයි දැන අන්න අනිච්ච දුක්ඛ අනත් දැක්කා નિසරුයයි දැන නොයැලෙන්නාහුය නොබැදෙන්නාහුය නොගැටෙන්නාහුය මිදෙන්නාහුය එහෙනම් රාග දේශ මොහ වලින් බැඳෙන්නේ නැහැ අන්න ඒ එවැනි අවස්ථාවලින් මිදිලා යනවා එහෙනම් මෙන්න මේ අදහස තමයි මේ අවස්ථාව කියන කර්මස්ථානයේ තියෙන්නේ. එහෙනම් මේ විපාක වශයෙන් එන එක හැමුවේ රාග දේශ මොහයෙන් බැඳිලා යන මුලාටපත් සත්වය ප්‍රඥාවන්තයෝ ඒකේ බැඳෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ඉදපච්චිතා පටිච්චසමුප්පාදය මෙනෙහි කරන එක තමයි මේ කර්මස්ථානයෙන් සිද්ධ වෙන්නේ. ඔව්. ඒක තව ටිකක් විස්තර කරන්න. ඔව්. දැන් මේකෙදි මේ ඇත්තට මේක මේ අහන එක හොඳයි. මොකද මේ ගොඩාක් අවස්ථාවල අපි දැකලා දෙන මේ අවස්ථාව කර්මස්ථානය මේ පැහැදිලි නෑ කියන එක. ඒ කියන්නේ තේරෙන්නේ නෑ කියලා සමහර අවස්ථාවල අහන ගොඩක් අය අහනවා කොහොමද මේක විදර්ශනා කරන්නේ? ඒ කියන්නේ මේක සවිතක්යක් විදිහට අපි සජ්ජායනා කරද්දී මොකද්ද හිතන්න ඕනේ මේක යද්දී? මොකද්ද මෙනෙහි කරන්න ඕනේ? මොකද මෙනෙහි කරේ නැත්නම් වැඩක් නැහැ. සවිචාරේ තියෙන්න ඕනේ. සවිචාරේ නැතුව නිකන් ගිරවා දැම්මා වගේ කියෝ කියෝ ඉඳලා වැඩක් නෑ ඒක අදහස මෙනෙහි කිරීම තුළින් තමයි අපේ කෙලෙස් ප්‍රහාණය වෙන්නේ. එහෙනම් අපි සජ්ජායනා කරනකම ඒක මෙනෙහි කරන්න ඕනේ. එතකොට මේකේ අදහස දැන් මේ විදිහට මම කිව්වහම මේක අහගත්තාම ඒක නෙමෙයි මෙනෙහි කරන්නේ. මෙනෙහි කරන්නේ මොකද්ද? මේ මං කියපු එක අහ ගැනීම තුළින් Tamanට එනවා ඥානයක්. ඥානයක් කියන්නේ ඒක Tamanට ඒක හැඟීමක් එනවා. එතකොට මේක දැනගෙන අහගත්තට පස්සේ Tamante හැඟීම තියෙන නිසා මේ කර්මස්ථානයේ සත්‍යඥානවේදී ඒක හැඟීමෙන් මෙනෙහි කරනවා. හරියට උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම දැන් මෙතන අපි හිතමු සාකච්ඡා කරනවා කවුරු හරි කෙනෙක්. දැන් අපි ඔක්කොම ලඳුරනවා මෙහෙම එක්කෙනෙක් එනවා. මෙයා ඊට පස්සේ මම ඕගොල්ලන්ට කියනවා එයා නැති දවසක මෙයා මෙන්න මෙහෙම එක්කෙනෙක් කියලා මම එයා ගැන හෙන විස්තරයක් කරනවා. මේ අහුවෙන්න නම් එපා. හෙන මේ බොරුකාරයෙක්, වංචාකාරයෙක් මෙන්න මේ වගේ වැඩ තමයි එයා කරන්නේ. රට වටේටම ණයයි. හැමතැනම බොරුවට සල්ලි ඉල්ල ගන්න. ඔහොම කියලා මම ලොකු විස්තරයක් කරනවා. දැන් මම හිතමුකෝ අපි පැයක් විතර මම විස්තර කරනවා. දැන් විස්තර කරලා ඔන්න දැන් ලබන සතියේ එයා එනවා. ආවිල්ලා එයාව දැක්ක ගමන් ඕගොල්ලෝ එයාව දැක්ක දැකලා ඉවරලා මේ පැයක් වෙන් කරගෙන මම කියපු ටික මතක් කරනවා. නෑනේ. හැබැයි දැකමු ගමන් අර පැයේ කියපු ඔක්කොම එනවද නැද්ද හැඟීමක්. එයා ගැන. අන්න ඒකම තමයි මේකටත් ඕනේ. මොකක්ද ඕනේ? මේ කර්මස්ථානේ විග්‍රහ කරාම එයා දහස අහලා ඉවරලා Tamanට එනවා මේ හැඟීමක්, අදහසක් එනවා. මෙන්න මේ අදහස තමයි මෙනෙහි වෙන්න ඕනේ කර්මස්ථානයේ සජ්ජායනා කරද්දී. මේ ගත්ත අවබෝධය. එතකොට ඔන්න ඔය කර්මස්ථානයේ තියෙන මේ ඉදපච්චිතා පටිච්ච සමුප්පාද ක්‍රමවේදයට මෙනෙහි කරන එක. එතකොට මේ අවස්ථාව කියලා ඒ සඳහන් කරන ඉදපච්චිතාව. මේ කියන්නේ ප්‍රත්‍ය උපදින අවස්ථාව. මේ මේ මොහොත. අපි කියන්නේ තත්ත තත්ත විපස්සති කියලා. මේ මේ මොහොත තමයි විදර්ශනා කරන්න ඕනේ නේ. එතකොට යමක් සිද්ධ වෙලා ඒක පස්සේ නෙමෙයි ඉතින්. එතකොට පස්සේ කරනවා නම් පස්සේ පස්සේ විපස්සති කියනවා නේ. එහෙම කිව්වේ නෑනේ තත්ත තත්ත විපස්සති. මේ මේ මොහොතේ විදර්ශනා කරන්න ඕනේ. එහෙනම් මේ අවස්ථාවේ සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ මොකද්ද? විපාක වශයෙන් අපිට අරමුණු මුණ ගැහෙන එක. මේ විපාක කයක් හදාගෙන අපිට නිරන්තරයෙන් මොකද්ද වෙන්නේ? හැමතිස්සෙම අපේ ඇහැට රූප වෙනවා, සද්ද ඇහෙනවා, ගන්ධ සුවඳ දැනෙනවා, රස විඳිනවා, ස්පර්ශ විඳිනවා, හිත හිත ඉන්නවා. ඔය වෙන වැඩක් අපි කරනවද? නෑනේ. ওই ටික විතරයි කරන්නේ. එතකොට ওই ටික වෙන්නේ කොහොමද? අන්න පෙර නගපු කුසල අකුසල එකේ විපාක විදිහට. අන්න පෙර කුසල් විපාකයක් විදිහට ඒ කියන්නේ අලෝභය ආදේශය අමෝහය ප්‍රතිඵලයක් විදිහට මනුස්ස උප්පත්තියක් හටගන්නවා කයක් සකස් වෙනවා. ඒ සකස් වෙච්ච කයට යම් මට්ටමක තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ගෝචර වෙනවා. ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සකස් වුනේ කොහොමද? අන්න ඕරකේ විස්තර කරා කොහොමද? අපේ හිතෙන්ම තමයි. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න. අන්න පෙර නගපු අවිද්‍යාවේ ප්‍රතිඵලයක් විදිහට ඒවා සකස් වෙලා ඒවට කියන සංකත කියලා. එහෙනම් අද දවසේ අපිට අරමුණු විදිහට මුණ ගැහෙනවා සංකත ටිකක්. අන්න එවැනි අරමුණක් අපිට මොන ගැහෙනවා. ඒ සංකත හොඳ ඒවා නෙමෙයි. එයි ඒක නිර්මාණය වුණේ කොහොමද? අபிසංකාර කරලම තමයි. ඒ කියන්නේ වැඩේ වරද්දලා අවිද්‍යාපච්චය සංකාර වලින් තමයි ඒවා නිර්මාණය වුනේ. එහෙනම් ඒ නිර්මාණය වුණු මේ ලෝකෙට හේතු වෙන කුසල වුණත් අකුසල වුණත් කුසල අකුසල කියලා උතන බෙදන්නේ ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ ලෝකෙට හේතු වෙන ඒවා. එහෙනම් ওই දෙපක්ෂයෙන්ම නිර්මාණය වෙලා තින්නේ මෙවැනි ලෝකයක්. ඒ කියන්නේ අවිද්‍යාව පත්‍ය සංකාර කරලා සමුදේ කරගත්තු ලෝකයක් තමයි මේ තියෙන්නේ. එහෙනම් ඒ ලෝකයේ දේවල් අපිට කුසල අකුසල විදියට විපාක වශයෙන් අරමුණු ගෙනෙල්ලා දෙනවා. ඇහැට රූපයක්, කනට ශබ්දයක්, නහයට ගඳ සුවඳ, දිවට රසක්, කයට ස්පර්ශයක්, මනසට සිතුවිල්ල. ඔය විදියට අරමුණක් ගෙනෙල්ලා දෙනවා. මේ අරමුණක් ආවහම මේ අරමුණ ආවෙම කොහොමද? අවිද්‍යාපච්චය සංකාරයෙන් ගොඩනගපු එකක් නේද කලින්? ඔය නරමුණ අපේ ඇහැට දැන් අපි දකින රූපයක් ඒක විද්‍යාපච්චය සංකාර කරලා හැදිච්ච එකක්. නෑ අවිද්‍යාපච්චය සංකාර කරලා. ඒකෙදි නගපු අවිද්‍යාව ගැන කියන්න පුළුවන් රූපේ තියෙන නම ගත්තා නම්. නේ? දැන් රෝස මලක් නම් රෝස මල දැක්කම ශානියමයි කියලා යනවා. දැන් රෝස මල හැදෙන්න මොකද්ද හේතු උනේ? අවිද්‍යාව. මේ රෝ කියන්නේ රාගයට. රෝදයක් කියන්නේ කැරකි කැරකි යනවා, සැරිසරනවා. ඒතර අන්ධ වෙලා සැරිසරනවා නම් රෝ අන්ධ කියනවා, රෝන්ද යනවා. එහෙනම් මේ රාගයට ආසා කරපු නිසා රෝ ආස රෝස හැදෙනවා. ඒතර රාගයට ආසා කරපු එක විද්‍යාවද අවිද්‍යාවද? අවිද්‍යාව. අන්න පටිච්ච උනේ යම් ආකාරයට එහෙම සම උප්පන්න වුණා. අන්න රාගයට ආසා කරපු එකේ ප්‍රතිඵලයක් විදිහට රෝස නිර්මාණය වුණා. රෝස දැක්කහම දැන් මොකද හිතෙන්නේ? අන්න මේක නියමයි සාරයි මාරයි වටිනවා කියලා යනවා. ඒත් යන්නේ මොකෙන්ද? විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? අවිද්‍යාවෙන්. එතකොට අන්න අවිද්‍යාවේ ප්‍රතිඵලයකින්ම තමයි ඒක ගොඩ නැගුණේ. හැබැයි අද වෙනකොට ඒක දන්නේ නැතුව අන්න අවිද්‍යාවෙන් මේකට ආයේ පටිච්ච වෙනවා. එහෙනම් ඔය එන සියලු අරමුණු අපිට ඇවිල්ලා තියෙන මේ අවිද්‍යාවෙන් උදා කරගත්තු ඒවා. එහෙනම් ඒ අරමුණු ඝට්ටණය වෙන මේ අවස්ථාව හොඳ එකක් වටින එකක් නෙමෙයි. ඒතර මේ අවස්ථාවේ ස්වභාවය මොකද්ද? ඔන්න දැන් අවස්ථාවක් උදා වුණා. තව මොහොතකින් ඒ අවස්ථාව වෙන අවස්ථාවක් උදා වුණා. ඕක නිරන්තරයෙන් අපිට වෙනවද නැද්ද? වෙනවා. ඔන්න ඕක තමයි ස්වභාවය. ඕක තමයි මුලින්ම මෙනෙහි කරන්නේ මේ අවස්ථාව මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නේ. මේ අවස්ථාව එහෙම වෙනවා සියලු අවස්ථාවල හැටි කොහොමද? ඒත් ඒ වගේමයි. සියලු අවස්ථාවෝ මොහොතින් මොහොතේ ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වන්නෝමය. එහෙනම් සියලු අවස්ථාවෝ මොහොතින් මොහොත ගෙවි ගෙවි ගොස් විනාශයට පත්වීම ධර්ම ස්වභාවය කොට ඇත්තේ. ඒක තමයි දරන්නේ. මොහොතින් මොහොතේ වෙනි අවස්ථා උදා වෙනවා. අන්න ඒ විදිහට එන අවස්ථා මුලාවටපත් සත්වය මොකද කරන්නේ? එහෙම අරමුණක් ආවම එක්කෝ ඒක හොඳයි නියමයි කියලා ඇලෙනවා නැත්නම් ඒක හොඳ නෑ කියලා ගැටෙනවා. නැත්නම් ඒක Tamanට ආස්වාදයට හිත කර නැති බව දැකලා බැහැර කරලා දානවා. ඉතින් ඕවෙන් එකක් කරනවා. එහෙනම් එවැනි අරමුණක් ආවහම මුලාවටපත් සත්වය මොකද කරන්නේ? ඇලෙන්නාහුය, බැඳෙන්නාහුය, ගැටෙන්නාහුය, සැරිසරන්නාහුය. හැබැයි ප්‍රඥාවන්තයෝ එවැනි අරමුණක් ආවහම ඒ අරමුණේ තියෙන අසාරත්වය දැක්කනම් අනිච්ච දුක්ඛ අනාත්ම බව දැක්කනම් අන්න ප්‍රඥාව පහළ වුණා. අන්න ප්‍රඥාවන්තය මොකද කරන්නේ? එවැනි අරමුණ කෙරෙහි නොයැලෙන්නාහුය, නොගැටෙන්නාහුය, නොබැදෙන්නාහුය, මිදෙන්නාහුය. අන්න මිදෙනවා. ඉතින් ඔන්න ඔය කියන ඊටපච්චිතා පටිච්ච සමුප්පාදේ මෙනෙහි කිරීම තමයි කර්මස්ථානේ සිද්ධ වෙන්නේ. එතකොට ඕක අහලා දැනගත්තාම ඒ අදහස මේ කර්මස්ථානේ සජ්ජායනා කරද්දී අදහස මෙනෙහි වෙනවා. එතකොට ওই වචන විදියට නෙමෙයි හැඟීමක් විදියට මෙනෙහි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ මේ අවස්ථාවේ අරමුණු ඇවිල්ලා රාග දේශ මොහෙන් අபிසංකාර නොකර ඉන්නවා කියන සංසිද්ධිය. පැහැදිලිද? ඔව් මෙතනදී හැම වෙලාවෙම සවිතක්කය වෙන්නේ මේ කර්මස්ථානෙට. ඒ කියන්නේ සවිතක්කයේ කාර්යභාරය තමයි හිත අරමුණට නගා ගන්න උදව් කිරීම. දැන් දැන් ස්වාමීන් වහන්සේ ඉදලා මේ කර්මස්ථානේ සජ්ජායනා කරා මේක අපිට ඇහුණාම අපේ හිතේ අරමුණට නගා ගන්න එකෙන් උදව්වක් දෙනවා. එතකොට හිත අරමුණේ නගා ගන්න කරන උදව්ව තමයි සවිතක්කෙන් කරන්නේ. ඊළඟට ඒ හිත ඒ අරමුණේ නගාගත්තු අපි හිත ඒ අරමුණේ හසුරවන්න ඕනේ. ඔන්න ඔකට කියනවා සවිචාරය කියලා. එතකොට යමක් සජ්ජායනා කරාම හාමුදුරුවෝ කර්මස්ථානේ ඒක ඇහුණාම අපේ හිතේ අරමුණේ පිහිටනවා. ඒ අරමුණේ අපි හසුරවන. ඕකට කියන සවිචාර. එතකොට සවිතක්ක සවිචාර. ඊළඟට තවත් මේ අසාරත්වය මෙනෙහි කරන කර්මස්ථානයක් තමයි මේ පෙනපින්ඩූපම සූත්‍රයේදී මේ පෙනපිඩුව අසාරයි, රූපය අසාරයි, දිය බුබුල අසාරයි, වේදනා අසාරයි, මිරිඟුව අසාරයි, සංඥා අසාරයි, කෙසෙල් කඳ අසාරයි, සංකාර අසාරයි, මායාව අසාරයි, විඥාන අසාරයි කියන කර්මස්ථානේ. ඉතින් මෙතන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයන්ගේ අසාරත්වය මෙනෙහි කරන කර්මස්ථානය. එතකොට දැන් මේවා මේ මෙතන අහනින්ද මොකුත් මතුවෙන්නේ නැහැ. නමුත් ඉතින් සමාජගතව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මෙතන පංචස්කන්ධයද මෙනෙහි කරන්නේ පංච උපාදානස්කන්ධයද කියලා. ඉතින් මෙතන මෙනෙහි කරන එක ඉතින් ওই සූත්‍රෙම තියෙනවා. අර මේ මේවා කියවද්දි මේ අර භාගයයි කියවන්නේ. අන්න ඒක තමයි ලොකුම තියෙන ප්‍රශ්නේ. මේකේ වටිනාම කෑල්ල තමයි අන්තිමටම කියන්නේ. ඒක කියන්නේ පේලියෙන් දෙකෙන්. ඉතින් ඒක නිකන් කියවලා අතාරිනවා අනිත් ටික විස්තර සහිතව බලලා. ඉතින් මේකේ ස්කන්ධ පහත් අසාරයිද සාරයිද පංචස්කන්ධේ. දැන් පංච උපාදානස්කන්ධයේ තියෙන රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ අසාරයිනේ නේ. පංච උපාදානස්කන්ධය අසාරයි. පංචස්කන්ධය සාරයිද? ඒකත් අසාරයි. පංචස්කන්ධෙත් අසාරයි. ඒතර පංචස්කන්ධ අසාරයි කියන එකට කියනවා න්‍යාය කියලා. නෙය්‍ය. ඒක තමයි න්‍යාය. ඒක සත්‍යයක්. ඒක නෑ නෙමෙයි. එතකොට මේ න්‍යාය බවට සත්‍ය බවට අපිපත් වෙන්න නම් මොකද්ද කරන්න ඕන? ඈ? සත්‍ය දිහා බල බල ඉන්න එක නෙමෙයි. සත්‍ය බවටපත් වෙන්න අපිට යම් බාධාවක් තියෙනවා. මොකද්ද බාධාව? දැන් පංචස්කන්ධේ පිටලා ඉන්නේ නැති වෙන්න අපිට තියෙන බාධා මොකද්ද? පංචස්කන්ධය ඉක්මෝල යන එක. ඉක්මෝල ගිහිල්ලා අපි මොකද්ද හදාගන්නේ? පංච උපාදානස්කන්ධයක් හදාගන්නවා. පංච උපාදානස්කන්ධය හදාගත්තහම අපිට න්‍යාය මත පිහිටලා ඉන්න පුළුවන් වුණාද? බැරි වුණා. එහෙනම් න්‍යාය මතට අපිපත් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? හදාගන්න උපාදානස්කන්ධය හදාගන්නේ නැතුව ඉන්න ඕනේ. එහෙනම් නිරෝධ කරන්න ඕනේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය නිරෝධ කරාම පංචස්කන්ධ බවට එහෙම නැත්නම් න්‍යාය බවට අපිපත් වෙනවා. අන්න යම්කිසි විදිහකට න්‍යායක් තියෙනවා. ඒ න්‍යාය තමන් වඩනවා නම් තමන් ප්‍රත්‍යක්ෂ කරගන්නව නම් අනුගමනය කරන ඕකට කියනවා ඥාන කියලා. අන්න ඤෙහියයි ඥානයි. අන්න ඥාන අනුගමනය කරාම තමන්ට පහළ වෙනවා මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව පහළ වෙන තරමට තමයි තමන් මිදෙන්නේ. අන්න න්‍යාය බවට තමන් ආයිපත් වෙනවා. එතකොට න්‍යායයි තමන් ලබාගත්තු ස්වභාවයයි ළඟා කරගත්තු ස්වභාවයයි සම බවටපත් වෙනවා. ඒතර පංචස්කන්ධය අසාර තමයි. හැබැයි අපි විදර්ශනා කරන්න ඕනේ මේ ප්‍රහීන කරන්න ඕන එක. අසාරත්වය දකින්න ඕනේ පංච උපාදානස්කන්ධය. මොකද ඒ සූත්‍රයේ අවසානයේ පේලි දෙක දෙක තුනකින් කියනවා පංචස්කන්ධයේ අසාර බව විස්තර කරලා කරලා කියනවා. මොකද්ද කරන්න ඕන වැඩේ කියන්නේ අන්තිමට. කරන්න ඕන වැඩේ තමයි ඔය ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ඉතීමේසු පංච උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සේ විහෙරති. එතකොට එතනත් කියනවා රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඛාර අනිච්චා, සංඥා අනිච්චා, වේදනා අනිච්චා. මේ ටික අනිච්චයි. එතන කියන්නේ පංචස්කන්ධය. පංචස්කන්ධය අනිච්චයි. කරන්න ඕනේ මොකද්ද? ඉතිමේසු පංච උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සෙය විහෙරති. අන්න පංචස්කන්ධ අනිච්ච බව දැනගන්නවා පංච උපාදානස්කන්ධය අනිච්ච අනුව පහ කරනවා ප්‍රහාණය කරනවා මේ පෙනපින්ඩූපම සූත්‍රෙත් ඕකම තියෙනවා මේකේ තිබ්බ මේ වචන වලින් මට මතක නැහැ නමුත් මුලින්ම විස්තර කරනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ තියෙන අසාරත්වය විස්තර කරනවා අසාරත්වය විස්තර කරලා අපි මොකද්ද කරන්න ඕනේ? ඒක අසාරයි තමයි. දැන් මේ මේ කෝප්පේ තියෙන වහ කියලා විස්තර කරනවා. දකින්න ඕනේ. ඒක වහ බව දකින්නම ඕනේ. ඒක හොඳ එකක් නෙමෙයි. ඔව් දැන් පංචස්කන්ධය කියන එක මම දැන් එක ක්‍රමයක් තමයි අර කලින් විස්තර කරේ මේක ගොඩ නැගුණේ කොහොමද? අවිද්‍යාව පත්‍ය සංකාර. ඒතකොට හොඳ එකක් නෙමෙයි. ඊළඟට අපි මේක පරිහරණය කරමින් බලාපොරොත්තු වෙන්නේ ආස්වාද විඳින්න. ඉතින් ආස්වාද විඳීමේ බලාපොරොත්තු අපිට ඉෂ්ට වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන දේ යමකින් අපිට ලැබෙන්නේ නැත ඒක හොඳ එකක්ද? හොඳ එකක් නෙමෙයි කිසිම වටිනාකමක් නැති එකක්. ඊළඟට අපි ඒක පරිහරණය කරාම අපිට වෙන දේ රාගෙන් දේශෙන් මොහෙන් අන්න ශක්තිය ජනිත කරන සංසාර ගමනක් හැදෙනවා. සංසාර ගමන අපිට ඕන විදිහට හැදෙන්නේ නැහැ. දැන් අපිට ඕන විදිහට හැදෙලා නම් අපි මෙහෙම ඉන්නේ නැහැ නේද? ඔව් තියනවා කියන්නේ පරිණිර්වාණය වෙනකම්. පරිණිර්වාණය වෙනකම් පංචස්කන්ධේ තියෙනවා. ඔව් අනිච්චසේ දකින්නවා කියන්නේ ඒකේ අවුල දකින්නවා ආදීනවේ දකින්නවා. ආදීනවේ දැක්කට ඒක ප්‍රහාණය කරන්න බෑ. අන්න පංච උපාදානස්කන්ධේ ප්‍රහාණය කරනවා. එතකොට කල යුත්ත කරලා ඉවරයි. ඒ කියන්නේ හේතුව තමයි නිරෝධ කරන්නේ. යම් පෙර හේතුවකින් හැදිච්ච ඵලයක් තියෙනවනේ ඒ ඵලේ ඉවරනකන් ඉන්න වෙනවා. ඒක තමයි පංචස්කන්ධේ ඉවර වෙනකන් දුක්ඛස්කන්ධයක් තියෙනවා. මොකද්ද විපාක විපාක දුක? රහතන් වහන්සේ. පරිණිර්වාණය තමයි ඒක තමයි නිවන පිරෙන්නේ පරිණිර්වාණය. නිවන පිරෙන තැන. ඒක තමයි ඇත්තටම නිවනේ මේ පූර්ණ ස්වභාවය. ඊට කලින් කලියුත්ත කරලා ඉවරයි. අන්න එතකොට රහතන් වහන්සේ කලියුත්ත කරලා ඉවරයි. ඊටු ටික වෙනකම් බලන් ඉන්න විතරයි තියෙන්නේ. අන්න පංචස්කන්ධය කියන දුක්ඛස්කන්ධය ගෙවනවා. ඒ ටික ඉවර වෙලා පරිණිරවාණය වුණාම සියලු දුකින් මිදෙනවා. ඔව්. කරන්න ඕනේ. ඔව් ඒක තමයි මේ මේ කර කර යන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය තමයි හේතුව වෙන්නේ. සමුදය වෙන්නේ නේ. මොකද ඒක නිර්මාණය කරගත්තොත් තමයි අන්න ශක්තිය ජනිත කරගෙන ලෝකෙට හේතු වෙන වැඩපිළිවෙල කරන්නේ. ඕක දැන් අර උදාහරණයෙන් ගත්තොත් දැන් මේ කෝප්පේ වහ ටිකක් තියෙනවා. දැන් අපි මේක වහ බව දන්නේ නැත්නම් අපි ඇවිල්ලා මොකද කරන්නේ? ආ මේක හොඳ බීම එකක් ආනියමයි කියලා බොනවනේ. බිව්වා මොකද වෙන්නේ? ඒ උපාදානස්කන්ධ හේතුව. ඔව් ඔව් ඔව්. නැති වෙලා යනවා. එතකොට මතු හටගන්නේ. එතකොට දැන් මේ වහ ටික කෝප්පේ තියෙනවා. අපි බිව්වොත් එහෙම මොකද වෙන්නේ? බිව්වොත් මැරෙනවනේ. දැන් මම මම දන්නේ මේක වහ තියෙන්නේ කියලා. මම බොනවා මේක හොඳ බීම එකක් කියලා හිතාගෙන බොනවා. දැන් රසකුත් දැනෙනවා. හැබැයි මම මේකේ වහ තියෙන්නේ කියලා දන්නේ නැති වුණාට මම මැරෙන්නේ නැද්ද? මැරෙනවා. එහෙනම් මේක නොබී ඉන්න නම් මේක වහ බව දකින්න ඕනේද නැද්ද? දකින්න. අන්න පංචස්කන්ධය අනිච්ච බව දැක්කා. ඔව් හදා ගන්න නැතුව ඉන්නවා. අන්න මේක වහ බව දැක්කනම් මොකද වෙන්නේ? ඔව්. මේක වහ බව දැක්කනම් මොකද වෙන්නේ? බොනවද දැන්? බොනවා කියන්නේ පංච උපාදානස්කන්ධේ. අන්න බොන්න නැතුව ඉන්නවා. පංච උපාදානස්කන්ධේ හදාගන්නේ. දැන් මම මේක බිව්වේ නෑ කියලා මේසෙ උඩ තියෙන කෝප්පේ ඇතුලේ තියෙන වහ නොවේයි වෙන්නේ නෑ. ඒක මොකද්ද? ඒක වහම තමයි. එහෙනම් ඔන්න ඔක තමයි පංචස්කන්ධයේ අවුල දකින්න ඕනේ. අනිච්ච දුක්ඛ අනාත්ම බව දකින්න ඕනේ. ඒක හොඳ එකක් සාර එකක් වටින එකක් නෙමෙයි. ඒක අනිච්ච දුක්ඛ අනාත්මයි. ඒක අනිච්ච දුක්ඛ අනාත්මයි. හැබැයි ඒක අපිට ප්‍රහාණය කරන්න බෑ. ඒක තිබුණා කියලා අපිට ගැටලුවක් වෙන්නෙත් නෑ. ගැටලුව වෙන්නේ කොතනින්ද? ඒක මත අபிසංකාර කරොත් විතරමයි. අන්න එහෙනම් අපි දුරු කරන්න ඕන කොටස මොකද්ද? අபிසංකාර කරන එකයි දුරු කරන්න ඕනේ. එතකොට අන්න අபிසංකාර කරන එක දුරු කරනවාට කියනවා පංච උපාදානස්කන්ධය දුරු කරනවා. අන්න පෙනපින්ඩූප සූත්‍රයේ අන්තිමට කියනවා රූප වේදනා සංඥා සංකාර අසාර බව විස්තර කරලා අවසානයේ කළ යුත්තේ මොකද්ද? උපාදානස්කන්ධය. අන්න උපාදානස්කන්ධය තමයි ප්‍රහීන කරන්න ඕනේ. ඉතින් ඒක තමයි විදර්ශනාවට ගන්න ඕනේ. අන්න එහෙනම් උපාදානස්කන්ධය ප්‍රහීන කරන්න අපි මේ කර්මස්ථාන වඩද්දි හැම එකේදීම මෙනෙහි කරන්නේ උපාදානස්කන්ධයේ තියෙන අවුල. එතකොට ඒක මෙනෙහි කරාම උපාදානස්කන්ධේ දුර වෙන උපාදානස්කන්ධය කියන්නේ දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය තමයි ප්‍රහාණය කරන්නේ. දුක්ඛ සත්‍ය ප්‍රහාණය කරන්නේ දුක්ඛ සමුදය ප්‍රහාණය කරාම දුක්ඛ සත්‍ය ගොඩ නැගෙනවද? ගොඩ නැගෙන්නේ නෑ නෑ නෑ. ඒවත් පංචස්කන්ධේ. මේ ලෝකේ තියෙන යමක් වෙනවනේ ඒ සියල්ල පංචස්කන්ධයට අයිති. පංචස්කන්ධයට අයිති නැති එකක්වත් නෑ. ලෝකේ දැනට පහළ වෙලා නැති යමක් තියෙනවනේ ඒකත් අයිති පංචස්කන්ධයට. බැඳිච්ච ටික නෙමෙයි උපාදානස්කන්ධය. ඕක අහපු එකත් හොඳයි වරද්ද ගන්න. දැන් අපි බැඳිච්ච ටිකට නෙමෙයි උපාදානස්කන්ධය කියන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් අපි හිතමු මම මේ කෝප්පෙට බැඳෙනවා රාගෙන්. එතකොට මේ කෝප්පේ උපාදානස්කන්ධයද මගේ? අන්න හරි මනෝමූලික එක විතරයි. ඒ පටිච්ච විතරයි. නැතුව මේ බාහිර තියෙන එකක්වත් උපාදානස්කන්ධ නෙමෙයි. උපාදානස්කන්ධය හටගන්නේ මනෝමූලිකව. ඒතර ඕකේ අපි අදහසක් ගන්නවා මේ ලෝකේ තියෙන ඔක්කොම පංචස්කන්ධේ අපි බැඳිච්ච ටික කියලා ගත්තු ගමන් අපිට අදහසක් එනවා මම බැඳිලා තිනවා මේ රූපෙට මේ සද්දෙට එව්ව තමයි උපාදානස්කන්ධ. ඉතින් එව්ව උපාදානස්කන්ධ නම් ඒ ටික ලිස්ට් එකක් හදලා ඉවරලා විනාශ කරා නම් හරි බෝම්බයක් ගහලා එක දැනකට එකතු කරලා. රහත් වෙන්න තිබ්බා. ඒක නෙවෙයි උපාදානස්කන්ධ. මොකද උපාදානස්කන්ධේ? ඒව කෙරෙහි තමන්ගේ හටගත්තු චන්දරාගේ. ඒ කියන්නේ උපාදානස්කන්ධය කියන්නේ තනිකර මනෝමූලික එකක් මිසක් බාහිර තියෙන එකක් නෙමෙයි. පැහැදිලිද? එතකොට බාහිර කියන්නේ දැන් මේ කෝප්පේ බැලුවා මට ආස්වාදයක් එනවා. මේ කෝප්පේ දැක්කම මට හරි මේ සුවයක් හටගන්න. එතකොට මෙන්න මේ සුවය හටගන්න ආස්වාදය මනෝමූලිකයි. එතකොට මම මේ කෝපේ දකින්නේ යථා ස්වභාවය නෙමෙයි. එතකොට මේ බාහිර මෙහෙම කෝපයක් ඉතින් තියෙනවා යථා ස්වභාවයෙන් තියෙන එකක් තියෙනවා. හැබැයි මම දකින්නේ ඒක නෙමෙයි. එතකොට මෙන්න මේ මම දකින්න ස්වභාවය මම මේ චන්දරාගේ මැදලා උදා කරගත්තු ආස්වාද ස්වභාවය. අන්න ඒක තමයි අනිච්ච දුක්ඛ අනත්ත. ඒක තමයි පංච උපාදානස්කන්ධ ලෝකේ. නැතුව මේ බාහිර තියෙන ද්‍රව්‍ය වස්තු ටික නෙමෙයි. එතකොට මෙතනදිත් එහෙනම් මෙනෙහි කරන්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධය. එහෙනම් පෙන පිඩුව අසාරයි. පෙන පිඩුවක් කියන්නේ මොකද්ද? අර කොහේ හරි වතුර ටිකක් එකතු වෙනවා නම් දිගින් දිගට වැටි වැටි වැටි වැටි අර පෙන හටගන්නේ වතුර වල. ඉතින් මේකේ සාරත්වයක් තියනවාද? දැන් මෙතන පැහැදිලිව කියන්නේ මේක අසාරයි කියන අර්ථයෙන් දැන් උදාහරණයක් ගත්තාම උදාහරණ ගන්න පැත්තනේ අපි හිතන්න ඕනේ නේ. නේද? දැන් මේ උදාහරණ ගන්න පැත්ත හිතන්න ඕනේ. එතකොට පෙන පිඩුව අසාරයි කිව්වහම මේකේ තියෙන අසාරත්වය. දැන් පෙන පිඩුවකින් ඇති වැඩක් තියනවාද? ඈ කිසිම වැඩක් නැහැ නේ. ඉතින් මෙන්න මේ අසාරයි වගේ රූපේ අසාරයි. දැන් මේකේ ගන්නවා අනිත් පැත්ත. මොකද පෙන පිඩු බිඳි බිඳි යනවානේ. හැදි හැදි බිඳි බිඳි යනවා වගේ රූපයත් බිඳි බිඳි යනවා. ඔන්න ඕක රූපේ බිඳි බිඳි යනවා දැක්කම සෝවාන් වෙනවා කියලා විවිධ ආයතනවල ඉතින් මේ වගේ වැඩපිළිවෙලක් කරනවා. ඉතින් භාවනා කරනවා මේ නාම රූප පරිච්ඡේදය දකින්න කියලා. මොකද්ද දකින්නේ? මෙන්න මේ රූප කලාප ඇති වෙනව නැති වෙනව හොයන්න යනවා. ඉතින් මේ බුද්ධ ගෝචර විශයක් ඉතින් මුගලන් හාමුදුරුවන්ටවත් බලන්න බෑ මේ සුද්දාෂ්ටක ඇතිවීම නැතිවීම පිළිබඳව. නේ? ඒ තරම් දිවසක් තිබිලා. ඉතින් බුදු පියාණන් වහන්සේට විතරයි දකින්න පුළුවන්. ඉතින් එහෙම එකක් තියෙද්දී අර පෙන පිඩුව අසාරයි කියපු අර්ථය ගන්නෑ. ඉතින් මේ සූත්‍රේ පැහැදිලිව කියන අසාරයි කියලා. එහෙනම් ඒ උදාහරණ ගන්න ඕනේ කියපු දෙයට. එහෙනම් පෙන පිඩුව අසාර වෙන්නේ යම්සේද? ඒ වගේම රූපය අසාරයි. ඔව් අසාර භාවය. මේක ඇලෙන්න වටින්නේ නැහැ කියන එක. ඔව් oh, ඊළඟට ඔව් ඔව් ඔව් විනාශයට අර්ථයෙන් නෙමෙයි අසාරයි කියලා අපිට දැන් දැන් පෙන පිටුවකින් අපිට ඇති වැඩක් නැහැ නේ කිසිම මොකද්ද ගන්න දින වැඩේ අන්න වැඩක් නැහැ ඒ වගේම දිය බුබුල කියන එක දැන් දිය බුබුලක් කියන එකනේ දැන් ඔය දිය පොදක් හරි ඒ වගේ බුබුලක් කියන එක දැන් ඒකේ ඇති වැඩක් නැහැ නේ ඉතින් ඒ වගේ අසාරයි කියන එක මේ හරයක් නැහැ කියන එක ඉතින් ඒ වගේ හිතලා වේදනා අසාරයි කියනවා ඉතින් මේකේ අසාරත්වය තමයි මේ හැම එකෙම විස්තර කරන්නේ ඊළඟට මිරිගු ආසාරයි සංඥා ආසාරයි. දැන් මේ සංඥා කියලා ගත්තාම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ඔක්කොම සංඥානේ. රූප සංඥා තියෙනවා, ශබ්ද සංඥා තියෙනවා. ඉතින් මේක ආසාරයි. ආසාරයි කියන්නේ මොකක් වගේද? මිරිඟුව වගේ. දැන් මිරිඟුවේ ස්වභාවය මොකක්ද? අපිට තියෙනවා වගේ පේනවා වතුර, හැබැයි වතුර නෑ. ඒතකොට සංඥාත් ඒ වගේම තමයි. හරි හොඳයි වටිනවා වගේ පේනවනේ. ආ මේක නියම එකක් කියලා අපිට සංඥාවක් එනවා. මේ රූපේ නම් නියම එකක්, ලස්සන එකක්. අපිට එහෙම සංඥාවක් එනවා. හැබැයි ඒක ඇත්තට එහෙම එකක්ද? නෑ. මේ ශබ්දේ හොඳට සැප ඇති, ආස්වාද ඇති. එහෙම සංඥාවක් එනවා. හැබැයි ඒක එහෙම එකක් නෙමෙයි. ඒ වගේම තමයි මිරිඟුවේ වතුර තියනවා කියලා දැක්කහම ඉතින් මහා රස්නේ වෙලාගෙන මිරිඟුවක් පේන්නේ නේ. ඉතින් 1000න් ඉන්න වෙලාවක මිරිඟුව දැක්කහම මිරිඟුව හරි සිසිලසයි කියලා හිතෙනවා නේ. ඇයි ඒකේ තියෙන අර වතුර ටික හරි සිසිලස ඇති. ඒක හරි සුවයක් කියලා හිතනවා. හැබැයි එතන තියෙන ඇත්තට මොකද්ද? අධික 1000ක් නේ. අධික රස්නයක් තියෙනවා. ඉතින් ඒ වගේම ආස්වාදේ හරි සුවයි කියලා හිතෙනවා. ඒ සංඥාවෙන් අරගෙන. ඉතින් හරි සිසිලසයි කියලා හිතෙනවා. හැබැයි එකෙන් තියෙන 1000ක් වෙහසක් කියන එක තේරෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ සංඥාව මිරිඟුව වගේ අසාරයි. මිරිඟුව අසාරවන්නේ යම්සේද සංඥාවත් ඒ වගේ අසාරයි. ඊළඟට කෙසෙල් කඳ අසාරයි, සංකාර අසාරයි. ඉතින් සංකාර කෙසෙල් කඳ වගේ කියලා ඉතින් සමහර වෙලාවට කියනවා ඉතින් මහත සංකාර තියෙනවා, හීනි සංකාර තියෙනවා නේ, උසකොට සංකාර තියෙනවා. ඉතින් කෙසෙල් කඳ වගේ තමයි aran තියෙන්නේ. ඔහොම අහලා තියෙනවා සමහර දේශනාවල. ඉතින් කෙසෙල් කඳ අසාරයි. අසාරයි කියන්නේ මොකද්ද? මේ හරයක් හොයන්න නැහැනේ කෙසෙල් කඳක. හරය කියන්නේ හොඳ අරටුවක් කියන එක. දැන් මේකේ අරටුව හොයන්න කැමති වෙන කෙනෙක් කෙසෙල් කඳක් කපාගෙන ගිහිල්ලා ඉවරලා අර මේ පතුරු ගලවනවා. පතුරු ගලවගෙන ගලවගෙන යනවා මිසක් අරටුවක් හම්බ වෙනවා. නෑනේ නේ. ඉතින් මේ පතුරක් ජනිත කරන. ඒ කියන්නේ පොත්තක් ජනිත කරනවා. පොතු ජනිත. විතරයි හරයක් නැහැ. ඒකට කියන පෘ탁ජන කියලා. පොතු ජනිත කරනවා විතරයි. ඉතින් මේ සංකාර කියන්නේ මොනවද? අபிසංකාර. ඉතින් අபிසංකාර කර කර යන වැඩ පිළිවෙල අසාර වැඩ පිළිවෙලක්. හරයක් හම්බෙන එකක් නෙමෙයි. එහෙනම් කෙසෙල් කඳ අසාර යම්සේද ඒ වගේම සංකාර අසාරයි. ඊළඟට මායාව අසාරයි විඥාන අසාරයි. විඥාන කියන්නේ මේ කාරණා ඔක්කොගේම එකතුවක් කියන Tamanට මේ දැනෙන හැඳින්ෙන ස්වභාවයටපත් වීම. ඉතින් ඒ තුලින් අபிසංකාර කරා නම් Tamanට මේ දැනෙන හැදෙන ස්වභාවය සත්‍යයක්ද බොරුවක්ද? දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය හදාගත්තාම ඒ විඥානය තමයි දැන හැඳිනීම කියන ඒ හැඟීමක් ජනිත වෙන්නේ. ඔන්න රූපයක් දැකලා ශා මේක නියම එකක්ටි කියලා හැඟීමක් එනවා නම් සතුටක් දැනෙනවා නම් ඒ දැනුණ හැඟීම මතුවෙච්ච එක සත්‍යයක්ද බොරුවක්ද? බොරුවක්. හැබැයි ඇත්තටම තියනවා වගේ දැනෙනවද නැද්ද? දැනෙනවනේ. ඉතින් ඔන්න ඔකට කියන මායාවක් කියලා. අන්න විඥානයේ මායාවක් වගේ. අන්න මායාව අසාරයි. ඒ වගේම විඥානත් අසාරයි. ඇති දෙයක් නෙමෙයි නැති දෙයක් ඇතිසේ පේනවා. එහෙනම් මේකෙනුත් මෙනෙහි කරන්නේ මොකද්ද? මේ අසාරත්වය මෙනෙහි කරන්නේ. ඉතින් මෙන්න මේ ආදීනවේ කියන එක මේ වගේ විවිධ ආකාරවලින් මෙනෙහි කරන්න පුළුවන්. අන්න ඊළඟට අනිච්චාවත සංඛාරා. ඉතින් මේකත් කර්මස්ථානයක්. ඉතින් මේකෙන් කියන්නේත් මොකද්ද? මේ අනිච්චාවත සංඛාරා කියන්නේ වත කියන්නේ වැඩපිළිවෙල. එතකොට සංකාර කරන වැඩපිළිවෙල. දැන් මෙතන සංකාර කරන වැඩපිළිවෙල කියන්නේ මොන සංකාරද? අபிසංකාර. මේ අபிසංකාර කරන වැඩපිළිවෙල අනිච්චයි. අනිච්චය කියන්නේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ. දැන් මේ රාග දේශ මොහ වලින් අபிසංකාර කරන් යන වැඩපිළිවෙලින් කැමැත්ත ඉෂ්ට වෙනවද? ඉෂ්ට වෙන්නේ නැහැ. එහෙනම් මේ සංකාර කරන වැඩපිළිවෙල අනිච්චයි. කැමැත්ත ඉෂ්ට කරන එකක් නෙමෙයි. උපාද වය ධම්මිනෝ. මේකේ උදා වෙන වැය වෙන ස්වභාවයකින් යුක්තයි. ඒ කියන්නේ මේ උදා කරනවා. දැන් වැය කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි නිරෝධ කියන එක. අනික තමයි විනාශයට අයවීම. වැය කියන්නේ මොකද්ද? අය වෙනවා කියන්නේ එකතු වෙනවා. වැය කියන්නේ විනාශ වෙන පැත්තට එකතු වෙනවා. දැන් අස්සාද උදා කරොත් එහෙම විනාශ වෙන පැත්තට එකතු වෙනවද නැද්ද? එකතු වෙන. ඒ රාගදේශ මොහ වලින් ලෝකෙටයි අය වෙන්නේ. අන්න එහෙනම් විනාශ වෙන පැත්තට එකතු වෙන. එහෙනම් උප්පාද වය ධම්මිනෝ. uppajjitta nirujjanti. මෙන්න මේ උදාකරණ එක නිරුජ්ජන්ති කරොත්, නිර්උදා කරොත් ඒ කියන්නේ උදා කරේ නැත්තම් මොකක්ද මේ අபிසංකාර කරන වැඩපිළිවෙල කරේ නැත්තම් උදා කරේ නැත්තම් තේසං වූප සමෝසුකෝ අන්න ඒකට කියනවා වූප සමයටපත් වෙච්ච සුඛයක් වූප සම වෙනවා කියන්නේ මොකද්ද විෂම නැහැ අபிසංකාර කරොත් තමයි විෂම රාග දේශ මොහ වලින් අபிසංකාර නොකරොත් එහෙම වූප කියන්නේ දුරු කරනවා කියන අදහස ඔව් මිදෙනවා කියන අදහස මිදෙනවා දුරු කරනවා බැහැර කරනවා කියන අදහස ඒ තේසං කියන්නේ මේ එකතු වීම සං කියන්නේ එකතු වෙනවා. එimhe එකතු වීම කියන්නේ මොකද්ද? රාග දේශ මොහ වලින් එකතු වීම වූප කරොත් එහෙම. වූප කරනවා කියන්නේ බැහැර කරනවා, අයින් කරනවා, නිරෝධ කරලා දානවා. අන්න එහෙම කරොත් තමයි සමසුකේටපත් වෙන්නේ. අන්න දැන් විසම වැඩපිළිවෙලක් නෙමෙයි සම වැඩපිළිවෙලක්. අන්න සම වැඩපිළිවෙලෙන් තමයි නිවන් සුඛය කියන එක පූර්ණ වෙන්නේ අරිහත් ඵලය. එතකොට මෙන්න මේ අනිච්චවත සංඛාරා කියන ගාතාව එන්න එහෙම කර්මස්ථානයක් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. ඒකෙත් දකින්න මේ අபிසංකාර වැඩපිළිවෙලේ අනිච්ච ස්වභාවය. එහෙනම් ඒකත් ලෝකේ ආදීනවය මෙනේ වෙන කර්මස්ථානයක්. ඒත් එක්කම නිවනේ ආනිසංශයත් කියනවනේ. එහෙම කරොත් සමසුකයට පත් වෙන බව. ඉතින් ඒ වගේම තවත් බලවත් කර්මස්ථානයක් තමයි මේ කාමලෝක අනාතයි කියන්නේ. මේ කර්මස්ථානයේ අර ඔක්කොගේම සාරාංශයක් විදියට ගන්නවා. කෙලින්ම මේ ලෝක වලින් බෙදලා මේ 31 තලයේනේ කොහේ ගියත් රඳාපවතින්නේ අපිනේ. මේ සැරිසරන්නේ 31 තලේ. 31 තලේ තුනට බෙදෙනවා කාමලෝක, රූපලෝක, අරූපලෝක. එහෙනම් මේ තුන් භවයේම අනාතයි කියන අර්ථයෙන් වඩනවා. මේ අනත්ත කියන එකේ අදහසක් තියෙනවා අනාත කියන එක. අනත් කියලා කියන්නේ නේ අර අනත්හා මේ අඹදරුද මොකක්ද ඔන්නෝ තියනවනේ එකක්. ඉතින් අනත් කියලා කියන්නේ අනාතයි කියන අදහස. එතකොට මේ කාම ලෝක අනාතයි. ඒ කියන්නේ මේ manuss ලෝක සතරාපා දිව්‍ය ලෝක ඇතුළු මේ සියල්ල අනාතයි. එයි අනාතයි කියන්නේ. ඉතින් අන්ත අසරණයිනේ. එහෙන් බලාපොරොත්තු වෙන ආස්වාද විඳින්න ඇහැට කරන්න පුළුවන් ඒක විතරයි. හැබැයි ඒකෙන් ආස්වාද විඳ ගන්නත් බෑ. එහෙනම් ඇහැ අන්ත අසරණයිද නැද්ද? අන්ත අසරණයිනේ. ඉතින් ඕකට කියන අනාතයි කියලා. ඇහැ අනාතයි, කන අනාතයි, නහය, දිව, කය, මන අනාතයි. එතකොට අනාත නාත වුණා බුදු පියාණන් වහන්සේනේ. අනාතභාවයෙන් මිදෙන හැටි පෙන්වනවා. එහෙනම් අපිත් අන්ත අසරණයිද නැද්ද? අසරණයි ඔක්කොමල සුනීත සෝපාක විතරක් නෙමෙයි. අන්ත අසරණයි. ඉතින් අසරණ භාවයට පත් වෙලා ඉන්නවා. එහෙනම් මෙන්න මේ කාම ලෝක අනාතයි. මේ කාම ලෝකේ කොහෙ ගියත් ඉතින් අනාතම තමයි. එහෙනම් ඒකේ අසාරත්වය දකිනවා. රූප ලෝකත් අනාතයි. ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්මතල ටික. ඒව නාතේව නෙමෙයි. ඒවත් අනාතයි. එහෙනම් අරූප ලෝකත් අනාතයි. සියලු ලෝක අනාතයි. අතහැරීම නාතයි අතහැරීම වෙත්තා. නොයලීම නාතයි නොයලීම වෙත්තා. මිදීම නාතයි මිදීම වෙත්තා. නිවනම නාතයි නිවනම වෙත්තා. එහෙනම් මේ අත්තරී නොඇලී මිදී යනවා නම් ඒක තමයි නාත වෙන්නේ. අන්න නාත කරන ධර්මයක්. එහෙනම් නාත භාවයටපත් වෙන්න අත්තරී නොඇලී මිදී යන්න ඕනේ. ඉතින් මේ කර්මස්ථානයත් ඇත්තට හොඳට ආදීන වෙ මෙනෙහි වෙන කර්මස්ථානයක්. ඒතකොට මේකේ අර ඔක්කොටම වැඩිය ඒ ඒ තරම් විස්තර සහිතව නෑ. නමුත් ඒක අදහස සාරාංශ කරලා කැටි කරලා අරන් තියෙන්නේ. ඉතින් ඒක තවත් විදිහට අර විවිධාකාරයෙන් කඩලා අපිට සජ්ජායනා කරන්න පුළුවන්. දැන් මේ ඒ තුන් භවයට කඩපු ඒ ලෝක තුන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහකට කඩලා අරගෙන තිනවා. එතකොට මේකත් ඒක අනාතයි කියලා අර විදිහටම ඒ කර්මස්ථාන විදිහට මෙනෙහි කරනවා. ඉතින් මේ වගේ තව තව විදිවලට ওই සතර අපාලෝක, manuss ලෝක, දේව ලෝක එහෙම කියලා කඩලා ගන්නත් පුළුවන්. ඊළඟට මේකේ නිවන් සුවයත් එක්ක සම්බන්ධ කරලා කියන කර්මස්ථානයක් අර විදිහටම කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි, සියලු ලෝක අනාතයි කියලා මේ ලෝකේ ආදීනවේ කාමයන්ගේ ආදීනව මෙනෙහි කරලා නිවන් සුවම නාතයි නිවන් සුව දැනෙනවා කියලා මෙනෙහි කරනවා. එතකොට මෙතනදී මොකද්ද කියන්නේ මේ ලෝකේ ආදීනවේ සහ නිවනේ ආනිසංසය. අන්න ලෝකෙන් මිදෙනවා නම් ඒක තමයි හොඳ. නිවන් සුවම නාතයි. නිවන් සුව දැනෙනවා. ඉතින් පස්සේ විඳින එකක් නෙමෙයි මේ මොහොතේ දැනෙන එකක්. රාගයෙන්, දේශයෙන්, මෝහෙන් වැළකුණා නම්, නිරෝධ වුණා නම් ඒ ඒ මොහොතේ නිවනේ තමයි ඉන්නේ. ඉතින් පස්සේ දකින්න එකක් නෙමෙයි. ඊළඟට මේ සමුද්ද සූත්‍රයේ අනිත් එක තමයි මේ කර්මස්ථාන මේ බොහොමයක් ගත්තොත් වැඩිපුරම මේ ත්‍රිපිටකයේම සඳහන් වෙනේ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ දීපු කර්මස්ථාන. ඉතින් ඒ අතර සමහර ඒවා ඒ අදහස එන වෙනත් විදිවලට ලියපුවක් තියෙනවා. සමහර ඒවා ඒ විදිහටම තියෙනවා. මේ මේකේම සමුද්ද සූත්‍රයේ තියෙන්නේ. එතකොට මෙතන විස්තර කරනවා ඇස සමුදුරකි රූපයෙන් නොපෙනෙනා. මේ ඇසට සමුද්ද කියලා කියනවා. දැන් අර ආයතනවල විග්‍රහයේදීත් ඇසට සමුද්‍ර කියන බව එතන සඳහන් වෙනවා. සමුද්‍ර සූත්‍රෙත් තියෙනවා. මේකේ අදහස මොකද්ද? දැන් මේ ගංගාවල් වලින් නේ මේ ලෝකේ හතර වටේ දින හැම තැනම තියෙන ගංගා වලින් නිරන්තරයෙන් වතුර ගිහිල්ලා මුහුදට වැටෙනවානේ. කොච්චර වැටුණා මුහුද පිරීලාද? නෑ. ඉතින් කොච්චර වැටුණත් ඒ වගේම තමයි. ඉතින් කොච්චර වතුර දැම්මත් නිකන් දැනෙන්නේවත් නෑ මුහුදටනේ. ඒ වගේම තමයි. එහෙනම් ඒ මොහොතට සම කරනවා අපේ ඇස කන නාසය දිව ශරීරයේ මන කියන ආයතන 6. එහෙනම් ඇහැට කොච්චර රූප දැම්මත් පිරිලාද? පිරිලා නෑ. කනට කොච්චර ශබ්ද ඇහුණත් ශබ්ද ඇහුවත් පිරිලාද? නෑ. නහය පිරිලත් නෑ. දිව කය මන පිරිලා නෑ. අන්න එහෙනම් ඒක මෙනෙහි කරනවා මොකද්ද? ඇස සමුදුරකි රූපයෙන් නොපිරිනා, කන සමුදුරකි ශබ්දයෙන් නොපිරිනා, ගානේ සමුදුරකි ගන්ධයෙන් නොපිරෙනා දිව සමුදුරකි රසයෙන් නොපිරෙනා කය සමුදුරකි පොට්ටබ්බයෙන් නොපිරෙනා මන සමුදුරකි ධම්මයෙන් නොපිරෙනා ලෝකය සමුදුරකි අස්සාදයෙන් නොපිරිනා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධ ලෝකය හදාගෙන කොච්චර අස්සාදයෙන් පුරවන්න හැදුවත් ඒක පුරවන්න බෑ. ඉතින් ඒ අදහස මෙනෙහි කරන. ඒකෙත් මෙනෙහි වෙන්නේ මොකද්ද? මේ ලෝකයේ තියෙන අසාරත්වය මෙනෙහි වෙන්නේ. ඉතින් මේ මේකත් මේ කර්මස්ථානයක්. ඉතින් මේකේ අදහස තියෙන මේ සාදු කියලා අපි කියන්නේ. ඇතර මේ තෙවරක් සාදුකාර දෙන්නෙත් මේ අදහසින්ම තමයි මේ කය සංවර කරගන්නවා කියන අදහස. කායේන සංවරෝ සාදු. එතකොට කය සංවර කරගන්නවා කියන්නේ මොකද්ද? මේ කයින් කෙරෙන වැරදි වලින් වළකිනවා කියන එක. මොනවාද මේ දස අකුසලයේ තියෙන ප්‍රාණඝාත, අදත්තා දාන, කාමීච්ඡාචාර කියන මේ තුන් අකුසලයෙන් වළකිනවා. ඊළඟට සාදු වාචාය සංවරෝ. වචනයෙන් කෙරෙන වැරදි හතරක් තියෙනවානේ බොරු ප්‍රලාප ඊළඟට පරුසාවත් වාචා කියන ඒවා සහ කේලම් කියන මේ වචන වචනයෙන් කරන වැරදි හතරින් වළකිනවා සාදු වාචාය සංවරෝ අන්න වැළකුණොත් තමයි සාදු කියන්න පුළුවන් සාදු කියලා කියන්නේ මොකද්ද මේ හදවත හොඳයි කියන එක. හොඳ එක පෙන්වන්න අපි සුයන්න දානවානේ. පිරිසිදු නම් සුපිරිසිදු. ඉතින් සයන්න සුයන්න කියන ප්‍රත්‍යය දෙන්නේ මේ හොඳ බව පෙන්වන්න. හද හොඳ හොඳ වුණාම කොහොමද වෙන්නේ? හද කියන්නේ හිත, හදවත. හදවත හොඳයි නම් ඒක වෙනවා සුහදක් වෙනවානේ. අන්න සුහදූ කියන එක තමයි සාදූ කියලා කියන්නේ. එහෙනම් කායෙන් සංවර වුණා නම් එවැනි චිත්තයන් නගන්නේ නැහැ. දසකුසල චේතනාවල කය සම්බන්ධව කරන වැරදි තුන ක්‍රියා කරන්න සිතුවිලි නගන්නේ. අන්න කායේන සංවරෝ සාදු වුණා. සාදු වාචාය සංවරෝ වචනෙන් කරන වැරදි ටික කරන්නේ. මනසා සංවරෝ සාදු. අන්න මනසෙන් කරන වැරදි තුනක් තියෙනවා. අ비ජ්ජා දෝමනස්ස මිත්තා දිට්ටි කියලා. අන්න ඒ තුන කරන්නේ මනසා සංවරෝ සාදු. අන්න දසකුසලයෙන් මිදුණා. ඊළඟට සාබු සාදු සබ්බත් සංවරෝ. අන්න සියලු වැරදි වලින් මිදෙනවා. අන්න එහෙනම් මොකද්ද සියලු වැරදි කියන්නේ? දස අකුසලයේ ඕලාරික මට්ටමින් මිදලා සියලු වැරදි ගැන අස්සාද කියන තැනත්. එහෙම නැත්නම් රාග දේශ මොහේ සියුම් තැනුත් අහු වෙන්නේ සියලු වැරදි ගණේටම තමයි. මොකද ලෝකෙට හේතු වෙනවා. අන්න ඒ ටිකෙනුත් මිදෙනවා. සාදු සබ්බත් සංවරෝ. අන්න සංවර භාවයෙන් පූර්ණ වෙන්නේ රහතන් වහන්සේ. එතකොට මේ අදහසම තමයි අපි ওই තුන් වරක් සාදු කියන්නේ. සාදු සාදු සාදු කියලා හතරවෙනි එක සමහරලාට ඇදලා කියන්නේ මේ සාදු සබ්බත්ත සංවරෝ කියන එක. එතකොට සාදු කියන්නේ අපි එවැනි ගුණයක පිහිටලා ඉන්නවා කියන අදහස. ඉතින් මේකත් අපි කර්මස්ථානයක් විදියට සමහර අවස්ථාවර භාවිතා කරනවා. එතකොට අන්න මේක පිළිවෙලට එනවා ලෝකයේ අසාරත්වයේ දකිනවා. දැක්කද අසාරත්වයේ වැඩිපුර තියෙන කර්මස්ථාන තමයි මුලදී මෙනෙහි වෙන්නේ. අන්න එතකොට අසාරත්වයේ දැක්කහම දකින්න දකින්න හිත මොකද වෙන්නේ? කාම භූමියෙන් මිදෙනවා. එවැනි සිතුවිලි එන්නේ නැහැ. එවැනි අදහස් එන්නේ නැතු යනවා. අන්න කාමයේ ආදීනව දකින්න දකින්න කාම භූමියෙන් හිත මිදෙනවා. හැබැයි හිතේ ස්වභාවයක් තියෙනවා සියල්ලෙන් සියල්ල වළක්වලා ඉන්න බෑ. මොකක් වෙන්න ඕනේ? එයින් වළකින හිත තව තැනක පිහිටන්න ඕනේ. අන්න එහෙනම් අපි පිහිටන්න තැනක් දෙන්න ඕනේ. මේ නිවන් දකින්නෙත් ලෝකෙ විදිහටම තමයි. මේ ලෝකෙ හැදිලා දින ක්‍රමයක් තියෙනවනේ හිත වැඩ කරන ක්‍රමයක් තියෙනවා. ඒ නියම වලට අනුවම තමයි නිවන් දකින්නේ. කරන එකම දේ මොකද්ද? අන්න දෘෂ්ටි ඍජු කරගෙන හරි පැත්තට ක්‍රියාත්මක කරනවා. දැ ඕනම එකකින් අපිට වැඩ එක එකයෝ ගත හැකිෙනෙ දැ මේ ලැප්ටොප් මේ කැමරා මේ දේවල් භාවිතාගල අපිට ඕනම් මෙතර මේ මියසික්ක අදදාගෙන නටල ඒ දේවල් කරන්න බැරි පුළුව ඇතෝට ඒක ලෝකට හේතුවෙන දැන් කරන්නවත් දැ මේ නිවන් දකිින් හේතුවනටක් කතා කරන දැ එකම දේවල් භාවිතාගල අපිට වැඩ දෙක් කරන්න බැරිද කෙලිම දෙපැත්තර යන පුළුවන් එතකොට මේ ලෝකයේ තීර මේ කයම පරිහරණය කරලා ලෝකෙ ඉපදිලා මේ වැඩ පිළිවෙල කර කර ලෝකේ වැඩ පිළිවෙල කර කර සංසාරේ දිගටම යන්නත් පුළුවන් මේ කයක්ම දරාගෙන මේ විදිහටම ලෝකේ ඉපදිලා ලෝකෙන් නික්මන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරලා නිවන් දකින්නත් පුළුවන්. ඒකනේ අර බුදුහාමුදුරුවෝ දකින්නේ නේ හීනයක්ද කොහෙද දකින්නේ. මඩේ ඉපදිලා නේ අර මඩේ ඉපදිලා කියන්නේ නිලුම් මලක්. මඩේ යට ඉපදිලා ඒතනින් ඇවිල්ලා මේ වතුරෙන් උඩට ඇවිල්ලා මල පිපුණාම වතුරේවත් ගෑවෙන්නේ නැතුව තියෙනවා. ඒ කියන්නේ මේ මේ ලෝකෙම ඉපදිලා මේ ලෝකෙ තුල හැදිලා වැටිලා ලෝකෙන් නික්මෙන වැඩපිළිවෙල. ඊට පස්සේ බුද්ධත්වයේ ලබන්න කලින් දවසෙත් හීනයක් දකිනවනේ අසූචි වලක බුදුහාමුදුරුවෝ සක්මන් කරනවා. හැබැයි අසූචි පොඩ්ඩක්වත් ගෑවෙන්නේ නැහැ. ඉතින් ඒක අර පෙර දැකපු එකක්. ඒකම නෙවෙයි බුද්ධත්වයටපත් වුණා මොකද උනේ? ඉතින් මේ ලෝකේ කියන්නේ අසූචි වගේ. ඉතින් ඒකේ සක්මන් කරනවා, ඉන්නවා, කටයුතු ටික ඔක්කොම කරනවා. හැබැයි ඒවයි ගෑවෙනවද? ගෑවෙන්නේ නැහැ. අකුසලේ ගෑවෙන්නේ නැති. එහෙනම් මේකෙන් මිදිලා ඉවරලා නිවනේ හිත පිහිටන්න ඕනේ. අන්න එතකොට එහෙනම් අපි ලෝකේ අසාරත්වය මෙනෙහි කරනවා වගේම නිවනේ සාරත්වය නිවනේ ශාන්තිය මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් නිවනේ ශාන්තිය වැඩිපුර ගැබ්බෙච්ච කර්මස්ථාන තියෙනවා. එහෙනම් ඊළඟට අපි ඒව තෝරගෙන තියෙනවා. ඉතින් කර්මස්ථාන සෙෂන් වලත් ටිකක් මැදට යද්දී එවැනි කර්මස්ථාන සජ්ජායනා වෙනවා. වැඩසටහන ගත්තොත් තුන්වෙනි හතරවෙනි දවසෙන් පස්සේ ඉතින් නිවනේ ශාන්ති වැඩිපුර මෙනෙහි වෙන කර්මස්ථාන සජ්ජායනා වෙනවා. එතකොට මේකෙත් එකක් තමයි මේ තියෙන්නේ අස්සාදයෙන් ශුන්‍ය වූ රූප නිරෝධයි. නිවන් සුව දැනෙනවා. ඉතින් අස්සාදයෙන් ශුන්‍යයිනේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා අස්සාදයෙන් ශුන්‍යයි. මේ පංචස්කන්ධ ඇසුරෙන් අරන් මෙතන විස්තර කරගන්නේ. එහෙනම් අස්සාදයෙන් ශුන්‍ය වූ රූප නිරෝධයි. එහෙනම් අස්සාදයෙන් ශුන්‍ය වූ රූප කියන්නේ මොකද්ද? රූප උපාදානස්කන්ධ උදා කරගන්නේ නැහැ. නිරෝධයි. නිරුදා කරනවා. එහෙනම් එහෙම නිරෝධ වුණා නම් නිවනේද නැද්ද ඉන්නේ? නිවනේ ඉන්නේ. අන්න නිවන් සුව දැනෙනවා. ඊළඟට අස්සාදෙන් ශුන්‍ය වූ වේදනා නිරෝධයි. නිවන් සුව දැනෙනවා. අස්සාදෙන් ශුන්‍ය වූ සංඥා නිරෝධයි. නිවන් සුව දැනෙනවා. අස්සාදෙන් ශුන්‍ය වූ සංකාර නිරෝධයි. නිවන් සුව දැනෙනවා. අස්සාදෙන් ශුන්‍ය වූ විඥාන නිරෝධයි. නිවන් සුව දැනෙනවා. අස්සාදෙන් ශුන්‍ය වූ ඊට පස්සේ අපිට ධාතු වශයෙන් අරන් නැත්නම් මෙතනින් කර්මස්ථාන නතර කරන්නත් පුළුවන්. නැත්නම් අර විදිහට ධාතු වශයෙන් ධාතු 6 ගන්නත් පුළුවන්. පඨවි ධාතු, ආපෝ තේජෝ වායෝ, ආකාශ විඥාන ධාතු නිරෝධයි නිවන් සුව දැනෙනවා. ඊළඟට අස්සාදෙන් ශුන්‍යෝ සියලු ධාතු නිරෝධයි නිවන් සුව දැනෙනවා. ඉතින් මේ කර්මස්ථාන ඉරිගහලා මේ විදිහට කියලා එකක් නැහැ. Tamanne කැමති විදිහට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට තවත් මේ කර්මස්ථානයේ මේ දැන් අස්සාදෙන් ශුන්‍ය කතාවේ ඉතින් ඔය ශුන්‍යතාව ගැන විස්තර කරන සූත්‍ර වලත් එහෙම සඳහන් වෙනවා. දැන් මේක මේකත් මේ සූත්‍රයක සඳහන් වෙන එකක්. මට සූත්‍රේ නම හරියට මතක නැහැ. ඉතින් මේකත් සූත්‍රයක සඳහන් වෙන කර්මස්ථානයක්. ඉතින් ඒකේ කොටසක් තමයි මෙතෙන්ට අරන් තින්නේ කෙටි කරලා. මෙතන කියනවා ඇස ඇවිලා ගත්තේය, රූපයෝ ඇවිලා ගත්තේය, චක්කු විඥානයෝ ඇවිලා ගත්තේය. අන්න ඇවිලිලා තියෙන ගිනි අරගෙන. ඇස රූප චක්කු විඥාන. මොකෙන්ද ගිනි අරන් තියෙන්නේ? කුමකින් නැවිලා ගත්තේද? රාගගින්නෙන් නැවිලා ගත්තේය, දේශගින්නෙන් නැවිලා ගත්තේය, මෝහගින්නෙන් ඇවිලා ගත්තේය. අන්න මෙතන කෙටි කරලා අරන් තියෙන්නේ මෙතනදී සූත්‍රයේ විග්‍රහ කරනවා මේ ගිනි 11ම. ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි, ඊට පස්සේ ශෝක ගිනි, පරිදේව ගිනි, දුක්ඛ ගිනි, දෝමනස්ස ගිනි, උපායාස ගිනි, රාග ගිනි, දේශ ගිනි, මෝහ ගිනි. ඔන්න ඔය ගිනි 11ම විස්තර කරනවා. ඉතින් කර්මස්ථානේ එහෙම ගන්නත් පුළුවන්. මේ විදිහට කෙටි කරලා ගන්නත් පුළුවන්. ඉතින් අර වගේ සමහර වෙලාවට සමහරුන්ට ඒකේ අර දිග ස්වභාවයක් තියෙන නිසා මේ වගේ කෙටි කරලා අපිට සජ්ජායනා කරන්නත් පුළුවන් රාග දේශ මෝහ වලින් විතරක් අරගෙන. එතකොට මේ කියන්නේ මොකද? ගින්නක් වගේනේ. ඇස රූප චක්කු විඥාන කියන උපාදානස්කන්ධයන් නිර්මාණය කරොත් ඇවිල ගත්තනේ. අන්න ගින්නටපත් උනා. රාගයෙන් දේශයෙන් මෝහයෙන්. එතකොට අසාරත්‍ය තමයි එතන මෙනෙහි කරන්නේ. අන්න ඊට පස්සේ නිවනේ ශාන්තිය මෙනෙහි කරනවා. එගිනි නිවි නිවි නිවන්සුව දැනෙනවා. අන්න එහෙම ගිනි උදා කරගත්ත. ඒක නිවුණා නම් මොකද වෙන්නේ? නිවන්සුව දැනෙනවා. අන්න එගිනි නිවි නිවි නිවන්සුව දැනෙනවා. ඊළඟට සෝතය ඇවිල ගත්තේ, ශබ්දය ඇවිල ගත්තේ, සෝත විඥානය ඇවිල ගත්තේ. ඉතින් ඔන්න ඇවිලගත්තු බව මෙනෙහි කරලා ඇවිලගත්තේ මොකෙන්ද රාග දේශ මොහයෙන් එගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. අන්න ලෝකේ අසාරත්වය නිවනේ ආනිසංසයි මෙනෙහි කරනවා. ඊළඟට ගාණය, දිව, කය, මන මේ ඔක්කොම මේ විදිහට සජ්ජායනා කරනවා. ඊළඟට ලෝකය ඇවිල්ලා ගත්තේ. දැන් මේ ප්‍රසන්ටේෂන් හැම එකක්ම ගන්න පුළුවන්. මේ ටික ෂෙයා කරන group එකට. ඒක group එකේ WhatsApp group එකේ ඔක්කොම ඉන්නවා. එතනින් මේ ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. එතකොට ලෝකය ඇවිල්ලා ගත්තේය කුමකින් ඇවිල්ලා ගත්තේද රාගගින්නෙන් දේශගින්නෙන් මෝහගින්නෙන් ඇවිල්ලා ගත්තේය එගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා ඉතින් මේ මේ ටික ඉතින් අර සිංහලෙන් තියෙනවා අපිට තේරුම් ගන්න හරි පහසුයි මේ අදහස දැන් වැටහෙන නිසා තෝරගන්න පුළුවන් ඊළඟට තවත් කර්මස්ථානයක් භාවිතා කරනවා මේ ඇසෙන් නිදහස් රූපයෙන් නිදහස් චක්කු විඥාණයෙන් නිදහස් ඉතින් නිදහස් කියන එකේ අර්ථය මොකක්ද දැන් රූප මේ රූපය ඇස චක්කු විඥානේ භාවිතා කරලා රාග දේශ මොහ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරොත් ඇවිල ගන්නවනේ නේ. ඇවිලුනහම දැනෙන්නේ දාහයක්ද සිසිලක්ද? 1000ක් දැනෙන්නේ. එහෙනම් ඇස කරනාසේ දිව ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවා පරිහරණය කරමින් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ නිර්මාණය කරගෙන රාග දේශ මොහ සහිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ අස්සාද වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා නම් අපිට දැනෙන්නේ 1000ක්ද නැත්නම් සනීපයක්ද? 1000ක්. ඒක 1000ක් බව දකින්නේ මේ ප්‍රඥාව තුලින්. නැත්තම් හිතන්නේ ඒක හරි සනීපයක් කියලා. එතකොට 10ක් බව දකිනවා ප්‍රඥාව තුලින්. එහෙනම් ප්‍රඥාව තුලින් ඒක 10ක් බව දැක්කනම් අන්නේ 10න් මිදෙනවා ඇසෙන් රූපයෙන් චක්කු විඥාණයෙන් මිදුණා. ඒ කියන්නේ මේ ඇස කියන්නේ මෙතන නිකන් නෙමෙයි චක්කායතනේ. රූප කියන්නේ රූපායතනේ. මේ උපාදානස්කන්ධේ හදාගන්න ඇස රූප චක්කු විඥාන කියන. මේ තුනෙන් මිදුණා නම් එහෙම 10න් මිදුණාද නැද්ද? 10න් මිදුණා. අන්න දාහයෙන් මිදෙනවට කියනවා නිදාහයටපත් වෙනවා. අන්න ඒක තමයි නිදහස් කියන්නේ. දාහය ඇසුරු කරන්නේ දාහය ඇසුරු කරනවා නම් දහස් වෙන්න ඕනේ දාහය ඇසුරු කරනවා. දාහය ඇසුරු කිරීමෙන් මිදෙනවට කියනවා නිදහස්. දාහයෙන් මිදෙනවා. අන්න එහෙනම් ඇසෙන් නිදහස් වුණා නම් කොහොමද නිදහස් වෙන්නේ? ඇස රාග දේශ මොහ සහිතව පරිහරණය කරන්නේ. උපාදානස්කන්ධය හදන්නේ ආයතන හදන්නේ. රූපේ නිදහස්, චක්කු විඥාණයෙන් නිදහස්. රාගයෙන් නිදහස්, දේශයෙන් නිදහස්, මෝහයෙන් නිදහස්, නිවන් සුව දැනෙනවා. අන්න එහෙම රාග, දේශ, මෝහේ ප්‍රහීන වුණා නම් ඒ වෙලේ නිවන් සුව තියෙනවා. නිවනේ ඉන්නේ. <clears throat> ඊළඟට මේ විදිහට සෝත, ගාන, දිව්වා කාය මන යනකම්ම යනවා. ඉතින් මේ හැම ආකාරයටම ගන්නවා. ඊළඟට ලෝකය කියලා අවසාන වශයෙන් කැටි කරලා අරගෙන ඒ කර්මස්ථානේ සත්‍යයනා කරනවා. ඊළඟට තවත් එකක් තමයි වගේ මේ චක්කු අස්සාදය මේ ඇහැ මුල් කරගෙන අස්සාද විඳින වැඩපිළිවෙල මායාවකි මුලාවකි මිරිඟුවකි අනිච්චයි දුක්ඛයි අසාරයි අසාර වූ අස්සාදයෝ නිරෝධයි නිරෝධයි නිරෝධයි නිවන් සුව දැනෙනවා අන්න මුලදි මෙනෙහි කරනවා ආදීනවය අවසානයේදී නිවනේ ශාන්තිය. ඉතින් ආදීනවෙ මෙනෙහි කරාම හිත මිදෙනවා කාම භූමියෙන්. නිවනේ ශාන්තිය මෙනෙහි කරාම හිත නිවනේ පිහිටනවා. ඒකත් චක්කු විතරක් නෙමෙයි ගාන, සෝත, ගාන, ජීවහා, කාය, මනෝ කියන ඒ ඔක්කොම ක්‍රමවලට මෙනෙහි කරනවා. ඊළඟට තවත් එකක් තමයි මේකම අදහස තියෙන්නේ රූපය නිරෝධයි සියලු දුක් කෙලවරයි. සියලු දුක් කෙලවරයි රූපය නිරෝධයි. නිවනම ශාන්තයි, නිවනම ප්‍රණීතයි, නිවනම ප්‍රණීතයි, නිවනම ශාන්තයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි. ඉතින් මෙතනත් මෙනෙහි කරන්නේ මොකද්ද? මේ රූප නිරෝධය කියන්නේ උපාදානස්කන්ධය. ඒක තමයි නිරෝධ කරන්න පුළුවන්. උදා කරන්නේ නැතුව ඉන්නවා. එහෙනම් රූප නිරෝධ වුණා සියලු දුක් කෙලවරයි. අන්න ඒ අදහසින් මෙනෙහි කරලා අන්න නිවනේ තියෙන ශාන්ත භාවයේ ප්‍රනීත භාවයේ මෙනෙහි කරනවා. මෙතනත් ලෝකයේ ආදීනවේ නිවනේ ශාන්තියයි මෙනෙහි වෙන කර්මස්ථානය. ඊළඟට වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ක්‍රමවේදයට ඔය කර්මස්ථානෙ මෙනෙහි කරනවා. ඒකෙත් අවසානයේ ලෝකය කියලා අරගෙන සාරාංශ කරලා අපිට මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟට මේ තවත් කර්මස්ථානයක් ඇසෙන් නිදහස් වූ, රූපයෙන් නිදහස් වූ, චක්කු විඥාණයෙන් නිදහස් වූ, සිත නිවි නිවියයි, ගත නිවි නිවියයි, සිත නිවි නිවියයි, ගත නිවි නිවියයි, නිවන් සුව දැනෙනවා. ඉතින් මේකෙත් තියෙන්නේ අර අදහසම තමයි කලින් විස්තර කරපු නිසා මේවා ඉතින් දීර්ඝ වශයෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ වචන සමාන නිසා. ඉතින් මේ විවිධ ක්‍රමවලට මේ සජ්ජායනා කරන්න අපිට පුළුවන්. මේකෙදිත් ගාන, දිව, කය, මන කියන මේ ඔක්කොම ගන්නවා. ඊළඟට නිවන් සුවය දැනෙනවා, රාග නිවෙනවා. නිවන් සුවය දැනෙනවා, ද්වේෂ නිවෙනවා. නිවන් සුවය දැනෙනවා, මෝහ නිවෙනවා. නිවන් සුවය දැනෙනවා, සියලුම ගිනි නිවෙනවා. ඉතින් මේකත් කර්මස්ථානය. දැන් මේවා නම් විග්‍රහ කරන්න ඕනේ අදහස තේරෙනවා. ඊළඟට තවත් එකක් තමයි මේ ඇසෙන් සැනසීමට, රූපයෙන් සැනසීමට, චක්කු විඥාණයෙන් සැනසීමට, ලෝකයෙන් සැනසීමට, රාගයේ නිරෝධයි, දේශයේ නිරෝධයි, මෝහයේ නිරෝධයි, ලෝකයේ නිරෝධයි. එහෙනම් මේ ඇස රූප චක්කු විඥාන කියන ඒවාගෙන් සැනසෙන්න කියලා හිතාගෙන රාග දේශ මොහෙන් පටිච්ච වෙලා ක්‍රියාත්මක වුණොත් සැනසෙනවද නැත්නම් වෙනසෙනවද? වෙනසෙනවා. එහෙනම් සැනසෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මේකෙන් මිදෙන්න ඕනේ. අන්න එහෙනම් මේකෙන් මිදෙන්න නම් මොකක් කරන්න ඕනේද? රාග දේශ මොහ නිරෝධ වෙන්න ඕනේ. අන්න නිරෝධය තුලින් තමයි සැනසීමටපත් වෙන්නේ. අන්න සැනසීමටපත් වුණාම නිවන් සුව දැනෙනවා. ඒකෙත් ලෝකේ අසාරත්වය මෙනෙහි කරනවා. ඒ විදියට දිව, කය, මන කියලා මේ ඔක්කොම ටික මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ආදීනවේ මෙනෙහි කරනවා. ඊළඟට ආනිසංස එහෙම නැත්නම් නිවනේ ශාන්තිය ප්‍රණීතභාවය මෙනෙහි කරනවා. ඊළඟට මේ තවත් කර්මස්ථානයක් භවය උදුරා දැමූ තුන්තරා බෝධියට වඳින්නෙමි එක සිතින් ඒ මහා ගුණකඳට රාගයෙන් මත් වෙලා මොනවනම් ලබන්නද ද්වේෂයෙන් ගැටි ගැටි මොනවනම් දිනන්නද මෝහයෙන් අන්ධ වී මොනවනම් ලබන්නද රාගයෙන් මිදි මිදී නිවන් සුව ලබන්නෙමි. දේශයෙන් මිදි මිදී නිවන් සුව ලබන්නෙමි. මෝහයෙන් මිදි මිදී නිවන් සුව ලබන්නෙමි. එතකොට මෙතන භවය උදුරා දැමෝ කියන්නේ භවය ප්‍රහීන කරලා නේ උදුරලා දැම්මා. තුන්තරා බෝධියක්. ඒ කියන්නේ බුදු පසේ බුදු මහරහත්. මේ තුන්ගොල්ලෝ මොකක් කරලා තියෙනවද? භවය උදුරා දමලා තියෙන්නේ. වඳින්නේ මේක සිතින් ඒ මහා ගුණ කඳට. අන්න ඒ ගුණ කඳට මං වන්දනා කරනවා. ඉතින් එකක් තමයි සම්මත ක්‍රමයට වඳින එක, අනික තමයි ඒ අන්ධ වෙලා යන න්‍යාය වැය කරලා දානවා. එතකොට මේ ගුණයට වඳිනවා කියන්නේ මමත් එතනටපත් වෙනවා කියන එක. අන්න එහෙන ආදීනව මෙනෙහි කරනවා රාගයෙන් මත් වෙලා මොනවනම් ලබන්නද? මේ රාගයෙන් මත් වෙලා මොනවා ගන්නද මේ ලෝකේ? අසාර ලෝකෙක. දේශයෙන් ගැටි ගැටි මොනවනම් දිනන්නද? දැන් දේශය හදාගෙන ගැටිලා මේ අනිත්‍ය දුක්ඛනාත් එකක්මයි ලබන්න තියෙන්නේ. එහෙනම් මොනා ගන්නද? මොනා දිනන්නද? මෝහයෙන් අන්ධ වෙලා මොනා ගන්නද? අන්න එහෙනම් ඒ වයින් මිදිලා මොකද්ද දකින්න ඕනේ? නිවන් සුවය ලබනවා. ඒක තමයි උතුම් එක. එහෙනම් ඒ අදහස මේ කර්මස්ථානයෙන් මෙනෙහි කරනවා. ඒ වගේ තවත් එකක් තමයි මේ එසේ නොබැදෙමි, රූපේ නොබැදෙමි, චක්කු විඥානයේ නොබැදෙමි, රාගයෙන් නොබැදෙමි, ද්වේෂයෙන් නොබැදෙමි, මෝහයෙන් නොබැදෙමි. අන්න මේකේ නොබැඳෙන බව ඇහි රූපේ චක්කු විඥානේ. මේවා බැඳෙන්නේ කොහොමද? රාග දේශ මොහවලින්. එහෙනම් රාගෙන් දේශයෙන් මොහෙන් නොබැඳෙමි. රාගයේ නිරෝධයි, දේශයේ නිරෝධයි, මොහේ නිරෝධයි, ලෝකේ නිරෝධයි. එහෙනම් එහෙම නිරෝධුණා නම් එයා ඉන්නේ නිවනේ. ඇයි රාගක්කයෝ නිබ්බාණං, දේශක්කයෝ නිබ්බාණං, මොහක්කයෝ නිබ්බාණං. රාග දේශ මොහ වලින් හිත කිලුට කරගන්න නැත්නම් ඒක තමයි නිවන. එහෙනම් මේම නිරෝධ වුණා නම් රාග දේශ මොහ නිරෝධ වුණා නම් අන්න නිවෙන ඉන්නවා. එහෙනම් නිවන් සුව දැනෙනවා. උපාදානස්කන්ධය කියන එක. ඔව්. අපි ගන්න ඕනේ. මොකද උපාදානස්කන්ධය හදාගන්නෙම බැඳිලානේ. එතන නොබැඳීම කියන්නේ උපාදානස්කන්ධය හදාගන්නේ නැහැ. ඊළඟට සෝතේ, ගානේ, දිවේ, කයේ, මනේ මේ විදිහට මේ ආයතන හයම විස්තර කර ගන්නවා. ඊළඟට තවත් කර්මස්ථානයක් ගිනි රාගයෙන් ඇලි ඇලි රාගයෙන් බැඳි බැඳි රාගයෙන් ගැලි ගැලි රාගේ වෙලි වෙලි ගිනිගත් රාගසිත දම්සුවෙන් සැනසিলা ගිනිගත් රාගසිත ගිනිගත් රාගසිත නිවි නිවියයි නිවි නිවියයි නිවි නිවියයි නිවන් සුව දැනෙනවා එහෙනම් මේ රාගයේ තියෙන මේ ස්වභාවය අපි ආපු ගමන සිහි කරලා දැන් මොකද වෙන්නේ අන්න දැන් නිවෙනවා මේ රාගයෙන් මිදෙනවා දැන් බලන්න මෙතෙන්ට එද්දි එද්දි මේ කර්මස්ථානවල අර ලොකුවට විස්තර සහිතව ගන්නෑ අදහස විතරයි ගන්නෙ. ඉතින් අපි කර්මස්ථාන වඩන්න වඩන්න මේ වගේ දීර්ඝ වශයෙන් විස්තර ඕනේ නැහැ සමහර වෙලාවට. ලෝ ඔව් ඔව් ඔව් අපිට එහෙම පුළුවන්. දැන් අපිට මේ අහන්නේ අපිට කම්පෙයා කරන්න පුළුවන් කියලා. දැන් කලින් හිට කලින් රාගයෙන්, දේශයෙන්, මෝහෙන්, දාහෙන් හිටපු හැටි සහ එකෙන් මිදුනහම දැනෙන සාන්තිය. ඒක කම්පෙයා කරන්න පුළුවන්. ඒතර ඒකම තමයි අපි මේ දුටු නිවන කියන්නේ. දැන් නෑ නෑ එහෙම වෙන්නේ මොකද දැන් රාගයෙන් හිටපු එක මෙනෙහි කරනවා කියන එක අපි රාග අදහස ගන්නවා කියන එක නෙමෙයි. ඒකයි මෙනෙහි කරනවා කියන්නේ. දැන් මෙනෙහි කරනවා කියන එක මොකක්ද අපි කරන්නේ? දැන් පෙර අත්බැවයන් බලන්නේ දැන් බුදුහාමුදුරුවෝ පෙර සංසාරේ බලනවා පෙර හිටපු හැටි. දැන් අපායේ හිටපු හැටි එහෙම නැත්නම් අර මේ වැරදි කරපු හැටි ඒව දැකලා කියනෝනේ අර පුබ්බකම්ම පිලෝතිකාවාද සූත්‍රේ මම මේකුනේ මෙන්න මේකෙින්. අර පෙර ඉසිවරේකට බැනපු නිසා මට මෙහෙම වුණා. දැන් ඒක මෙනෙහි කරා කියලා එවලේ දේශයක් හට ගන්නවද? නෑනේ. එවලේ රාග දේශ මොහ වඩනවා නෙමෙයි. එවැනි தත්වයන් වලදී අපි හිටපු හැටි මෙනෙහි කරනවා. ඕ ඒක සිහි කරනවා. අන්න ඒක සිහි කරන එක ඒක ක්ලේශයක් නෙමෙයි. දැන් මතකය කියන එක ක්ලේශයක් නෙමෙයි. ඒක එක රාග දේශ මොහෙන් බැඳුනොත් තමයි ක්ලේශයක් වෙන්නේ. එතකොට අන්න ඒක සිහි කරලා ඉවරලා ඒකනේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන අවබෝධයෙන් යුක්තව තමයි කරන්නේ. ඒකයි සිහි කරනවා කියන්නේ. එතකොට සිහික දැන් ලෝකේ සම්මතේ නම් අන්න පෙර විඳපු ආස්වාදයන් මතක් කර කර ආය ආස්වාද විඳිනවනම් ඒක ඉතින් සිහි කිරීමක් නෙමෙයි. මේක මතක් කරන එකක් නේ කරන්නේ. අන්න මතක් කරලා ආය ආය මොකද කරන්නේ ආස්වාද ගොඩ නගනවා. සිහි කරනවා නම් සිහියෙන් වෙන්න ඕනේ. අනිච්ච දුක්ඛ අනාත්තානු. එහෙනම් පෙර එහෙම ආස්වාද විඳපුවා සිහි කරනවා කියන්නේ මොකද්ද? අන්න ඒවා මතක් වෙද්දී ඒ වගේ තියෙන අනිච්ච දුක්ඛ අනාත්ත බව. ඒ විඳි 10 මෙනෙහි කරනවා, සිහි කරනවා. අන්න එහෙනම් දැන් ඒකෙන් මිදුනහම කොච්චර සාන්තද? ප්‍රණීතද අන්න ඒක සිහි කරනවා. එතකොට ඒක අපිට එහෙම ගන්න පුළුවන්. එතකොට ඒක තමයි මේ දුටු නිවන කියලා කියන්නේ. තමන් දැකපු ටික, තමන් අත්විඳින ටික. අන්න එහෙනම් ඒ අදහස ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ රාගයෙන් වෙලි වෙලියේ ගිනිගත්තු සිත දැන් මොකද වෙලා තියෙන්නේ? අන්න දැන් නිවිලා. නිවි නිවි යයි. නිවන් සුව දැනෙනවා. ඊළඟට තවත් කර්මස්ථානයක් තමයි මේ රූපේ නිස්සාරයි රූපේ නොබැදීමි. ඒ විදිහට වේදනා සංඥා සංකාර විඥාන ලෝකේ නිස්සාරයි ලෝකේ නොබැදීමි. නිවන් සුව දැනෙනවා. ඉතින් මේ වගේ අදහස් අපිට කියද්දි තේරෙනවා තවත් එකක් රාගගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. දේශගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. ඉතින් මේකත් ඒ වගේ කර්මස්ථානය. ඊළඟට තවත් එකක් තමයි අමාවැසි වසිනවා, රාගගිනි නිවෙනවා. අමාවැසි වහිනවා, දේශගිනි නිවෙනවා. අමාවැසි වහිනවා, මෝහගිනි නිවෙනවා. අමාවැසි වහිනවා, සියලු ගිනි නිවෙනවා. ඉතින් එකපාරක් මේ අවඥාවට කියනවා නෙමෙයි. ඉතින් අපේ තියෙන අදහස් සමහර ඒවා නැති කරගන්න අවශ්‍යයි. මේ කර්මස්ථානේ කිව්වහම එක අම්මා කෙනෙක් ඇවිල්ලා මට කියනවා මේ කර්මස්ථානේ වැරදි කියලා. මං ඇහුවා ඇයි කියලා. නෑ නෑ වැරදි වැරදි ඕක ගන්න එපා කිව්වා. මං ඇහුවා ඇයි කියලා. නෑ නෑ අමාවැස්ස කියලා දාන්න බෑනේ කිව්වා. මං ඇහුවා ඇයි කියලා. නෑ අමාවැස්ස තියෙන්නේ කියලා හාමුදුරගෙන නමක් කියලා එයාගෙන කියලා කිව්වා. අමාවැස්ස කියලා එක භාවිතා කරමින් ලොකු වැඩසටහනක් කරන ඉන්න හාමුදුරු කෙනෙක්. අමාවැස්ස කියලා තමයි ඒකේ නම දාන්නේ. ඒ හාමුදුරුවෝ ඉතින් කියන ඒවා ධර්මානුකූලද කියලා ඉතින් බලන්න ඕනේ. ඉතින් ඒකනේ මොකද ඒ හාමුදුරුවෝ මේ දහම්මකට බයිනවා. ඉතින් ඔය මේ කටයුතු කරන කෙනෙක්. ඒකින්ද එයා ඇවිල්ලා මට කියනවා නෑ අමාවැස්ස කියලා දාන්න එපා. ඒක වැරදි. ඒක අර හාමුදුරුවන්ගේ එකක්. දැන් එහෙම එකක් නෙමෙයිනේ නේ. මේකේ අදහසක් තියෙනවා. ඒ අදහස ගන්න ඕනේ. අර ඉතින් මේකට අර බයින කවුරු හරි විරුද්ධ වෙන කෙනෙක් හිටියොත් දේශයෙන් ගැටිලා ඉතින් ඉන්නේ. ඉතින් එහෙමත් නොඉන්න ඕනේ. ඈ? ඔව් ඒ හාමුදුර තමයි මතක් වෙන්නේ. අන්න ඒක තමයි වැඩේ. ඉතින් මේවා වචන ඉතින් කාටවත් අයිති ඒවා නෙමෙයිනේ නේ. ඉතින් මේවා අපිට ඒ අදහසින් භාවිතා කරන්න පුළුවන්. ඊළඟට තවත් එකක් තමයි මේ රාගයෙන් මිදිමිදි නිවන් සුව ලබනවා, දේශයෙන් මිදිමිදි නිවන් සුව ලබනවා. ඉතින් මේවායි දකින්නේ මේ සමාන අදහස් තියෙන. දැන් මේ මේ වගේ මේ කර්මස්ථාන සමහර වෙලාවට ඉස්සරහා මේ කර්මස්ථාන වලදී එකකවත් කියවෙන්නේ නැති වෙන්නත් පුළුවන්. දැන් මේවා මේ හිතලා හදලා ලියලා පාඩම් කරගෙන කියපුවා නෙමෙයි. ඉතින් හාමුදුරුවෝ කර්මස්ථාන දෙන අවස්ථාවේ තමන්ගේ හිතට එන අදහස වචනයෙන් කියන ඒ අවස්ථාවේදී. ඉතින් මේ අපි මේ ඒ පරණ ඒ කර්මස්ථාන සජ්ජායනා කරපුවා තුලින් දින මතකයන් සහ ඒවා පරිශීලනය කරලා තමයි මේ ප්‍රසන්ටේෂන් එකට අරන් තින්නේ. ඉස්සරහදී වෙනස් ඒවා එන්නත් පුළුවන්. හැබැයි අදහස Tamanට තේරෙනවා මේක දැනගත්තට පස්සේ. ඊළඟට තනිකරම මේ ලෝකයේ ආදීන වෙ නැතුව නිවනේ ශාන්තියම මෙනෙහි කරනවා. ඉතින් ඒකට ප්‍රධානම කර්මස්ථානයක් තමයි මේ ඒතං සන්තං ඒතං පනීතං කියන්නේ. බුදු පියාණන් වහන්සේම දීපු කර්මස්ථානය. මතක ඇති අර සන්ද සූත්‍රේ, මානසිකාර සූත්‍රේ තියෙනවා මොකද්ද මෙනෙහි කරන්නේ? අන්න ආර්ය ශාසනය මෙනෙහි කරන්නේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණන්ති මෙන්න මේක මෙනෙහි කරනවා. අන්න මෙතෙන්ට එද්දී අර ලෝකේ ආදීනවේ දැකලා නිවනේ ශාන්තියක් දැකලා නිවනේ ශාන්තිය හිත පිහිටලා දින්. එහෙනම් මේ ලැබුණු නිවන් ශාන්තිය කොච්චර ශාන්තද ප්‍රණීතද? අන්න මෙනෙහි කරනවා. ඒතං සන්තං ඒතං පනීතං. එයම ශාන්තයි. එයම ප්‍රණීතයි. මොකද්ද ශාන්ත ප්‍රණීත? යදිදං සබ්බ සංකාර සමතෝ. මේ සබ්බ සංකාර කියන අபிසංකාරවල සියලු සංකාරයන් සම වෙනවනම් සම අතට යනවනම් ඔය යදිදන් කියන්නේ එම කියන එක. එම කියන අදහස. එතකොට එම එහෙම නැත්නම් සියලු ඒ කියන්නේ ඒක පරාසයක් කියන අදහස. එතකොට මේ සියලු සංකාරයන් සබ්බ සංකාර කියන රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් අபிසංකාර කරන ඒවා. අபிසංකාර කරොත් විසමාතක්. අபிසංකාර නොකර ඉන්නවනම් සමාතං. එහෙනම් මේ සියලු අபிසංකාර සම අතකට යනවනම් අන්න යදිදං සබ්බ සංකාර සමතෝ. එහෙනම් සියලු සංකාර සම අතට යනවනම් ඒ කියන්නේ මොකද්ද? නිවන. ඔව් විෂම කියලා ගන්න දැන් අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අරමුණු විදියට ආවහම ඒවත් එක රාගයෙන් දේශයෙන් මෝහයෙන් පටිච්ච වෙලා ක්‍රියාත්මක වෙනවනම් ඒක විසමයිද සමයිද දැන් සම කියන්නේ හරි කියන අදහසනේ හරි කියන එක දැන් හරිද වැරදිද රාග දේශ මෝහයෙන් ක්‍රියාත්මක වෙනවා නෑ ඒකට කියන විසම වැඩපිළිවෙල විසමාකාර කියන්නේ නේ අර විසම මේ ආසාවන් තියෙන කියලා අපි කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් මේ අර බිම වැටිච්ච පාගපු ඒ වගේ පාන් කෑලි ඒ වගේ කුණු කූඩවල තියෙන බත් ඒව කන්න හරි ආසයි. ඒවමයි කන්නේ. එයාගේ වැඩපිළිවෙල විසමයිද නැද්ද? විසම. එයාට විසම ආසාවල් තියෙන්නේ. එතකොට ඒ වගේ වැරදි නම් හොඳ නැති එකක් නම් ඒකට කියනවා විසම කියන අදහස. එහෙම නැත්නම් හරි එකට කියනවා සම කියලා. එහෙනම් රාග දේශ මොහෙන් අபிසංකාර කරන එක විසම වැඩපිළිවෙල. ඒක නොකර ඉන්නවනම් අන්න සම වැඩපිළිවෙල. ඒකයි සමත කියන්නේ. සම අත. ඔව්. පුරුෂ යුගානි අට්ඨපුරුෂ පුද්ගලයි කියන්නේ. ඔව්. යදිදං චත්තාරි. ඔව් යදිදං චත්තාරි පුරුෂ යුගානි. දැන් උඩ කියන ඒ ಗುಣ කියලා ඒ එම කියන එකම තමයි කියන්නේ. එම දැන් එම කියන එහෙම නැත්නම් ඒ පරාසයේ ඉන්නවා කවුද? හතර පුද්ගලයෙක් මාර්ගඵල වශයෙන් ගත්තොත් එහෙම අට දෙනෙක්. අට පුරුෂ පුද්ගල. යදිදං චත්තාරි. ඒ කියන්නේ එම හතරක් ඉන්නවා. චත්තාරි කියන්නේ හතරයි. පුරිස පුද්ගලයන් වශයෙන් ගත්තොත් 8ක් ඉන්නවා. 8 පුරිස පුද්ගලා. ඔව් ඒ පරාසය කියන ඒ අදහස තමයි හැම වෙලාවෙම එන්නේ. එතකොට අන්න එහෙනම් සමාතක්. ඒ කියන්නේත් නිවන. ඊළඟට සාන්ත ප්‍රණීත මොකද්ද? සබ්බූපති පටිනිස්සග්ගෝ. සබ්බූපති කියන්නේ සියලු උපාදානයන්. සියලු උපාදානයන්ගේ බැඳි බැඳි යනවා නම් කියනවා සංසග්ග වෙනවා. සංසර්ගය කියන්නේ බැඳෙනවා, එකතු වෙනවටනේ. ඒකට සංසර්ග වෙන්නේ නැතුව නික්මෙනවා නම් කියනවා නිස්සග්ග වෙනවා. එහෙනම් මෙන්න මේ නික්මෙන පැත්තට තමයි බැඳිලා වෙන්නේ පටිනිස්සග්ග වෙනවා. ඒ කියන්නේ සියලු උපාදානයන්ගේ බැඳෙන්නේ නැතුව නික්මෙනවා. ඒකත් නිවනම තමයි. එහෙනම් සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ තණ්හාවෙන් කයභාවයටපත් වෙන්නේ නැහැ. දූෂිත වෙන්නේ නැහැ. එහෙනම් තණ්හාවෙන් දූෂිත භාවයට පහත් භාවයට පත් වෙන්නේ නැත්නම් කියනවා තණ්හක්කයෝ. ඒත් නිවනමයි නේ. විරාගෝ රාගයෙන් වෙන් වෙනවා, මිදෙනවා. විරාගෝ වෙනවා. නිරෝධෝ රෝධ කරන්නේ නැහැ. කියන්නේ රාග දේශ මොහෙන් උදා කරන්නේ නැහැ. නිරුදා කරනවා, නිරෝධ කරනවා. ඒත් නිවනම තමයි. නිබ්බාණන්ති. අවිද්‍යා තෘෂ්ණා කියන බාණෙන් නික්මිලා යනවා. නිබ්බාණන්ති. එහෙනම් මේ සියල්ලෙම මෙනෙහි කරන්නේ මොකද? නිවනම තමයි. එහෙනම් ඒතං සන්තං ඒතං පණිතං කියේ මොකටද? නිවනට. එහෙනම් එහෙම ශාන්තයි, එහෙම ප්‍රණීතයි කියලා මෙනෙහි කරේ නිවන. එහෙනම් ඒක අපිට සිංහල අර්ථෙනුත් අපිට ගන්න පුළුවන්. නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි සියලු අபிසංකාර සමතයි සියලු උපදි පටිනිස්සග්ගයි තණ්හාවෙන් කය නොවේ රාගයෙන් විරාගයි අස්සාදයෝ නිරෝධයි බාණෙන් නික්මෙමි. ඉතින් සිංහලෙන් ගත්තත් හරි පාලියෙන් ගත්තත් හරි ඒතර පාලියේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරය තියෙන්නේ ඒක නිසා ඒකේ අර ගති හඬකුත් තියෙනවා ඒක නිසා ශබ්ද බලයකුත් නැගෙනවා. ඉතින් මේ විදිහටත් අපි භාවිතා කරනවා මේක අදහස වැටෙන්න ඕනින්ද මේ විදිහටත් භාවිතා කරනවා දෙපැත්තම ගන්න පුළුවන්. ඊළඟට අන්න තවත් නිවන මෙනෙහි කරනවා රාගක්කයෝ නිබ්බාණා රාගයෙන් කය වෙන්නේ නැත්තම් දූෂිත පහත් භාවයට පත් වෙන්නේ නැත්තම් ඒකට නිවන කියනවා. දේශයෙන් දූෂිත වෙන්නේ නැත්තම් නිවන, මෝහෙන් දූෂිත වෙන්නේ නැත්තම් නිවන. ඒ කියපු සියලු ක්ලේශයන්ගෙන් දූෂිත භාවයට පහත් භාවයට පත් වෙන්නේ නැත්තම් අන්න නිවන. ඉතින් ඒක මෙනෙහි කරන මේ කර්මස්ථානය. ඊළඟට තවත් එකක් තමයි නිවනේ ශාන්තිය මෙනෙහි කරන නිච්ච වූ සුඛ වූ අත්ත වූ නිර්වාණයෝ රාගක්කයෝ දේශක්කයෝ මෝහක්කයෝ මේ ඔක්කොගෙම නිවන ගැන කියන්නේ. ශාන්තයි ප්‍රණීතයි විරාගයි නිරෝධයි නිවන් සුව දැනෙනවා. ඉතින් නිවනේ ශාන්තිය මෙනෙහි කරනවා. මේ තවත් කර්මස්ථානයක් මේ දෙන්නේ රාගයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි දේශයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි මෝහයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි ලෝකයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි මේ හැම එකෙම මේ නිවනේ ස්වභාවය මේකෙන් මිදුණා මේ පිවිතුරු පබසර ස්වභාවයක් තියෙන්නේ නිවනේ. ඉතින් නිවනේ ශාන්තිය තමයි මෙනෙහි වෙන්නේ. ඉතින් මේකත් ඒ වගේ කර්මස්ථානයක්. මේකේ අදහස එක එක පැත්තකට විතරක් යොමු කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ අවංකයි, පිරිසිදුයි, පිවිතුරුයි, පබසරයි කියන එක. මේ අවංකයි කියන එකේ අදහස තමයි අවංක වෙන්නේ දස අකුසලෙන් මිදෙද්දී. එතකොට මේ දස අකුසල් වලින් මිදලා යන වැඩපිළිවෙල තමයි මේකෙ පෙන්눔 කරන්නේ. එතකොට මේ කයෙන් කරන වැරදි වලින් මිදුනහම තමන් අවංක වෙනවා. වචනයෙන් පිරිසිදු වෙනවා. වචනයෙන් කරන වැරදි වලින් මිදිලා ඉන්නේ. වචනයෙන් පිරිසිදු. ඒක තමයි පිරිසිදුයි කියන්නේ. එහෙනම් රාග දේශ මොහ කියන ඔය මේ දස කුසලයට වැටෙන එවැනි සිතුවිලි නගන්නේ. එහෙනම් පිවිතුරුයි. ඊළඟට එහෙම තියෙන චිත්තේ නිවන් දකින්න පැත්තට යොමු කරලා අනිච්ච දුක්ඛ අනාත්ත වඩලා අන්න නිවන් දකින්න. නිවන් දැක්කම තියෙන්නේ මොකද්ද? පබසර ප්‍රබාසර එකක්. පබසරයි. අන්න පබසරයි. එහෙනම් මේ දස අකුසලෙන් මිදලා පබසරේ කියන නිවන වඩනවා කියන අදහස තමයි මේකෙන් කියන්නේ. එහෙනම් අවංකයි පිරිසිදුයි පිවිතුරුයි පබසරයි කියද්දි ඔන්න ඔය අදහස අපි අරගෙන වඩන්න පුළුවන්. ඊළඟට ඒකම අවංක වෙමි පිරිසිදු වෙමි පිවිතුරු වෙමි පබසර වෙමි කියලා වඩන්නත් පුළුවන්. ඉතින් මේකෙදි ඒ සියලු පරාසයන් අහු වෙනවා. මේකේ අදහස ওই විදිහට අපිට මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟට තියෙන අවසානයේදී මේ ආලෝක කර්මස්ථාන කියන එක. එතකොට මේ ආලෝක කර්මස්ථාන තමයි අවසානයේදී වඩන්නේ. අපේ ඒ ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් අවසාන ටිකේදී වැඩිපුර ආලෝක කර්මස්ථාන වඩනවා. එතකොට මේ ආලෝක කර්මස්ථාන කියන එකේ අදහස තමයි දැන් මේවත් නිවන් දකින්නම තියෙන ඒවා තමයි. එතකොට දැන් මේක අන්තිමට එහෙම කියලා නියමයක් නැහැ. එතකොට ආලෝක කියන එකේ අදහස තමයි මේ ලෝකයෙන් මිදෙනවා කියන එක. ලෝකයෙන් මිදෙනවා නම් ලෝක කියන එක ඉස්සරහට අයන්න දැම්මම අලෝක වෙනවා. අන්න ලෝකයෙන් මිදෙනවා කියන අර්ථය තමයි අලෝක කියලා කියන්නේ. ඒතකොට අලෝක කියන එක තමයි ඉතින් අපේ භාවිතයේ පහසුවට වචනේ පහසුවට පස්සේ ආලෝකය කියන තැනට එන්නේ. මේකද මේ ක්ලේශයන්ගෙන් දුර වෙච්ච ස්වභාවය තමයි ආලෝකය කියන්නේ. ඔව්. නෑ නෑ නෑ. ඒකනේ මේ අදහස ගන්න ඕනේ. දැන් මේ ආලෝක කර්මස්ථාන කියන්නේ මේ චතුර්ථ ධානයේ ආලෝක ලැබේවා කියන ඒවාද එහෙම එකක් නෙමෙයි ඈ. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදිහට ලැබෙනවා. නමුත් මෙතන අපි අදහස ගන්නෙ මොකද්ද? මේ නිවන කියන එක. ලෝකයෙන් මිදෙනවා. ලෝකයෙන් නික්මෙනවා. ලෝකයෙන් අලෝක වෙනවා. අන්න ආලෝක. ඒතර ආලෝක කර්මස්ථාන ඕකටයි වඩන්නේ. ඊළඟට බුද්ධ ශාසනය ආලෝකය කියලා කියන්නේ මොකේද? ප්‍රඥාවට. ඒතර ආලෝකය කියන්නේ ප්‍රඥාව. සූර්යය උපමා කරන්නේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවට. එතකොට මේ ප්‍රඥා ආලෝකය කියන එක. එතකොට ආලෝකය ලැබුණාම තමයි අන්ධකාරය දුර වෙලා තියෙන්නේ මොකද්ද කියලා ඇත්තටම දකින්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ආලෝකය කියන එක භාවිතා කරන ප්‍රඥාවට. එතකොට ඔන්න ඔය අදහසින් ගන්න ඕනේ. ඔව් පංච උපාදානස්කන්ධ ලෝක. ඒතර පංච උපාදානස්කන්ධ ලෝකෙන් තමයි මිදෙන්න ඕනේ. ඒක දුරු වුණාම ඒකේ ප්‍රතිඵලයක් විදියට අරියත් ඵලයටපත් වෙලා පරිණිරවාණයෙන් පස්සේ මේ ලෝකෙන්ම මිදෙනවා. ඒක සිද්ධ වෙනවා. එතකොට එහෙනම් මේ අවස්ථාවේ අපි ගන්න ඕනේ මේ ආලෝකය කියන්නේ ප්‍රඥාව සහ මේ ලෝකේ මිදෙනවා කියන අදහස. ඉතින් හැම වෙලාවෙම මේක තමයි අදහස වෙන්නේ. එතකොට ආලෝක කර්මස්ථාන දැන් සමහර අයට තියෙනවා දැන් කර්මස්ථාන channel ඒ අවසානයේදී වඩද්දි සමහරු කියනවා සමහරුන්ට එන ප්‍රශ්නයක් තියෙනවා. අපිට තාම එහෙම ධානයක් වැඩිලා නැහැ. එතකොට ආලෝක කර්මස්ථාන වඩලා වැඩක් තියෙනවා. ඊට පස්සේ තව අයට හිතෙනවා මං තාම පළවෙනි ධානයේ ඉන්නේ. දැන් ආලෝක කර්මස්ථාන වඩලා වැඩක් තියෙනවා. මොකද මේකේ දෙයක් තියෙනවා මේ තුන්වෙනි ධානයේ ප්‍රණීත මට්ටමේ ඉඳලා ඒ ආලෝක කර්මස්ථාන වඩද්දි තමයි හතරවෙනි ධානයට යන්නේ. මොකද ඒකේ තියෙන ස්වභාවයක් එක්ක. එතකොට ඒකේ අදහසක් එනවා නිකම්ම හැම කෙනෙක්ටම වගේ මේ ආලෝක කර්මස්ථාන වඩන්නේ හතරවෙනි ධානයට යන්න කියලා. එහෙම එකක් නැහැ. ආලෝක කර්මස්ථානේ අපිට ඕනම අවස්ථාවක විදර්ශනාවට ගන්න පුළුවන්. මොකද ඒකේ තියෙන විදර්ශනාර්ථයක්. මේ ලෝකේ ආදීනවේ සහ නිවනේ ශාන්තිය කියන එක. මේ මිදීම සම්බන්ධව තියෙන කර්මස්ථානයක්. ඒ අදහස අපි ගන්න ඕනේ. එතකොට ආලෝකය කියන්නේ ලෝකයෙන් මිදීම සහ ප්‍රඥාව. එතකොට ආලෝක කර්මස්ථානය මුලදි වඩන්නත් පුළුවන්. මුලදි වැඩුවාම මොකක්ද වෙන්නේ? අන්න ප්‍රඥාව තීව්‍ර වෙනවා. ආලෝකමත් වෙනවා. ඊළඟට මේ මේ සියලු කර්මස්ථානවල වෙනත් ගුණක් තියෙනවා. දැන් ආලෝක කර්මස්ථානයක් විශේෂයෙන් අපිට වඩන්න පුළුවන් නිදිමත අවස්ථාවක. දැන් නිදිමතක් එනවා නම් ප්‍රබෝධමත් ගති අඩු නම් ආලෝක කර්මස්ථානයක් වැඩුවා මොකද වෙන්නේ? නිදිමත දුර වෙලා ප්‍රබෝධමත් ගතිය මතුවලා එනවා. එතකොට ඒ ඒ වගේ ಗುಣ තියෙනවා වෙන වෙන. දැන් නිවන් දකින්න යද්දී අපිට මේ වෙන වෙන වෙනත් බාධා තියෙන. ඔය නිදිමතට හේට්ටු ගතිය, ඇඟපත රිදෙන ඒවට වෙන වෙන මේ කර්මස්ථානක් තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ ගැබ්බෙන යම් ශක්තියක් තුලින් අපිට ඒ උපයෝගිතාවයක් ලැබෙනවා. ඒ උපනිශ්‍රයත් ලැබෙනවා. ඒතර ඒක නෙමෙයි අපේ බලාපොරොත්තු බලාපොරොත්තු නිවන. හැබැයි කර්මස්ථාන ඒ විදිහට ගැලපෙන විදිහට භාවිතා කිරීම තුළින් අපිට ඒ තියෙන අපහසුතාව දුරු කරගන්නත් අවස්ථාවක් තියෙනවා. ඒතර ඒ ඔක්කොම මෙතන සාකච්ඡා වෙන්නේ අපි කතා කරන මේ කර්මස්ථාන ටිකේ අදහස තමයි විස්තර කරන් යන්නේ. එතකොට එක කර්මස්ථානයක් තියෙනවා මේ රාගගිනි නිවෙනවා ආලෝක නැගෙනවා. දැක්කද රාගගිනි නිවුනහම මොකද වෙන්නේ? අන ලෝකයෙන් අලෝක වෙනවා. ආලෝක නැගෙනවා. දේශගිනි නිවෙනවා ආලෝක නැගෙනවා. මෝහගිනි නිවෙනවා ආලෝක නැගෙනවා. සියලු ගිනි නිවෙනවා ආලෝක නැගෙනවා. ඉතින් ලෝකයෙන් අලෝක වෙනවා කියන අදහස. එතකොට මේ වෙලාවේදී ගන්න එපා දැන් අපිට කියනවනේ සවිචාර කරන්න කියලා මෙනෙහි කරන්න කිව්වම මොකද කරන්නේ? රාග ගිනි නිවෙනවා. ඉතින් ඒක හරියට මෙනෙහි කරන ඔන්න රාග ගින්න නිවෙනවා. ආලෝක නැගෙනවා කියලා හිතින් ආලෝක එහෙම මවා ගන්න එපා. ඉර පායන ඒවයි නේ. ඔය වගේ දේවල් මවා ගන්න එපා. මොකද එහෙම මේ කරපු අවස්ථා තියෙනවා කරන අය එහෙම කරාම මොකද්ද වෙන්නේ? ඒ වුණාම ආලෝක එනවා තමයි. ඒ එන්නේ ධානා ආලෝකනේ මේ කසින. ওই කසින වඩලා කසින වැඩෙනවා. මොකක්ද අපි මොකක් හරි මෙනෙහි කරන්නේ. ඔය ආලෝක කසිනේ වඩන්න පුළුවන් ක්‍රමයක්. කොහොමද වඩන්නේ? දැන් මේ ගිනි දැල්ලක් දිහා බලන් වඩන්නත් පුළුවන්. නැත්තම් තමන් දැකපු ආලෝකයක් මතක් කරගෙන ඇස් වහගෙන වඩන්නත් පුළුවන්. ඒත් කසිනේ වැඩෙන්නේ ආලෝක කසිනේ වැඩෙන්නේ. ඒතර ආලෝක කසිනේ වැඩුණාම ආලෝකේ වැඩෙනවා. එතකොට මේ චතුර්ථ ධානයටපත් වෙලා එන ආලෝකයක්වත් එහෙම එකක් නෙමෙයි. ඉතින් අන්න ඒකින්ද එහෙම බලාපොරොත්තුවක් වෙන්න එපා. මේ ආලෝකයක් එන්න ඕනි කියලා එහෙම බලාපොරොත්තුවක් තියෙන්නම ඕනේ නැහැ. ආලෝක ආවේ නැත්තම් නිවන් දකින්නේ නැහැ කියලත් නැහැ. ආලෝක ආවහම නිවන් දකින්නවා කියලත් නැහැ. ඒක ඉතින් හේතුයේ ප්‍රතිඵලයක් විතරයි. එතකොට අපි මේ කර්මස්ථානයේ මෙනෙහි කරාන හරි අදාසින් යුක්තව අන්න නිවන් දකින්නවා අනිවාර්යයෙන්ම. ඒ මෙනෙහි කරන මොහොතකට මාත්‍රයකට නිවන් මඟ මාත්‍රයක් වැඩෙනවම තමයි. කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වීම වෙනවම තමයි. එහෙනම් අපේ අදහස අරමුණ නිවන් දැකීම නම් සංයෝජන ප්‍රහාණය කිරීම නම් අන්න ඒක නම් සිද්ධ වෙන කර්මස්ථාන වැඩිමේ. ඒතොර අන්න ඒකට හිත තියන්න ඕනේ. ඒක අරමුණ කරගන්න ඕනේ. ඊළඟට තවත් එකක් තමයි මේ මුනිදු පුදන විට සිත ආලෝකයි මුනිදු පුදන විට ගත ආලෝකයි. දැන් මුනිදු කියන්නේ බුදු පියාණන් වහන්සේ බුදු වහන්සේ පුදනවා කියන්නේ අර වඳිනවා පුදනවා කියන අදහස ඒකෙන් ගන්නත් පුළුවන් ඊළඟට අනිත් එක තමයි මේ මුනිදු පුදනවා කියන්නේ මොකද්ද මේ බුදු වහන්සේ පිදීම කියන එක අපිට කරන්න පුළුවන් ක්‍රමය මොකද්ද අන්න බුදුහාමුදුරෝ යම් මගක් පෙන්වුවා නම් ඒ මග වැඩිම තුලින් තමයි අපිට ඒක කරන්න පුළුවන් අර ධම්මාරාම භික්ෂුවනේ මට මතක විදිහට අර පරිණිර්වාණය වෙලාවේ අර කට්ටිය බුදුහාමුදුර වටේ ඉඳන් ඉතින් අඬනවා දොඩනවා එක එක ඒවා කරනවා. උන්වහන්සේ කියලා භාවනා කරනවා. දැන් බුදුහාමුදුරු පිරිනම් පාන්න කලින් රහත් වෙන්න තමයි උත්සාහ කරේ. ඉතින් බුදුහාමුදුරු එතන ප්‍රශංසා කරනවා නේ. අන්න මේ භික්ෂුව භික්ෂුව ප්‍රශංසා කරනවා. ඇයි අන්න එයා මග වඩනවා. ඊළඟට ওই ධම්ම දායාද සූත්‍රය පෙන්නනවා. ආමිසයට දායාදනවා ප්‍රතිපත්තියට දායාදවව. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ නිසා ලැබෙන තාන්න මාන්න ගරු සත්කාර හම්බුනාම ඒවට බලාපොරොත්තු වෙන්න එපා. මොකක්ද බලාපොරොත්තු වෙන්න ඕනේ? අන්න බුදු පියාණන් වහන්සේ හොයලා දුන්නේ යම් මගක්ද පිළිවෙතක්ද ඒක අනුගමනය කිරීමේ ඵලයක් ලැබීම ගැන බලාපොරොත්තු තියාගන්න. අන්න ධම්මයට දායාද වෙන්න. එහෙනම් අන්න මුනිදු පුදනවා කියන්නේ මොකද්ද? මේ බුදු පියාණන් වහන්සේ පෙන්නපු බුදු පියාණන් වහන්සේ විවර කරලා දීපු මේ ධහම අනුගමනය කරමින් මම මේ උතුම් නිවන් මඟ සාක්ෂාත් කරගන්න වැඩ කරනවා. අන්න මුනිදු පුදනවා. එතකොට අපි කර්මස්ථාන වඩන වෙලාවේදී මුනිදු පුදනවද නැද්ද? මුනිදු පුදන වැඩක් තමයි කරන්නේ. ඇයි බුදුහාමුදුරුවෝ කිව්වා මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර සත්‍ය වඩව කිව්වා. ධානා කරව කිව්වා. ඉතින් ඒක තමයි අපි කරන්නේ. එහෙනම් මේ බුදුහාමුදුරුවෝ කියපු එකනේ මම කරන්නේ. එහෙනම් මුනිදු පුදන විට සිත ආලෝකයි. සිත ලෝකේ ඇලිලා නැහැ. ලෝකයෙන් මිදිලා අලෝකයි. මුනිදු පුදන විට ගත ආලෝකයි. සිත ආලෝකයි නම් ගතත් ආලෝකයි. දැන් අපිට හිතේට දැනෙන ස්වභාවය ගතරත් ක්‍රියාත්මක වෙනවානේ. හිත සැහැල්ලු වුණා මොකද වෙන්නේ? කායික සැහැල්ලු භාවය තියෙනවා. හිතට දුක් කරදර පීඩා නිරන්තරයෙන් ඇවිල්ලා හිත බර වෙනවනම් කායික බරගතිය වෙහෙස දැනෙනවා. වෙහෙස දාහය දැනෙන්න ගන්නවා. ඊළඟට පවු නොකරන විට සිත ආලෝකයි. පවු නොකරන විට ගත ආලෝකයි. අපි කර්මස්ථාන වඩන වෙලාවේ පවු කරනවද? නෑ රාග දේශ මොහෙන් මිදිලා ඉන්නවා. එහෙනම් සිතත් ආලෝකයි, ගතත් ආලෝකයි. රාග නිවෙන විට සිත ආලෝකයි, රාග නිවෙන විට ගත ආලෝකයි. දේශ නිවෙන විට සිත ආලෝකයි. දේශ නිවෙන විට ගත ආලෝකයි. මෝහ නිවෙන විට සිත ආලෝකයි. මෝහ නිවෙන විට ගත ආලෝකයි. නිවන දකින විට සිත ආලෝකයි. නිවන දකින විට ගත ආලෝකයි. ඉතින් මේ විදිහට ආලෝක කර්මස්ථාන වඩන්න පුළුවන්. ඉතින් මේ වගේ තියෙන ස්වභාවයක් විදිහට අර ප්‍රඥාව තීව්‍ර වීම, විදර්ශනාව තීව්‍ර වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ තවත් එකක් තමයි බුද්ධ සූර්ය ආලෝකයෙන් ආලෝකයි. දැන් බුද්ධ සූර්යාලෝකය කියන්නේ මොකද්ද? මේ බුදු පියාණන් වහන්සේලාගේ සූර්යාලෝකයට උපමා කරන්නේ ප්‍රඥාව. බුද්ධ ශාසනේ සූර්යයට ප්‍රඥාව උපමා කරනවා. එහෙනම් මේ බුද්ධ ප්‍රඥාවෙන් භවයේ උදුරලා දාපු ප්‍රඥාවෙන් ආලෝකයි. ලෝකයෙන් අලෝක වෙනවා. නැත්නම් මේ ප්‍රඥාව මටත් වැඩෙනවා කියන අදහස. ධම්ම සූර්යාලෝකයෙන් ආලෝකයි. මේ ධර්මයේ තියෙන මේ ගුණය මේ මේ ආලෝක වෙත්ත ආලෝක වෙච්ච ස්වභාවය ලෝකයෙන් නික්මෙච්ච. එහෙම නැත්නම් මේ ප්‍රඥා ආලෝකය කියන එකෙන් ආලෝකයි. සංඝ සූර්යාලෝකේ මේ කෙලෙස් බිදහරින ක්‍රමවේදයෙන් ආලෝක වෙනවා. ලෝකයෙන් නික්මෙනවා. තිසරණ සරණින් ආලෝකයි. ඉතින් ඔන්න ඔය විදර්ශනා අදහස අරගෙන මේ කර්මස්ථානයේ වඩන්න පුළුවන්. ඒතර මේවා බොහොම ඉතින් අර බලයක් සහිත ඒවා. මොකද මේවා හොඳට ප්‍රඥාව තීව්‍ර වෙලා වැඩෙන්න ගන්නවා. ඉතින් නිදිමත දුර වෙන්නත් මේක හේතුවක් වෙනවා. ඊළඟට රාගසිත නිවිනිවි ඇලීමෙන් මිදෙනවා, දේශසිත නිවිනිවි ගැටීමෙන් මිදෙනවා. මෝහසිත නිවි නිවි මුලාවෙන් මිදෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා. එතකොට මෙතනදී ඔක්කොම ටික ගැප් වෙලා තිනවා මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදලා ඉවරලා අන්න නිවන් සුව දැනෙන ස්වභාවය නිවනේ ශාන්තියත් මෙනෙහි කරලා මග වඩන විට සිතේ නිවන බව දැනෙනවා. සිත පෙළෙන තැන තණ්හා වීම දකිනවා. එහෙනම් මේ හිත තැන් තැන් වල හා වෙනවා කියන්නේ මොකද? තණ්හා වෙනවා. මේ තණ්හාවෙන් බැඳෙනවා නම් මොකද වෙන්නේ? හිත පෙලීමටපත් වෙනවා. ඒ කියන්නේ මේ කරදරයකට බාධකයකට දාහයකටපත් වෙනවා. ඊළඟට සිර වෙලා තිබු සසරේ අවිතු බැමි බිඳෙනවා. එතකොට මෙන්න මේ තණ්හාවෙන් අපි සංසාරේ හිර වෙලා හිටියේ. මේ දහම තුලින් තමයි මේ අවිදු බැම්ම බින්දේ අවිද්‍යාව බැම්ම කියන එක අවිද්‍යාව දුරු කරේ දහම තුලින්. එහෙනම් ඒ දුරු කිරීම තුලින් අකම්පිත සිතෙන් මා ලෝකයෙන් මිදෙනවා. අන්න කම්පා වෙන්නේ නැති හිතක් තියෙනවා රහතන් වහන්සේ. එහෙනම් නිවන පූර්ණ වෙච්ච අවස්ථාව. අන්න එහෙම ලෝකයෙන් මිදෙනවා. ලෝකයෙන් මිදෙද්දී නිවන් සුව දැනෙනවා. ආලෝක නැගෙනවා. ඒ ලෝකයෙන් අලෝක වෙනවා. ආලෝක නැගෙනවා නිවන් සුව දැනෙනවා. ඊළාට රූප නිරෝධයි ආලෝක නැගෙනවා. වේදනා නිරෝධයි ආලෝක නැගෙනවා. සංඥා සංකාර විඥාන ලෝකය නිරෝධයි ආලෝක නැගෙනවා. ඉතින් ලෝකේ නිරෝධ වුණාම අලෝක වෙනවානේ. අන්න අලෝක වෙනවා කියන අදහස. එහෙම නැත්නම් ප්‍රඥාව නැගෙනවා කියන අදහස. ඊළඟට මේ සියලු ලෝක සියලු සත්වයෝම සම්මා බුද්ධ රතනාලෝකයෙන් ආලෝක වෙත්තා. සම්මා සද්දම්ම රතනාලෝකයෙන් ආලෝක වෙත්තා. සම්මා සංඝ රතනාලෝකයෙන් ආලෝක වෙත්තා. එතකොට මේ ඔක්කොෙම කියන්නේ මොකද්ද මේ බුද්ධ ධම්ම සංඝ කියන රතනාලෝකයෙන්. රතන කියන්නේ මණික් කියන එකනේ නේ. ඉතින් ඒ වගේ වටිනාකමක් තියෙන. එතකොට මෙන්න මේ වගේ බුද්ධ ධම්ම සංඝ කියන භවයේ උදුරා දමන ගුණ මේ දරා හිටින මේ ධර්ම රත්නයේ තියෙන ගුණ ඊළඟට කෙලෙස් බිඳ හරින ගුණ කියන මෙන්න මේ වගේ තියෙන ප්‍රඥාවෙන් ආලෝක වෙන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රඥාව පහළ වෙත්තා කියන එක. සම්මා නිබ්බාන රතනා ලෝකේ මේ නිවන කියන්නේ ප්‍රඥාවනේ ප්‍රඥාවේ මුදුනටම පැමිණිච්ච තැන. අන්න ඒකෙන් ආලෝක වෙත්තා. ඒ කියන්නේ ප්‍රඥාවටපත් වෙත්තා. ප්‍රභාස්වරත්තේ ආලෝකයෙන් භවයේ සැරිසැරීමෙන් නික්මුණු ස්වභාවයේ ආලෝකයෙන් ආලෝක වෙත්තා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්තා. ඒ කියන්නේ නිවනින් පූර්ණ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට මෙතන මෛත්‍රිය පැත්තකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ආලෝක කර්මස්ථානයක් වැඩිවීමත් සිද්ධ වෙනවා. ඊළඟට බුද්ධ සූර්ය ආලෝකයෙන් ආලෝකයි ධම්ම සූර්ය ආලෝකයෙන් ආලෝකයි සංඝ සූර්ය ආලෝකයෙන් ආලෝකයි සප්ත සූර්ය ආලෝකයෙන් ආලෝකයි. එතකොට බුද්ධ ධම්ම සංඝ කියන මේ ප්‍රඥා ආලෝකයෙන් ආලෝක වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සප්ත සූර්ය ආලෝකයෙන් කියන්නේ මේ සප්ත බොජ්ජංග මේ සප්ත සූර්ය කියලා මේ උපමා කරලා දිනවා. ඒ කියන්නේ මේ බොජ්ජංග වලින් මොකක්ද වෙන්නේ? ප්‍රඥාව වැඩෙනවා. ඉතින් මේ සප්ත බොජ්ජංග වැඩිමෙන් ආලෝක වෙන්න, ලෝකයෙන් නික්මෙන්න, ප්‍රඥාව වැඩෙන්න කියලා කියනවා. සප්ත සූර්ය ආලෝකයෙන් ආලෝකයි. ඊළඟට බුද්ධාලෝකයෙන් ධම්මාලෝකයෙන් සංඝාලෝකයෙන් ප්‍රඥාලෝකයෙන් මේ ඔක්කොගෙම එකම අදහසක් තියෙන්නේ ඊළඟට තවත් කර්මස්ථානයක් තමයි මේ සත්බුදුවරයන් වහන්සේලාව මෙනෙහි කරලා ඒ වගේ ප්‍රඥා ආලෝකයක් ලැබෙන්න කියලා කර්මස්ථානේ වඩන එක. දැන් මේ තියෙන විපස්සී බුදු පියාණන් වහන්සේගේ අනන්ත ප්‍රඥා ආලෝකයෙන් මේ ගතසිත ආලෝක වෙත්තා ආලෝක වෙත්තා ඒ විදිහටම සිකී වෙස්සබූ කකුසඳ කෝණාගම කස්සප ගෞතම බුදු පියාණන් වහන්සේගේ අනන්ත ප්‍රඥා ආලෝකයෙන් මේ ගතසිත ආලෝක වෙත්වා ආලෝක වෙත්වා. ඒ බුදු පියාණන් වහන්සේගේ ගුණ සිහි කරලා ඒ ප්‍රඥාවෙන් ප්‍රඥාව පහළ වෙන්න කියලා අදහස් කරනවා. ප්‍රාර්ථනා කරනවා. එතකොට මෙන්න මේ විදිහට ආලෝක කර්මස්ථාන මෙතන ඉතින් සඳහන් නොවන ඒවා වුණ තරම් තියෙන්න පුළුවන්. නමුත් ඉතින් ඔය වගේ අදහසම තමයි අනිත් ඒ වගේ තියෙන්නේ. ඊළඟට මේ විදිහට වඩලා ඉතින් අවසානයේ මෙන්න මේ කර්මස්ථානයේ සජ්ජායනා කරලා අවසාන කරනවා. ඉතින් මේක නියමයක් නෙමෙයි. ඉතින් මේක අවසානයේ වඩන්නේ ඉතින් මේක ගැළපීමකුත් තියෙනවා සහ ඒ කර්මස්ථාන වැඩුවාම ඒ වඩන ක්‍රමවේදයේදී දැන් අර අපි කර්මස්ථාන භාවනාවක් විදියට මේක වැඩසටහනක් විදියට කරද්දී අනිකුත් ප්‍රත්‍යපහසුකම් අපිට අවශ්‍ය ඒවා තියෙනවනේ. ඒ කියන්නේ මේ කෑම බීම ගන්න ඕනේ, තේ ටිකක් බොන්න ඕනේ නේ. ඉතින් ওই දේවල් කරන්න එපා. ඒකට විවේකයක් ගන්න එපා. එතකොට මේ කර්මස්ථාන වඩලා ඉවර ඉවර වුණාම ඉවරයි නෙමෙයි. දැන් කර්මස්ථාන දැන් පැය දෙකක් හාමුදුරුවෝ කර්මස්ථාන දෙනවා. ඉවර වුණාම කැමති කෙනෙකුට ඉතින් තේ බොන්න ඕනේ නැත්නම් ඉතින් වාඩි වෙලා ඒ විදිහටම වඩන්න පුළුවන්. එතකොට තමන් කර්මස්ථාන තමන් හිතින් සජ්ජායනා කරගෙන හරි නේ අනිත් අයට බාධා නොවන විදිහට ඉතින් තමන්ට ඒ විදර්ශනාව නගාගෙන ඉන්න පුළුවන්. ඒ පැයත් ඉඳලා ඊළඟ පැය දෙකත් ඉඳලා එහෙම ඉන්න පුළුවන්. කාට හරි අපහසුතාවයක් නැත්නම් ඉන්න පුළුවන්. ඉතින් එහෙම ඉන්නයි ඕන තරම් ඉන්නවා. නමුත් දැන් එතනදී හාමුදුරුව කර්මස්ථාන නතර කරාට පස්සේ දැන් ඇස් වහගෙන කර්මස්ථාන වඩන අය දන්නේ නැහැ දැන් මේ විවේක කාලයේද දැන් හරිද දැන් එහෙම එහෙම අදහසක් නැහැනේ. ඉතින් මෙන්න මේක මේ දැනගන්න ඉතින් දැනුම් දීමක් වශයෙන් මුලදී මේ හාමුදුරුවෝ ඉතින් මේ විදිහට කියලා නත්ති මේ සරණං අඤ්ඤං කියලා අවසන් කරනවා. එතනින් පස්සේ කැමති අය ඒ විවේකේ ගන්න අනිත් අය කර්මස්ථාන වඩන්න කියලා තමයි පටන් ගත්තේ. ඉතින් අද වෙනකොට මේක ඉතින් දිගටම භාවිතා කරනවා. මේවට දැන් සමහර අය නම් පට බඳිනවා නේ. නැත්ති මේ සරණං අඤ්ඤං කිව්වා මොකද්ද හිතෙන්නේ ඇහුවා. දැන් තේ ලෑස්ති කියලා හිතනවලු. <laughs> තේ බොන ගාතාව. ඉතින් ඒ වගේ අදහස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවා අපි එහෙම ගන්න හොඳ නෑ. ඉතින් මේක භාවිතා කරේ ඔන්න ඔය අදහසින් නේ. මොකද එතනදී Tamanට දැනුම් දීමක් වෙනවන්නේ. ඒතකොට කෙනෙකුට ඒ අවස්ථාව ගන්න පුළුවන් නිසා. එතකොට මේ මේ කර්මස්ථානය බොහොම වැදගත්. මෙතනින් කියන්නේ මොකද්ද මේ නත්ති මේ සරණං අඤ්ඤං. ඒ කියන්නේ මට වෙන සරණක් නැහැ. මොකටද මේ නිවන් දකින්නේ? එතකොට නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා හරියන්නේ නැහැ. බඩේ අමාරුවක් ඔලුව කැක්කමක් උණක් හෙම්බිරිස්සාවක් හැදුනහම. ඒකට ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න ඕනේ. ඉතින් මේ නිවන් දකින්න නේ නිවන් දකින ගමන. ඉතින් උණක් හෙම්බිරිස්සාවක් හැදලා ඒක හොඳ කරගත්තත් ඉතින් අසරණ භාවයේ තියෙනවා. මේ ලෝකේ ඉන්නකම්. එහෙනම් ලෝකෙන් නික්මලා අසරණ සරණ වෙන්න නම් මොකක් වෙන්න ඕනද? අන්න බුද්ධෝ මේ සරණං වරං. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඇර කියන එක නෙමෙයි. ඒ අදහසින් ගන්නත් පුළුවන් යම් මට්ටමකට. හැබැයි මේ බුද්ධ වෙනවා ඇරෙන්න. භවය උදුරා දමනවා ඇරෙන්න මට වෙන සරණක් නැහැ. ඉතින් භවයේ උදුරලා නිවන් දකින්න වැරෙන්න වෙන සරණක් නැහැ වෙන උත්තර නැහැ මේක ඇතුලේ. එහෙනම් අන්නේ අදහස ගන්නවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. එතකොට මට වෙන සරණක් නැහැ. මොකක්ද මේ ධර්මයේ දරනවා ඇරෙන්න. මේ භවයේ උදුරා දමන්න මේ ධර්මයයි දරන්න ඕනේ. අනිච්ච දුක්ඛ අනාත්ම කියන ධර්මයේ. අන්න ඒක දරනවා ඇරෙන්න මට වෙන සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වර. ඊළඟට නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වර. මේ සංඝ කියන්නේ කෙලෙස් බිඳ හරිනවා. කෙලෙස් බිඳ හැරීම ඇරෙන්න මට වෙන සරණක් නැහැ. වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් මේ වගේ භවයේ උදුරා දමලා ධර්මයේ දරමින් කෙලෙස් බිඳ හරිනව හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අන්න අවසානයේ නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බාණං පරමං සුඛං. මට නිවන් දකින්නවා ඇරෙන්න වෙන සරණක් නැහැ. ඉතින් ඒකම සිංහල අදහසිනුත් මේ කර්මස්ථානයේ සජ්ජායනා කරන්න පුළුවන්. භවය උදුරා දැමීමම හැර වෙනත් සරණක පිහිටනම් නැත. ඉතින් භවයේ උදුරා හැරෙන්න වෙන පිහිටක් නැහැ. ඊට ධර්මයේ දරනවා හැර වෙනත් සරණක පිහිට නම් නැත. කෙලෙස් මල සිඳ දමනවා හැර වෙනත් සරණක පිහිට නම් නැත. නිවන් සුවයම ලබනවා හැර වෙනත් සරණක පිහිට නම් නැත. ඉතින් මේකත් බොහොම අර වගේ හොඳ කර්මස්ථානයක්. මොකද මේ කර්මස්ථානයේ සජ්ජායනා තුළින් ගොඩාක් අයට මේ මාර්ගයේ වැඩෙන බව එහෙම ප්‍රකාශ කරපු අවස්ථා ඒ වගේ කියපු අවස්ථා ගොඩාක් තියෙනවා. මොකද මේකේ අර අදහස් ඔක්කොම ගැබ් වෙලා තියෙන්නේ නේ. අර ආදීනෙව දැකලා ඔක්කොම සජ්ජායනා කරපු ඒ අදහස් සියල්ල කැටි කරලා තියෙන කර්මස්ථානය. ඉතින් මේකත් බොහොම ඉතින් බලවත් කර්මස්ථානය. ඉතින් මේ ටික තමයි අපි කර්මස්ථාන විදිහට තෝරගෙන ඉතින් මේ අවස්ථාවේ ඉතින් විස්තර කරලා දුන්නේ. ඉතින් මේ වගේ අදහස් අපි මේ ඒ කියන්නේ බණ ටික ඇහුවට පස්සේ ඉතින් ඒ අදහස් ටිකම තමයි කර්මස්ථානවල තියෙන්නේ. ඉතින් ගොඩාක් ඉල්ලීමක් තිබ්බා මේක මේ මෙතන ඉන්න අය විතරක් නෙමෙයි ඉතින් නොඑක අවස්ථාවල ඒක නිසා ඉතින් මේක ඒක සම්පූර්ණ වෙන්නත් එක්ක මේ අවස්ථාව භාවිතා කරලා සිද්ධ කරේ. ඉතින් මේක මේ මොකද ඉදිරියේදීත් වටිනවා Tamanට ඉතින් ඒ වගේ පරිශීලනය කරන්න පහසුයි. ඉතින් මෙහෙම කර්මස්ථාන ඔක්කොගෙම තේරුම අදහස එක තැනක තිබ්බහම ලේසි. නැත්නම් අපේ සාකච්ඡා ඇතුළත තැනින් තැන තමයි විස්තර වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඉතින් මේවත් නැවත බලලා භාවනාවත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් එතකොට Taman ප්‍රායෝගික අත්දැකීම් ලබන්න පුළුවන්. ඉතින් ලබන සතියේත් අවසාන දවසේ ඉතින් එදත් භාවනා කර්මස්ථාන සෙෂන් දෙකක් විතර තියෙනවා. ඉතින් එතනදී ප්‍රායෝගිකව මේක දැක බලා ගන්න පුළුවන්. ඊළඟ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙලා 12 වෙනිදා පටන් ගන්න අප්‍රේල් මාසේ ඒකට සම්බන්ධ වෙලා ඉතින් Tamanට මේ නිවන් මඟ වඩන්න හැකියාවක් තියෙනවා. ඉතින් එහෙමනම් මේ කර්මස්ථාන විග්‍රහය අපි මෙතන අවසන් කරමු. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපි විවේකයෙන් පස්සෙම කතා කරමු. මොකද්ද මේ කාල වේලාව හරි ගිහිල්ලා තියෙන නිසා මේ කර්මස්ථාන සම්බන්ධව සහ වෙනත් සාකච්ඡා ඇතුළත කතා වුණ ඒ සෑම සිළු දෙනක් දෙයක් සම්බන්ධව තියෙන ප්‍රශ්න ඊට අමතරව මොනා හරි තවත් කතා වෙච්ච නැති එහෙම දේවල් තියෙනවා විග්‍රහ කරගන්න ඕන දේවල් තියෙනවා නම් ඒ වගේ අතහැරුණු මගහැරුණු කොටස් තියෙනවා නම් ඒ ටික සාකච්ඡා කරමු. හොඳයි එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි.